ඒ සියලු ධර්මයේ මෙන්න මෙහෙම මම ඇසුවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා. එනිසා ඒක බුද්ධ භාෂිතයක් හැටියට අන්තර්ගතයි. බුද්ධ භාෂිතයක් හැටියට අන්තර්ගත වෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් කියපු පෙන්වලා දුන්න දේ විතරයි. මොකද ඒකට හේතුව බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ මතක තබා ගැනීම අතර අග්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේ. එහෙනම් සියල්ලක්ම මතක තියාගත්තේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ඒ විතරක් නෙමෙයි පින්වතුනි. මේ පින්වතුන් සමහර විට අහලා ඇති ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරන් වහන්සේට බලෙන් උපස්ථාන කරන්නට ආවේ නැහැ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ, විදාකාර ස්වාමීන් වහන්සේලා උපස්ථාන කරන්නට අහද්දී බුදුරන් වහන්සේ කැමති වුණේ නැහැ. බුදුරන් වහන්සේ දේශනා කරනවා උපස්ථානයට සුදුසු ආනන්ද. එහෙනම් ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථාන සුදුසු කියලා කිව්වහම බුදුරන් වහන්සේ ගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලීම් කිහිපයක් ඉල්ලනවා. මෙන්න මේ ඉල්ලීම් ඉෂ්ට කරනවා නම් තමයි මම උපස්ථානයට එන්නේ. ඒකෙදි එක ඉල්ලීමක් තමයි අතීතයේ බුදුරයන් වහන්සේ යම් කිසි දෙයක් ධර්මයේ දේශනා කරලා තියෙනවද ඒ සියල්ලක්ම මට නැවත කියන්නට ඕනේ. අනාගතේ මම නැති තැනක යම් කිසි ධර්මයක් දේශනා කරනවද ඒ සියල්ලක්ම මට අහපව් කියන්න ඕනේ. මෙන්න මේ විදිහේ ඉල්ලීමක් ඉදිරිපත් කළා තමයි අග්‍ර උපස්ථායකකමට එන ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරලා එක එකක් ඒ. ඒකට බුදුරන් වහන්සේ කැමති වුණා එකඟ වුණා. එහෙනම් එකඟත්වයේ පිට එකඟත්වයේ මුල් කරගෙන තමයි අග්‍ර උපස්ථායකකමට එන්නේ. එහෙනම් අපට ඒකෙන් තේරෙනවා බුදුරන් වහන්සේ දේශනා කරන ලද අතීතයේ ඉඳලා පිරිනොන් පාන මොහොත දක්වා දේශනා කරපු සියලු දේවල්ම ආනන්ද ස්වාමීන් වහන්සේට කියලා තියෙනවා. මොකද එහෙම නොකියා තියනවා කියලා අපි කිව්වොත් එහෙම බුදුරන් වහන්සේ එහෙනම් ਸਰවඥයි කියලා කියන්න බෑ. ඒ බුදුරන් වහන්සේ පොරොන්දු වෙච්ච දේ නොකරලා තියෙනවා. එහෙනම් පින්වතුනි ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් බුදුරන් වහන්සේ මෙන්න මේ විදිහට පැවසුවා කියලා ඉදිරිපත් කරනවාද යම් ධර්මයක් අන්න ඒ දේ තමයි බුදුරණවහන්සේ ඉදිරිපත් කරපු ධර්මයේ. ඉතින් මේ තුන්වෙනි පළවෙනි ධර්ම සංගායනාවේදී බුදුරණවහන්සේගේ ධර්මය ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ඒ අවස්ථාවලදී කියපු දේවල් දේශනා කරපු දේවල් ඉදිරිපත් කළාම මේ භික්ෂුන් වහන්සේලා එක එක විදිහට මේක මතක තබා ගන්නට පහසු වෙන විදිහට කොටස් කරමින් දේශනාව රැගෙන ආවා. ඒක එක කොටසක් තමයි මේ අංගුත්තර නිකාය කියලා කියන්නේ අංක පිළිවෙලකට සකස් කරපු දේශනා. ඉතින් මේ බුද්ධ දේශනාව අපි හදාරනකොට අපි හොඳට දේශනාව කන්‍යමාගෙන අහලා මේ දේශනාවේ තියෙන කරුණු කුමක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්නට ඕනේ. මේ දේශනාව තුළදී අපට විවිධාකාර දේවල් හම්බෙනවා. ඒ තමයි බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා සමහර ධර්ම කාරණා මේ ලෝකයේ ලෝකයේ තුල ඉන්න ලෝකයේ ඇසින් යුක්ත කෙනාට අන්න එතනදී තව කට්ටියකට ධර්මයේ කියනවා. ඒ වගේම ආයෙ එකක් තියෙනවා බුදුරණවහන්සේ මේ ලෝකෝත්තර මාර්ගය නැත්තම් දුකින් නිදහස් වෙන මාර්ගයේ උලුප්පල පෙන්නපු කරුණක් තියෙනවා. මෙන්න මේ කාරණා අපි තේරුම් ගන්න අර නිදානේ ඕනේ. ඒකයි බුදුරණවහන්සේ මේ නිදානියක් පාදක ආනන්ද ස්වාමීන් වහන්සේ නිදානේ එකම මේ ධර්මයේ ඉස්මතු කරලා තියෙන්නේ. එහෙම නැත්නම් එහෙම අපි ලොකු අවුලකටපත් වෙනවා මේ ධර්මයේ ගලපන්න ගිහිල්ලා. ඒ නිසා මේ ධර්මය ඒ ඒ අවස්ථාවේ ඒ ඒ පරයය එක ඉගෙන ගන්නට ඕන. ඒ නිසා තමයි මම අදහස් කරේ මේ බුද්ධ වචනේ මුල ඉඳලා කියලා දෙන්න ඕන කියලා. අංගුත්තර නිකායේ පළමු පොත් වහන්සිය තුල කොටස් තුනකට ධර්මයේ විස්තර කරනවා. ඒ තමයි ඒකක නිපාතයේ, දුක්ඛ නිපාතයේ, තික්ඛ නිපාතයේ වශයෙන් කරුණු එක බැගින් තියෙනවා එකක නිපාතයටත්, කරුණු දෙක බැගින් තියෙනවා දුක නිපාතයටත්, කරුණු තුන බැගින් තියෙනවා තික නිපාතයටත් මෙන්න මේ විදිහට දේශනා කරනවා. ඒකක නිපාතයේ තුල දේශනාව අපි ඉස්සල්ලාම් බලමු. මේ අංගුත්තර නිකායේ දේශනාවලට පින්වතුනි නම් සඳහන් කරලා නැහැ. මොකද අර පුංචි දේශනා නිසා. මේ දේශනා වග්ගයක් තමයි තියෙන්නේ. පළවෙනි වග්ගයේ තුල තියෙන දේශනාව අපි බලමු. මේක සාමාන්‍යයෙන් මේ පින්වතුන්ට තේරෙන එකක් ටිකක්. නමුත් බුදුරන් වහන්සේ ඒක ඉස්මතු කරලා පෙන්නනවා. මේ පළවෙනි වග්ගයේ තියෙන කරුණු මේ පින්වතුනුත් දන්න කාරණා ටිකක්. ඔන්න දැන් බුදුරන් වහන්සේ මේ කියපු කාරණාව ආනන්ද ස්වාමීන් වහන්සේ පළවෙනි සංගායනාවේදී මෙන්න මෙහෙම කියනවා. ඒ තමයි ඒවම් මේ සුතා මම මෙහෙමයි ඇහුවේ. දැන් මේක කියන්නේ කාටද මේ පළවෙනි සංගායනාවේ භික්ෂූන්ට මම මෙන්න මෙහෙම ඇහුවා. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ අනාථපිණ්ඩික ආරාම වැඩවාසය කරන තැනදී භික්ෂූන් නමතලා මෙන්න මේ දහම් පරියාය වදාරනවා කියලා ඔන්න බුදුරන් වහන්සේ කියපු කාරණාව ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා. බුදුරන් වහන්සේ මොකද්ද මේ අවස්ථාවේ කිව්වේ? පළවෙනි සූත්‍රය තුළ මෙන්න මේ විදිහේ කාරණාවක් තියෙනවා. නාහම් භික්කවේ අඤ්ඤං ඒක රූපම්පි සමනුපස්සාමි යං ඒවං පුරිසස්ස චිත්තං පරියාදාය තිටති යතේදම් භික්කවේ ඉති රූපං ඉති රූපං භික්කවේ පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති මහණෙනි මම කිසිම වෙන එකඳු රූපයක්වත් දකින්නේ නෑ මේ පුරුෂයාගේ සිත බැසගෙන යන තරම් මේ ස්ත්‍රී රූපේ තරම් මහණෙනි මේ ස්ත්‍රී රූපය පුරුෂයාගේ සිත යට කරගෙන පවතිනවා. ඔන්න පළවෙනි දේශනාව. එතකොට මේ කාරණාව අපට සාමාන්‍යයෙන් ප්‍රකට කරුණු. නමුත් බලන්න බුදුරණවහන්සේ මේක ඉස්මතු කරලා පෙන්වන්න හැටි. ඒතර පළවෙනි සූත්‍රය තුළ විස්තර කරනවා මේ ලෝකයේ පුරුෂයෙගේ හිත වෙන කිසිදු රූපයක් කෙරේ යට කරගෙන යන්නේ නැහැ කියනවා ස්ත්‍රීගේ රූපයේ තරම්. ස්ත්‍රීගේ රූපේ තමයි පුරුෂයාගේ හිත යට කරගෙන ඉන්නේ එකඳුම රූපය. ඒ විදිහම දෙවනි සූත්‍රයේ ඔය විදිහම විග්‍රහ කරනවා ශබ්දය පිළිබඳව. ස්ත්‍රියගේ කටහඬ තරම් වෙන කිසිදු කටහඬක් මේ පුරුෂයාගේ සිත යට කරගෙන යන්නේ නැහැ කියනවා. ස්ත්‍රියගේ කටහඬ තමයි පුරුෂයාගේ හිත යට කරගෙන යන්නේ. මෙන්න මේ විදිහට මේ දේශනා කිහිපයෙන් පැහැදිලි කරනවා. තුන්වෙනි සූත්‍රය හැටියට පැහැදිලි කරනවා නාහම් භික්ඛවයන්යන් ඒක ගන්ධම්පි. එතකොට ස්ත්‍රියගේ ගන්ධය කියන්නේ ගඳ සුවඳ කියන මේ සියල්ලක්ම මෙන්න මේක තරම් පුරුෂයාගේ සිත යට කරගෙන යන වෙන එකඳු ගන්ධයක්වත් නැහැ කියනවා. ඒ වගේම ස්ත්‍රියගේ රසය, ඒ වගේම ස්ත්‍රියගේ පහස මෙන්න මේ කරුණු තරම් පුරුෂයාගේ සිත යට කරගෙන ඉන්න වෙන කිසි දෙයක් නැහැ. ඒ වගේම අනිත් පැත්තක් කියනවා. ඒ තමයි නාම් වික්ඛු යඤ්ඤං ඒක රූපම්පි සම්මනිපස්සාමි යං එවං ඉත්‍ත්‍යාය චිත්තං පරියාදාය චිත්තද යතේදම් වික්ඛේ පුරිස රූපම් පුරිස රූපම් වික්ඛවේ ඉත්‍ත්‍යා චිත්තං පරියාදාය චිත්තති අනිත් පැත්තත් ඒ වගේම තමයි මහණෙනි වෙන එකදු රූපයක්වත් නැහැ කියනවා මේ ස්ත්‍රියගේ සිත යටපත් කරගෙන ඉන්න රූපයක් පුරුෂයාගේ රූපයට අරන්. පුරුෂයාගේ රූපය තමයි ස්ත්‍රියගේ සිත යට කරගෙන ඉන්න එකම රූපය. ඒ වගේම තමයි වෙන එකද සද්දයක්වත් නැහැ මේ ස්ත්‍රියගේ සිත යට කරගෙන ඉන්න පුරුෂයාගේ සද්දේ කටහඬ තරම්. ඒ වගේම ස්ත්‍රියගේ ගන්ධය, රසය, පහස මෙන්න මේ කාරණාව පුරුෂයාගේ ගන්ධය, රසය, පහස කියන මේ කාරණාව ස්ත්‍රියගේ සිත යට කරගෙන වෙන කිසිදු දෙයක් නැහැ කියනවා ස්ත්‍රියගේ හිත යට කරගෙන ඉන්න එකඳු කරුණු. එතකොට එහෙනම් මේ ලෝකයේ තුල ලෝක පැවැත්මත් එක්ක විවහාර වෙන කරුණු ටිකක් තමයි බුදුරණවහන්සේ මේ මුලින්ම මේ දේශනාවේ සංග්‍රහිත වෙලා තියෙන්නේ එක බැගින් දේශනා කරපු කරුණු. මේ සියල්ලක්ම එක බැගින්. එතකොට එක බැගින්නේ මේ හැම එකම කිව්ව පළවෙනි එකෙත් එක කාරණාවක් කිව්වා. දෙවෙනි එකෙත් එක කාරණාවක් කිව්වා. මෙන්න මේ විදිහට බුදුරණවහන්සේ ඒ ඒ කරුණු එක බැගින් උදාරපු අංගුත්තර නිකායේ මේ කාරණා 10 දේශනා කොටස් 10ක් හැටියට මේ දේශනාව ඉස්මතු වෙනවා. එතකොට කාරණා 10 තමයි මේ පින්වතුන්ට තේරෙනවා පුරුෂයාගේ සිත යට කරගෙන යට කරගන්න වෙන කිසිදු රූපයක් ස්ත්‍රී රූප තරම් දෙයක් නැහැ. ඒ වගේම ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක්. මේ කිසියම් කාරණාවක් මේකෙන් වෙන්ව දෙයක් නැහැ කියනවා පුරුෂයාගේ සිත යටපත් කරගෙන ඉන්න දෙයක් මේ ස්ත්‍රියගේ රූපයේ ශබ්දයේ ගන්ධයේ රසයේ පහස තරම් අනිත් පැත්තත් ඒ වගේම තමයි ස්ත්‍රියගේ සිත යටපත් කරගෙන ඉන්න වෙන එකඳු දෙයක්වත් නැහැ කියනවා පුරුෂයාගේ රූපයේ ශබ්දයේ ගන්ධයේ රසයේ පහස තරම් එහෙනම් මේ ලෝකේ පැවැත්ම සිදු වෙන්නට මෙන්න මේ කරුණු ටිකක් පත් වෙලා තියෙනවා අපි ඔන්න මේ මූලික කාරණා ටික අපිට ටිකක් තේරුම් ගන්න හැකියාව ලැබෙනවා. මොකද මේ කාරණාව අපේ ලෝකයේ ටිකක් ගෝචර වෙන නිසා. මම එකයි කිව්වේ සමහර කාරණා බුදුරණවහන්සේ කියපු දේවල් අපට ප්‍රකට ප්‍රත්‍යක්ෂ කරුණු තියෙනවා. නමුත් සමහර කාරණා එකපාරට තේරෙන්නේ නැහැ. දැන් මේ කරුණු 10 නම් අපි ඔක්කොටම යම් පමණකට ප්‍රත්‍යක්ෂයක් වැටහීමක් තියෙනවා. ඔන්න ඊළඟ කාරණාය පෙන්වන්නේ නීවරණ. නීවරණ පිළිබඳව තියෙන විග්‍රහයක් තමයි තියෙන්නේ. ඔන්න දැන් මෙතන ඉඳලා නම් අපි ටිකක් සාවධානව මේක පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න වෙනවා. නාහම් වික්කයන්යන් ඒක ධම්මම්පේ සමනුපස්සාමි යේන අනුප්පන්නෝවා කාමච්ඡන්தோ uppajjati uppannova kāmacchando biyo bhavāya vepullāya samvattati යත ඉදම් භික්කවේ සුබ නිමිත්තං සුබ නිමිත්තං භික්කවේ අයෝනිසෝ මනසිකරෝතෝ අනුප්පන්නං වාචේව කාමච්ඡන්ද උප්පජ්ජති උපන්නෝච කාමච්ඡන්දෝ බිහිව භාවය වේකුල්ලාය සංවත්තති ඔන්න මෙතන පැහැදිලි කරනවා මහණෙනි මේ කාමච්ඡන්දයේ ඉපදීම පිණිස නූපන් කාමච්ඡන්දේ ඉපදීමට උපන් කාමච්ඡන්දේ වැඩි දියුණු කිරීම පිණිස පවතින දේ තමයි මොකද්ද සුබ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි. සුබ නිමිත්තම් වික්කවේ අයෝනිසෝ මනසිකාරවත. මේ සුබ නිමිත්ත අයෝනිසෝ වශයෙන් එකක් එකක් හැටියට විග්‍රහ කරන්නේ අතයිදම් වික්කවේ සුබ නිමිත්තම් කියලා. එතකොට සුබ නිමිත්ත සංග්‍රහිත වෙන්නේ කොහොමද කියලා විග්‍රහ කරනවා. සුබ නිමිත්තම් වික්කවේ අයෝනිසෝ මනසිකාරවතෝ අනුප්පන්නාචේව කාමච්ඡන්ද උප්පජ්ජති. දැන් අපට සුබ නිමිත්ත කියන එකදු කාරණාව කියනකොට අපට බාහිරව තියෙන දෙයක් හැටියට විතරක් ගම්ම වෙනවා. නමුත් මේ සුබ නිමිත්ත කියන එක අයනුෂ්‍ය මානසිකාරයත් එක්ක ලැබෙන දෙයක්. සුබ නිමිත්තම් වික්‍රේ අයනුෂ්‍ය මානසිකාරවතු අනුප්පන්නං කියව. මේ සුබ නිමිත්ත අයනුෂ්‍ය මානසිකාරයක් එක්ක ලැබෙන දෙයක්. මම පුංචි උදාහරණයක් පැහැදිලි කරන්නම්. මේක තේරුම් ගන්න. දැන් අපිට මේකෙදි හිතෙන්න පුළුවන් ආ මේ අපට සාමාන්‍යයෙන් මේ ලස්සන දෙයක් ඉන්නේ දැක්කම රාගය නැත්නම් හොඳ ප්‍රිය රසයක් දැක්කම ලැබුණාම මේකට කැමැත්ත කියන එක කියන අපිට දැන් සාමාන්‍යයෙන් ප්‍රකටත්වයක් තියෙනවා. නමුත් මේක පොඩ්ඩක් ගැඹුරින් හිතන්න ඕන කාරණාවක් තියෙනවා මෙතන. මම පුංචි උදාහරණයක් දෙන්නම් බුදුරන් වහන්සේගේ දේශනා ඇසුරු කරගෙන. බුදුරන් වහන්සේගේ දේශනා තුළ අන්තර්ගහිත තේර ගාතාවල මෙන්න මේ වගේ කරුණක් තියෙනවා. එක්තරා රහත් කියන්නේ භික්ෂුවක් මේ භික්ෂුව භාවනා කරන්න නැත්නම් අපි දන්නවනේ භාවනා කිරීම පිණිස කුණු වෙච්ච මලකුණක් හොයාගෙන යනවා. මේ සාන්නාසික නම රාජදත්ත. මේ ස්වාමීන් වහන්සේ කුණු වෙච්ච මලකුණක් හොයාගෙන යනවා භාවනා කිරීම පිණිස. එතකොට මේ ස්වාමීන් වහන්සේ අමුසොහනට යන්නේ. අමුසොහනට ගිය තැනදී කාන්තා මලසිරුරක් කුණු වෙලා පණුව ගහන කාන්තා මලසිරුරක් මේ රාජදත්ත ස්වාමීන් වහන්සේට දකින්න ලැබෙනවා. දැන් ඔක ඇහෙනකොටම අපට මොකද්ද මතක් වෙන්නේ? පිළිකුලක් ඇති වෙනවා කියන එක මතක් වෙන්නේ. ඒ කුණු වෙලා පණුව ගහපු ඒ ස්ත්‍රී රූපය දකිනකොට අපට ඇති වෙන්නේ පිළිකුලක් ඇති වෙනවා නමුත් වෙනස් දෙයක් සිදු වුණා. මේ රාජදත්ත ස්වාමීන් වහන්සේට මොකද වුනේ? මේ ස්ත්‍රියගේ රූපය කුණු වෙච්ච ස්ත්‍රී රූපය දැකලා අයනුෂ මනසිකාර්ය අන්න එකයි අයනුෂ මනසිකාර්ය කියන්නේ. අයනුෂ මනසිකාර්යයත් එක්ක රාගය ඇති වුණා. මේ කුණුවේ චිත්ති රූපය දැකලා රාගය ඇති වුණා. එතකොට දැන් අපට පේනවා බාහිරින් නම් මේක අසුබයක් බව. නමුත් රාගයක් ඇති වෙන්න, කාමච්ඡන්දයක් ඇති වෙන්න අසුබේ නෙමෙයි ප්‍රති වෙන්නේ මොකද්ද? සුබය. එහෙනම් මෙනෙහි කරපු මෙනෙහි කිරීම එක තමයි සුබ අසුබ බව තීරණය වෙන්නේ. මම තව උදාහරණයක් පැහැදිලි කරන්නම්. ඒ තේරගාථා තුළම තියෙනවා නාගසමාලා කියලා ස්වාමීන් වහන්සේනම පිළිබඳව මේ ස්වාමීන් වහන්සේ සිහියෙන් යුක්තව පින්ඩපාත යනවා. පින්ඩපාත යනකොට පින්ඩපාත යන තැනදී දකිනවා ලස්සන නාට්‍යාංගනාවක්. ඒ කියන්නේ සුරූපී කාන්තාවක් හොඳට ආභරණ වලින් සැරසිලා නටනවා. එතකොට සාමාන්‍යයෙන් ඇතිවිය යුත්තේ මොකද්ද? රාගය. ඒ අපට හිතෙන්නේ ඒක සුබ නිමිත්තක් කියලා. නමුත් මේ නාගසමාලා ස්වාමීන් වහන්සේට ඒ ලස්සනට සැරසිලා ඒ සුරූපී කාන්තාව නටනවා දැකපු තැනදී ඒ නිමිත්තත් එක්ක මොකක්ද ඇති වුනේ රාගය දුරුණා. දැන් මේ උදාහරණ දෙක ටික කල්පනා කරලා බලන්න. මේ උදාහරණ දෙක කල්පනා කරනකොට අපට ගොඩක් දේවල් හිතන්න තියෙනවා. සුබ නිමිත්ත අසුබ නිමිත්ත බවට පත් උනේ කොතනදීද? තමන්ගේ අයෝනිසෝ මනසිකාරයෙන් සුබ නිමිත්තක් වුණා යෝනිසෝ මනසිකාරයෙන් අසුබ නිමිත්තක් වුණා. එහෙනම් අර රාජදත්ත ස්වාමීන් වහන්සේ අමුසෝනට ගිහිල්ලා ස්ත්‍රී රූපයක් මේ ස්ත්‍රී මලකුණක් දැකපු දැනදී ඇති වුණේ රාගය අර මලකුණ අරඹය අයෝනිසෝ මනසිකාරයත් එක්ක සුබ නිමිත්තක් ඇති කරගත්ත නිසා රාගය ඇති වුණා. නාගසමාලා ස්වාමීන් වහන්සේ පින්දපාතේ වඩිනකොට අර ලස්සන සුරූපී කාන්තාව දැකපු තැනදී යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව ගත කරපු නිසා ඒ නිමිත්තත් එක්ක ඇති වෙන්නේ මොකද්ද? රාගයේ දුරවීම නිකලස් වුණා. එහෙනම් මේ සුබ නිමිත්ත අසුබ නිමිත්ත කියන එක දැන් ඊළඟ දේශනාවේ තියෙන්නේ එතනින් පස්සේ මේ නීවරණ දුර වෙන තැනදී අසුබ අසුබ නිමිත්ත යෝනිසෝ මනසිකාරයත් එක්ක. දැන් මෙතන හටගන්න තැන කාමච්ඡන්දය හටගන්න හේතු වෙනවා සුබ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි. එහෙනම් නිමිත්ත සුභ බවට පත් වෙන්නේ කාමච්ඡන්දයට හේතු වන දෙයක් බවට පත් වෙන්නේ බාහිර දේ නිසා නෙමෙයි තමන්ගේ මානසිකාරයත් එක්ක. ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ කාමය කියන්නේ සංකල්පමීය දෙයක්. එතකොට බාහිර දේ රාගයකට අනුව හෝ විරාගයකට අනුව හෝ දේශයකට අනුව විත දෝෂයකට අනුවපත් වෙන්නේ එයාගේ කල්පනාව එක්ක. ඒ කල්පනාවත් එක්ක තමයි ඒ කාමච්ඡන්දයටපත් වෙන්නේ. අන්න වැරදි කල්පනාව අයෝනිසෝ මනසිකාරය. එහෙනම් මේ අයෝනිසෝ මනසිකාරය සුබ නිමිත්තක් බවට පත්ුනේ අයෝනිසෝ මනසිකාරයත් එක්ක. අන්න ඒ නිසා තමයි මේ කාමච්ඡන්දය කියන කාරණාව හටගන්න වෙන එකඳු කාරණාවක්වත් නැහැ කියනවා සුබ නිමිත්තේ තරම්. එහෙනම් සුබ නිමිත්ත බාහිර ඇති දෙයක් නොවන බව මේ පින්වත්තුන්ට දැන් තේරෙන්නට ඇති. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට ඊළඟ සූත්‍රය. ඒ වගේම ඒක තමයි නාහම් වික්ඛු අඤ්ඤං එක ධම්මම්පි සමනුපස්සම් යේන අනුප්පන්නංගා ව්‍යාපාදං උප්පජ්ජති උප්පන්නංගා ව්‍යාපාදං විජ්ජෝ භාවය වේපුල්ලාය සංවත්තති අතේදම් වික්ඛේ පටිඝ නිමිත්තං පටික නිමිත්තන් භික්ඛවේ අයෝනිසෝ මනසිකරවතෝ. මේ පටික නිමිත්ත කියන්නේ තරහා ඇති වෙන නිමිත්ත. තරහා ඇතිවීම කියන මෙන්න මේ නිමිත්ත තමයි හේතු වන්නේ කුමකටද? මේ ව්‍යාපාදයට. වෙන දෙයක් නෙමෙයි හැබැයි අයෝනිසෝ මනසිකාරයත් එක්ක. දැන් ටිකක් හිතලා බලන්න මෙන්න මේ වගේ දෙයක්. දැන් ඔන්න අපි දෙන්නෙක් අපි හිතමු දෙන්නෙක් දකින්න එකම එකම කෙනෙක්. දෙන්නෙක් දකිනවා එකම එක්කෙනෙක් ඇස් දෙකෙන් දකින්නේ. මේ මෙතනදී එකිනෙකට අරයා ප්‍රියයි. අනිත් කෙනාට අප්‍රියයි. එතකොට ප්‍රිය කෙනාට අර අනිත් කෙනා දකිනකොට කැමැත්ත ඒකත් එක්ක රාගය කාමච්ඡන්දය කියන පැත්තට යනවා. අනිත් එක්කෙනාට අකමැත්තත් එක්ක ද්වේෂය ව්‍යාපාදයේ පැත්තට යනවා. එතකොට අපි මේ දෙන්නම දැක්ක එක්කෙනෙක් නේ. එහෙනම් කෙනෙකුට සුබ නිමිත්ත බාහිර තිබිලා නැහැ. පටිග නිමිත්තත් බාහිර තිබිලා නැහැ. පටිග නිමිත්ත සුබ නිමිත්ත බාහිර බාහිර දෙයක් වෙලා නම් දෙන්නටම ඇති වෙන්නට ඕනේ මොකද්ද? එකම දෙයක්. දෙන්නටම එක ගැටීම වෙන්නට ඕනේ. නැත්නම් දෙන්නටම කාමච්ඡන්දය වෙන්නට ඕනේ. නමුත් එකිනෙකට කාමච්ඡන්දය හටගත්ත, තව කෙනෙකුට ව්‍යාපාදේ හටගත්ත. ඒ එහෙම ඇති වෙන්න හේතුව ඇයි? එයා කෙරෙහි එයා තුල තියෙන අයෝනිසෝ මනසිකාරය දෙන්න මෙනෙහි කරන දෙවිදිය. දැන් ඔන්න මට මගේ අම්මා දකිනකොට අම්මා කියලා මට ආදරයක් ඇති වෙනවා. අපි හිතමු අපේ තාත්තයි අම්මයි රණ්ඩු වෙලා කියලා. තාත්තට අම්මා පේනකොට මොකද්ද තේරෙන්නේ? තරහක්. හැබැයි අම්මාත් නෙමෙයි පේන්නේ බහාරියාව. මට පේනකොට ආදරයක් ඇති වෙනවා. මට පේන්නේ අම්මා, තාත්තට පේන්නේ බහාරියාව. එතකොට මට මම අම්මා දකිනකොට මට ඇති වුණු ආදරයක් තාත්තට අම්මා දකිනකොට හිතේ ගැටීමක් තියෙනවා නම් ගැටීම. එකම රූපේ දැක්කහම දෙවිදිහක් උනේ එහෙනම් බාහිර නෙමෙයි මේක තිබිලා තියෙන්නේ අයෝනිසෝ මනසිකාරයත් එක්ක. ඔන්න එහෙනම් කාමච්ඡන්දයේ ප්‍රත්‍ය වෙනවා සුබ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය. ව්‍යාපාදයේ ප්‍රත්‍ය වෙනවා පටිඝ නිමිත්ත අයෝනිසෝ මනසිකාරය. මෙන්න මේ දෙක තමයි අන්‍යෝන්‍ය ප්‍රතිබවට පත්වන්නේ. ඊළඟට බලමු තුන්වෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි තීන මිද්දය. දැන් මේ කරුණු ටික තුලදීම බලනකොට අපිට ගොඩාක් කාරණා ටිකක් ගන්න තියෙනවා. තීන මිද්දේදී බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට. තීන මිද්දේ හටගන්න හේතු වන කාරණාව නාහම් වික්ඛයඤ්ඤං ඒක ධම්මම්ප සමනුපස්සාමි යේන අනුප්පන්නං වා තීන මිද්දං uppajjati uppannං වා තීන මිද්දං විහිව භාවාය වේපුල්ලාය සංවජතේ ඉදම් වික්ඛේ අරති තන්දි විජම්බිකා බත සම්මදෝ චිතසෝ ලීනත්තං ලීන චිත්තස්ස වික්ඛානුප්පන්නං කියව තියෙන මිද්දන් උප්පජ්ජති. මොකද්ද මේකට හේතුව? කරුණු කිහිපයක්ම පැහැදිලි කරලා සිතේ හැකිලීම තමයි උලුප්පන්නේ. අරතිය. අරතිය කියලා කියන්නේ හතිය නැති බව, කැමැත්ත නැති බව. එතකොට කැමැත්ත නැති බව කුසලයට දැන් මෙතන අරතිය විග්‍රහ වෙන්නේම කුසලයට. කුසලයට කැමැත්ත නැති බව අවශ්‍ය නැති බව මෙන්න මේ නිසා මොකද වෙන්නේ එයාගේ හිත තීන මිද්දයකට යමු වෙනවා ඒ කියන්නේ නීවරණයන්ට යමු වෙනවා ඒ වගේම තමයි නන්දි තන්දි ඒ කියන්නේ දැන් තන්දි විජම්බික මේ ඇඟමැලි කඩන ගතිය ඇඟමැලි කඩන ගතිය අලස බව ඒ වගේම බත සම්මදෝ ඒ කියන්නේ අපි දැන් කෑම කෑමම ඇඟේ තියෙනවනේ බත්මතය කියන එක. මෙන්න මේ බත්මතය. ඒ වගේම තමයි මෙන්න මේවා නිසා මොකද වෙන්නේ? සිත හැකිලෙනවා. චේතසෝච ලීනත්තා. මෙන්න මේ කරුණ නිසා සිත හැකිලෙනවා. අන්නේ හැකවලුණු සිතට තමයි ලීන චිත්තස්ස වික්කවේ. මෙන්න මේ හැකවලුණු සිතින් යුක්ත කෙනාටයි නූපන්න තින විද්‍ය උපදන්නත් උපන් තින විද්‍ය වර්ධනය වෙනට හේතු වන්නේ. දැන් අපට කුමන හෝ හේතුවක් ප්‍රත්‍ය වෙනවා නම් හිත හැකිලෙන්න. අන්න එතනදී මොකක්ද යමු වෙන්නේ? තීන මිද්දේ. දැන් සමහරලාට අපි භාවනා කරගෙන යන තැනදී ඔන්න හිත ටිකක් උපේක්ෂාවකට යොමු කරගෙන ලොකුවට සමාධි සැපයේ භුක්ති නොවිඳ ඉඳලා හිත උපේක්ෂාවට යොමු කරගෙන ඉන්න තැනදී සමහරලාවට අරමුණ මානසිකාර්ය සියුම් වෙනවා සමාධිය ලොකුවට එන්නේ නැහැ හිත හැකිලෙනවා මෙන්න මේ පිළිබඳව දේශනාවකුත් බුදුරණවහන්සේගේ පැහැදිලි කරලා තියෙනවා විකුණුපසේ කියලා සංවිතනිකායේදී ඒ තමයි මේ සතිපට්ඨානයේ වඩන අධිචිත්ත මනියුත් කියන්නේ මේ මාර්ගයට යොමු වෙච්ච හිත මනාව දියුණු කරන භික්ෂුවට සතිපට්ඨානයේ වඩන තැනදී මේ හතිපට්ඨාන වැඩිමත් එක්ක මේ කායික කාය කායනුපස්සනාවේදී කය මුල් කරන් දරතයක් ඇති වෙනවා කියන පීඩාවක්. ඒ වගේම හිතටත් පීඩාවක් ඇති වෙනවා කියනවා. ඒ තරම් හිත හැකිලෙනවා කියනවා. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මේ හැකිලුණු සිත නැත්නම් මේ ස්වභාවය දුරු කරන්න ප්‍රමුදිත ප්‍රණීත භාවනාවක් වඩන්න කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. දැන් ප්‍රණීත දෙයක් වඩන තැනදී හැකිලිච්ච ස්වභාවය අඩු වෙනවද වැඩි වෙනවද? හැකිලිච්ච ස්වභාවය අඩු වෙනවා. එහෙනම් අර හැකිලීම දුරු කරගන්න ප්‍රණීත දෙයක් වඩන්නට ඕනේ. ඒ වගේම බුදුරණවහන්සේ තව දෙයක් කාරණාවක් පැහැදිලි කරනවා මේ මුදිතාව තුළදී. මුදිතාවත් එක්ක මේ අරතිය කියන කාරණාව දුරු වෙලා මේ චීන මිද්දයට අවශ්‍ය ඇති වෙච්ච ප්‍රත්‍යක් දුරු වෙනවා. ඒ තමයි දැන් අපි මුදිතාව කියලා කියන්නේ අනුන්ගේ තියෙන වෘද්ධියට කැමැති බව. අනුන්ගේ තියෙන වැඩිවීමට කැමැති බව තුල කැමැති බව හිත හට ගන්න. හිත හිත තමන් පිට තුල හට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? කැමැති බව කියන එක පින්වතුනි මේ බලෙන් හිත බලෙන් අපි මේ මේ ලොකු හිතවිල්ලක් කියන එක නෙමෙයි. අපි අවංක කැමැති බවක් ඇති වුණොත් අනුන්ගේ දියුණුවට හිතේ ප්‍රමුදිත බවක් හට ගන්නව නැද්ද? හට ගන්නවා. අවංක දෙයක්. ඒ අවංක බව තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ උදාහරණය. ඒ තමයි තමන්ගේ එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තමන්ගේ දරුවගේ දියුණුව වෙනවා දියුණුව දකිනකොට අකමැතිද කැමැතිද? කැමැති. ඒ කැමැත්ත අර ආටෝපයක්ද නැත්නම් ආයාසයෙන් ගන්න එකක්ද නැත්නම් ඒ කැමැත්ත ඇඟ තුලින්ම එන එකක්ද? ඇඟ තුලින්ම එන එකක් තමයි එකම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවා දියුණුවද කියන කැමැත්ත. මෙන්න මේ විදිහේ මුදිතාවක්. අපට අන් අයගේ දියුණුවත් එක්ක දකින්න තැනදී හිතට ප්‍රමුජිත භාවයක් එනවද හිතට නැත්නම් හැකිලීමක් එනවද ප්‍රමුජිත භාවයක් දැන් හිතමු ඔන්න පුංචි උදාහරණයක් දරුවා මේ ඒ ගුණක් ගත්තා. එතකොට අපිට ඒ අවස්ථාව ඒ අහපු තැනේද සමහරවිට අම්මලා නිින්ද යන්නේ සතුටටනේ. නැත්තම් හොඳ ජොබ් එකක් හම්බුණා. නිින්ද යන සතුටට. ඇයි ප්‍රේ ප්‍රමුජිත භාවයත් එක්ක සතුට හට ගන්නවා. අන්න අර හිතේ හැකිලිච්ච ගතිය දුරු වෙනවා. මෙන්න මේ ගතිය කුසල් ධර්මයන් එක්ක. දැන් අපි හිතමු මට මේ පින්වතුන් මේ හොඳට ධර්මය අහලා අහගෙන ඉන්නවා දකිනකොට ඒ ධර්මයේ වැටහෙන බව තේරෙනකොට තව කෙනෙකුට මේක වැටහෙනවනේ තේරෙනවනේ කියන සැලෙදි මොකද හටගන්නේ? අන්න ප්‍රමුදිත භාවය. අන්න අරතිය දුරිල මුදිතාව. දැන් බුදුරන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාව දේශනා කරන තැනදී පළවෙනි ධර්ම දේශනාව කරන තැනදී උදාහරණයක් පහල කරනවා. අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වතබෝ කොණ්ඩඤ්ඤෝති කියලා. කොණ්ඩඤ්ඤයන් වහන්සේ අවබෝධ කරා කොණ්ඩඤ්ඤන් වහන්සේ ආબોධ කරා ප්‍රීති වාක්‍යය. ඇයි ප්‍රීතිය ඇති වුනේ? මේ ධර්මයේ දැක්කනේ තව කෙනෙක්. මං අවබෝධ කරන ධර්මය තව කෙනෙක් දැක්කනේ කියලා විශාල ප්‍රීතියක් හටගත්තා. අන්න ඒ ප්‍රීතියත් එක්ක පින්වතුනි සතුටක් හටගන්නව අර අරතිය කියන එක දුර වෙනවා. එහෙමනම් පින්වතුනි මේ තීන මිද්දයට නිදිමතට හේතු වෙන්නේ මොකද්ද? මෙන්න මේ හිතෙහි හැකිලිම. හිතෙහි හැකිලිමට හේතු වෙනවා කුසල් ධර්මයන් වලට නොවැළෙන බව, ඇඟමල් ඇඟමැලි කැඩීම. දැන් අපි ඇඟමැලි කඩන්නේ අලසකමට. අන්න ඊළඟට බත් මතය. ඒ කියන්නේ කෑම කෑවට පස්සේ අන්න ඇඟ ඇඟේ තියෙන කෑම ටික දිරවනකොට හටගන්න අන්න විහිසත් එක්ක බත් මතය. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? හිත හැකිලෙනවා. ඒක තමයි හේතු වෙන්නේ තීන විද්‍යට. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං පරි සමනුපස්සම් යේන අනුප්පන්නං උද්දච්ච කුච්චං උප්පජ්ජති uppannam va uddasupputam biyo bhavaya vepullaya samvatate dhammike cetaso aupasamo aupasanna cittassa bhikkave අනුප්පන්නං චේව උද්දචක කුච්චං උප්පජ්ජති උප්පන්නං චේව උද්දචක කුච්චං බිහිව භාවයේ පුල්ලාය සංවත්තති මේ හිතේ විසිරීම හිතේ ඒ කියන්නේ උද්දච්ච කුච්චේ උද්දච්ච කුච්චේ හටගන්න ඒ කියන්නේ අපි එක එක අරමුණු ඔස්සේ හිත වික්ෂිප්ත කරගන්න හේතු වෙනවා නොසන්සිඳුණු බව අපි යමක් යම් ආරම්භණයක් ඔස්සේ සංසිඳීමක් නොවේ නම් සිදුවන්නේ අවිසිල්ලක් නම් සිදුවන්නේ සංසිඳීමක් නෙවෙයි අවිසිල්ලක් නම් සිදුවන්නේ එතන හිතේ විසිරීමක් අපි හිතමු ඔන්න යම් කිසි කෙනෙක් තමන්ගේ මොනවා හෝ වැඩ කටයුත්තක් ගැන හිතනවා කියලා හිතට එන්නේ එන්නේ නොසංසිඳුණු බවක් නම් හිතට එන්නේ සිත එකඟත්වයකට එවිද එකකත්වයකට එන්නේ නැහැ හිත විසිරෙන එකමයි තව විකාරක එන්නේ වැඩි වෙනවා ගෙදර ප්‍රශ්නයක් එක්ක හිත සංසිඳුන්නේ නැහැ කියලා හිතන්නකො. එතකොට ඒ ඒ ප්‍රශ්න ගැන තව තවත් කල්පනා කරන්න කරන්න ඒව ඔස්සේ හිත විසිරෙනවද නැද්ද? හිත විසිරෙනවා. ව්‍යාපාර කටයුත්තක් කරනකොට ඒකෙදි අර්බුදයක් ප්‍රශ්නයක් ඉන්නතොන නොසංසිඳුණු බවක් ඇති වෙච්ච තැනදී ඒක මේ පිළිවෙලක් කරගන්න කොච්චර දේවල් ඔස්සේ විතර්ක කරනවද හැබැයි පින්වතුනි සංසිඳන තැන ඔන්න සංසිඳන මගක් ආවට පස්සේ සංසිඳන කරුණු කිහිපයක් කීප ආකාරයකට තේරුම් ගන්න පුළුවන්. එක විදිහක් තමයි අපිට පුළුවන් එන අරමුණු සම්පූර්ණයෙන්ම බලෙන් ඒක නැති කරන්න. ඒකට බුදුරන් වහන්සේ නමක් පහළ වෙන්නට ඕනේ නෑ. ඒ කරුණ කියලා දෙන්න. ඒක ලෝකයේ යම් කිසි කෙනෙක් ලෞකික සම්මාදිට්ඨිය පාදක කරගෙන විමුක්තියක් හොයනවාද? ඒ අයටත් ඒක ගෝචරයි. බුදුරන් වහන්සේ සමණක් ආවිනික දෙයක් නෙවෙයි. ඒ කියන්නේ මේ එන සියලු අරමුණු නැති වෙන ආකාරයට නැති කරමින් නැත්නම් මේවා අයින් කරමින් අන්න ඒකට එන්න ඉඩ දෙන්න තු වෙනවා. එතකොට සංසිඳෙනවා. එන තැනම එක ලොක් කරනවා. එන තැනම අයින් කරනවා. එතකොට මොකද වෙන්නේ? හිත සංසිඳෙනවා. අන්න උද්දච්ච කුච්චේ දුර වෙනවා. අනිත් ක්‍රමේ තමයි පින්වතුනි නුවණ මුල් කරගෙන නුවණ පාදක කරගෙන මේ හේතුප්‍රත්‍ය වශයෙන් විමසන තැනදී නැත්නම් අපි හිතමු ඔන්න අපට මොනවා හෝ හිත නොසන්සිඳන බවක් එනවා. හිත නොසන්සිඳන බවක් එන තැනදී මොකද කරන්නේ? අපි අපි හිතන අපිට එක එක විචාරක එනවා කියලා. විදාකාර විචාරක එනවා. මෙන්න මේ විචාරකේ හදගත්තේ කොහොමද කියන කාරණාව පිළිබඳව දකිනවා නුවණින් යුක්ත ශ්‍රාවකයා. ඒකට මම පුංචි උදාහරණයක් එක කරුණු ටිකක් කියලා දෙන්නම්. මොකද හේතුව අපිට මේ ධර්මය ඉගෙන ගන්නකොට ගොඩක් පැටි හිතන්න තියෙනවා. දැන් මේ පින්වතුන් පටිච්ච සමුප්පාද ධර්මය ඉගෙනගෙන ඇති. පටිච්ච සමුප්පාද ධර්මයේ තුළ උලුප්පලා ඉස්මතු වෙලා පෙන්වන පෙන්වන දේ තමයි හේතු ප්‍රත්‍යයෙන් උපන් බව කියන එක. හේතු ප්‍රත්‍යයෙන් උපන් බව කියලා කියන්නේ හේතුව ඇති වෙලා ඊට පස්සේ ඵලය ඇති වෙනවා කියන න්‍යාය නෙමෙයි. මම මේ පිළිබඳව ගොඩක් විග්‍රහ පෙන්වලා දීලා තියෙනවා. හේතුව ඇති කල්ලි ඵලය ඇත කියන එක. හේතුව ඉපදුනාට පස්සේ ඵලය ඇති වෙනවා කියන එක නෙමෙයි. බුදුරණවහන්සේගේ ආර්ය න්‍යාය විග්‍රහ කරනවා මෙන්න මේ විදිහට. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. එතන තේරුම තමයි මේ ඇති කල්ලි මේ වෙනවා මේ උපදින කල්ලි මේ උපදිනවා මේ නැති කල්ලි මේ නැත මේ නූපදින කල්ලි මේ නූපදී මේ ඇති කල්ලි එය වෙයි නෙමෙයි ඒකත් හැබැයි ලෝක ස්වභාවයක් දැන් මම උදාහරණයක් කියන්නම්කෝ මේ විදිහට දැන් ඔන්න මේ වීදුරුවක් ඉස්සරහා තියෙනවනේ මේ වීදුරුව වීදුරු කර්මාන්ත ශාලාව නිෂ්පාදනය වෙනවා. එතකොට කර්මාන්ත ශාලාවට අමුද්‍රව්‍ය දැම්මට පස්සේ මොකද ඉදිරියට එන්නේ? ප්‍රතිඵල හැටියට වීදුරුවක් එනවා. එතකොට එතන ඇති වෙච්ච න්‍යාය මොකද්ද? මේ ඇතිකල්ලි එය වෙයි. නැත්නම් එය ඇතිකල්ලි මේ වෙයි. හේතු දැම්ම නිසා පස්සේ තමයි මේ වීදුරුව ආවේ. බුදුරණවහන්සේක ආර්ය න්‍යාය විග්‍රහ කරනකොට එහෙම එකක් නෙමෙයි. මේ ඇතිකල්ලි මේ වෙයි. මෙන්න මේ න්‍යාය තේරුම් ගත්ත කෙනා අන්න ඒ කෙනා ඔන්න හිත විසිරෙච්ච තැනදී එයා මේ පටිච්ච සමුප්පාදයත් එක්ක හොයන්න පෙළඹෙනවා. මේක හොයන්න පෙළඹෙනකොට හේතුප්‍රත්‍ය වශයෙන් කල්පනා කරන තැනදී එයා හේතුප්‍රත්‍ය වශයෙන් කල්පනා කරනකොට යාට හම්බ වෙනවා මෙතන අනිත්‍ය බව. අනිත්‍යයි කියලා කියන්නේ ස්ථිර නැහැ. ස්ථිර නැහැ කියලා කියන්නේ හේතුයෙන් උපන් බව නැති වෙනවා කියන එක නෙමෙයි. හේතුයෙන් උපන් බව. හේතු ඇතිකල්ලි ඵලය. හේතු ඇතිකල්ලි ඵලය කියනකොට ඵලයට ස්ථිර නැහැ හේතු තියෙන නිසා. ඵලය ස්ථිර නැත්තේ හේතු තියෙන නිසා. හේතු අසති වුණාම ඵලය අන්න නෑ. එහෙනම් හේතු ඇතිකල්ලි ඵලය කියන කරුණ දැකපු තැනදී එයාට එතන මම කියලා දෙයක් ලැබෙන්නේ මම කියලා දෙයක් ලැබිච්ච තැනදී තමයි පින්වතුනි විසිරෙන්නට යමක් Tamanට ඇති වෙන්නේ. විතරකේ ඇති වෙන්නේ. විසිරෙන දෙයක් ගොඩනගන්නේ මට. දැන් මෙන්න මේ විදිය නුවණ වැඩෙන වැඩපිළිවෙල ඔස්සේ යම්කිසි කෙනෙක් හේතුප්‍රත්‍ය වශයෙන් විමසගෙන යනකොට මොකද වෙන්නේ? මේක අවබෝධ වෙන්න අවබෝධ වෙන්න දකින්න දකින්න යාට හම්බෙන දේ තමයි මම කියලා ගත්ත දේ වැරදි බව. දැන් මම කියලා ගත්ත නිසා තමයි මගේ හිත විසිරුනේ. මම කියලා ගත්ත නිසා මගේ හිත විසිරුණා. මම කියලා ගත්ත දේ වැරදි බව ලැබෙන තැනදී විසිරීමක් කතා කරන්න දෙයක් නෑ යන්න රූප සමයක් සංසිඳීමක් ඇති වෙනවා. එහෙනම් පින්වතුනි මේ අවූප සමය තමයි නොසංසිඳිච්ච බව නොසන්සිඳිච්ච බව කෙනෙකුට ඇතිවෙච්ච තැනදි තමයි මෙන්න මේ උද්දච්ච කුච්චය කියන එක හටගන්නේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අවසාන කාරණාව විචිකිච්ඡාව කියන්නේ පස්වෙනි සූත්‍රයේ දෙවෙනි වර්ගයේ මේ විචිකිච්ඡාවට හේතු වන කාරණාව තමයි අයෝනිසෝ මනසිකාරී. අයෝනිසෝ මනසිකාරී හේතු වෙනුයි විචිකිච්ඡාව හටගන්නේ. අයෝනිසෝ මනසිකාරය නැත්නම් විචිකිච්ඡාව හටගන්නේ නැහැ. ඔන්න එහෙනම් මේක අපර ටිකක් හිතන්න තියෙනවා. ඊළඟ සූත්‍ර 10 තියෙන්නේ මේකේ අනිත් පැත්ත. එහෙනම් මේ තුනම අපි සංසන්දනය කරලා බලමු. මේ සූත්‍ර ඉතුරු සූත්‍ර පහේ තියෙන්නේ දැන් මුල් සූත්‍ර පහේ විග්‍රහ කරා කාමච්ඡන්දයට හේතුව හැටියට අසුබ සුබ නිමිත්ත අයනුසමනසිකාරය දැන් මේකේ විස්තර කරනවා කාමච්ඡන්දේ දුරු වීමට හේතුව හැටියට අසුබ නිමිත්තයි යෝනිසමනසිකාරය. දැන් ඒක තේරෙන්නට ඇති මම අර කියපු උදාහරණ දෙකත් එක්ක. මොකක්ද උදාහරණ දෙක? රාජදත්ත ස්වාමීන් වහන්සේ අමුසොහනට ගිය තැනදී කුණු වෙච්ච ස්ත්‍රී රූපයක් දැකලා රාගය හටගත්තා. අපට පේන්නේ අසුබයක් ඇටියෙත. ඕක අසුබයක් නම් පින්වතුනි මලමිනී කපන මලමිනී කුණු වෙච්ච අය දකින නිතරම අර මෝචරී ඉන්න අයටනේ අසුබි හොඳටම හම්බෙන්නේ. එහෙනම් එයාට රාගය ඇති වෙන හිතක් එන්න පුළුවන්ද? එයාට රාගය දුරු වෙන්නට ඕන. ඇයි හැම වෙලෙම අර ඉන්නේ මොකකද? කුණු වෙච්ච මල කුණක් අල්ලගෙනමයි. මැරිච්ච කුණු වෙච්ච පණුව ගහක් මල කුණක් අල්ලගෙන ඉන්නේ. ඒක අසුබ නිමිත්ත නම් කවදාකවත් එම්බාම් කරන අයට නැත්තම් මේ මිනී කපන අයට රාගය එන්න විදියක් නැහැ. ඒවත් රාගය එනවද නැද්ද? රාගය එනවා. එහෙනම් අසුබේ එතන තිබිලා නැහැ. අසුබය කියලා කියන්නේ පින්වතුනි අයෝනිසෝ මානසිකා යෝනිසෝ මානසිකාරයත් එක්කයි හම්බෙන්නේ. එනිසා තමයි නාගසමාලා ස්වාමීන් වහන්සේ හිඳපාතේ වඩිනකොට ලස්සන සුරූපී කාන්තාවක් නර්තනය කරනවා දකිද්දී රාගය දුරු වුණා. මොකද සුභ අසුභ බව තීරණය වෙන්නේ තමන්ගේ තියෙන මානසිකාරයත් එක්ක. එහෙනම් කාමචන්‍ය දුරු වෙන්න ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? අසුභ නිමිත්ත යෝනිසෝ මානසිකාරයත් එක්ක. එහෙනම් සුභ අසුභ බව තීරණය වෙන්නේ කුමක් එක්කද? යෝනිසෝ සහ අයෝනිසෝ මානසිකාරයත් එක්ක. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දෙවැනි කාරණාව ව්‍යාපාදයට තරහට හේතු වුණ පටිඝ නිමිත්ත. පටිඝ නිමිත්ත හේතු කරගෙන තරහට ගත්තා. දැන් පටිඝය දුරු වෙනවා මෛත්‍රිය. මෙත්තා චිත්තං මෙ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙත්තා චේතෝ විමුක්ති. මෙත්තම් වික්ඛවේ චේතෝ විමුක්ති යෝනිසෝ මනසිකරවතු. මේ මෛත්‍රී සිත යෝනිසෝ මනසිකාරය කරනකොට. එතකොට මෛත්‍රී බව දැන් අපි හිතමු අම්මලා දෙන්නෙක් ඉන්නවා. ඒතර එක අම්ම කෙනෙකුට දරුවෙක් ඉන්නවා. එයාගේ එකම දරුවයි. අනිත් අම්මට දරුවෙක් ඉන්නවා. හැබැයි අර අම්මගේ දරුවාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඒ දරුවා දකිනකොට තමන්ගේ දරුවා ඒ අම්මා දකිනකොට හටගන්නේ මොකද්ද? මෛත්‍රියක්. අන්න මෛත්‍රී චිත්තයේ අම්මා තුල තියෙනවා. ඒ දරුවා ඉගෙන ගන්න නිසා අනිත් අම්මට හටගන්නවා ඊර්ෂ්‍යාවක්. මේ ළමයා හොඳට ඉගෙන ගන්නවා කියලා. තමන්ගේ දරුවාට ඉගෙන ගන්න බෑ කියලා. එතකොට අර මෛත්‍රියක් හටගත්ත ඒ අම්මගේ දරුවා දකිනකොට අනිත් අම්මට හටගන්නේ මෛත්‍රියද තරහක්ද? තරහක්. එතකොට එහෙනම් ඒ බාහිර දේද පටික නිමිත්තක් උනේ තමන්ගේ මානසිකාරයද? තමන් හිතපු ක්‍රමයේ නේද? තමන් හිතපු ක්‍රමයේ එක තමයි අන්න පටිගය සහ ඒ වගේම මෛත්‍රිය කියන කටගත්තේ. එහෙනම් අර අම්මට තිබුණා මෛත්‍රිය කියන කාරණාව ඒ නිසා තමයි මේ ව්‍යාපාදයේ දුරු වෙන්නේ අන්න ඒ විදිහේ තමන් හිතන දේත් එක්ක. ඊළඟට තමයි බුදුරණවහන්සේ පැහැදිලි කරනවා නාහම් වික්ඛයඤ්ඤ එක ධම්මම් සමනුපස්සම් යේන අනුප්පන්නා කියව තීන මිද්දං මේ මේ නූපන් තීන මේ උපන් තීන මිද්දේ නූපදීම පිණිසත් ඒ වගේම නැවත තීන මිද්‍යක් නොයිපදීම පිණිසත් උපන් තීන මිද්‍ය ප්‍රහාණය පිණිසත් හේතු වෙනවා කුමද්ද බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යත ඉදම් භික්කවේ ආරම්භ ධාතුව, නික්කම ධාතුව, පරක්කම ධාතුව. ආරද්ධ විරියස්ස භික්කවේ අනුප්පන්නස්ස තීන මිද්දස්ස උප්පද් නුප්පද්යති උප්පන්නද තීන මිද්දම් පහියති. මෙතන කෙටි තනියම වචනේ කියන ආරද්ධ විරියස්ස. ආරම්භ ධාතුව නික්කම ධාතු පරක්කම ධාතු මෙතන මේ විග්‍රහයේදී අපට කරුණක් තියෙනවා තේරුම් ගන්න. දැන් ඔන්න හිතන්න මෙන්න මේ වගේ. දැන් ඔන්න අපිට එකපාරට සංසාරේ බය ඇති වෙලා අපි භාවනා කරන්න කුසල් ධර්මයන් දියුණු කරගන්න අපට ලොකුවට කැමැත්තක් හට ගන්නවනේ. ඒ කැමැත්තත් එක්ක අපි මේ ධර්මයට ලොකු ආයාසයකින් එනවා. ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? මේක ටික ටික අඩු වෙනවා. මේ වීරිය කියන එක ටික ටික අඩු වෙනවා. අපි හිතමු ඔන්න භාවනාව ඉඳගත්ත තැන හිතලා බලන්නකෝ. භාවනාවට ඉඳ ගන්නකොට ලොකු වීරියකින් දැන් භාවනා කරන්න යමනකොට ධර්ම මනසිකාර කරන්න යමනකොට ලොකු වීරියකින් මේ කරගෙන යනවා. ටික ටික යනකොට මේක ටික අඩු වෙලා යනවා. අන්න පටන් ගන්නකොට තියෙන ආරම්භක ධාතු හැටියට. නමුත් ඊට පස්සේ ඒක ටික ටික ඒ ස්වභාවයෙන්ම නැහැ. එතකොට මේ ආරද්ධ විරියස්ස කියලා කියන්නේ පටන්ගත් වීරිය තියෙනවා. පටන්ගත් වීරිය දිගටම තියෙනවා. දැන් පටන් ගන්නකොට යම් වීරියක් තියෙනවද පස්සේ ඒක දුර වෙනව නෙමෙයි. දැන් මේ සිත හැකිලෙන්න හේතු වෙන්නේ පටන්ගත් වීරිය දිගටම නැහැ. වීර්යය පටන් ගන්නවා ටික වෙලාවක් ඇදී තව ටිකක් වීර්යය අඩු වෙනවා. ආයෙ තව ටිකක් වීර්යය අඩු වෙනවා. දැන් මොකද වෙන්නේ? හිත හැකිලෙනවා. වීර්යය ටික ටික අඩු වෙන්න අඩු වෙන්න අර පටන් ගත් පටන් ගන්න තැනදී යොමු වෙච්ච වීර්යය අඩු වෙනකොට හිතේ හැකිලීම එනකොට අන්න වීර්යය අඩු වෙලා සීන මිද්දට යනවා. එහෙනම් පටන් ගන්න තැනෙත් ඉවර වෙනකනුත් පටන් ගන්න තැනෙත් තිබ්බ වීරියම අවසන් වෙන දක්වාම දැඩි වීරියයක ඒ විදිහටම තියෙනවා. අන්න ඒක තමයි ආරම්භ විරියස්ස කියන්නේ. පටන් ගත්ත වීර්යයෙන් යුක්තයි. පටන් ගත්ත වීර්යයෙන් යුක්ත කියන්නේ කවදාවත් නිමෙන්නේ නැහැ. පටන් ගත්ත විදිහටම දිගටම පවත්ගෙන යනවා. එහෙම නැති වුණොත් එහෙම යාට තීන මිද්ද එනවා. මෙන්න මේක තමයි තීන මිද්දයට හේතුව. තීන මිද්ද දුරු වෙන්න හේතුව. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරන මේ උද්දච්ච කුක්කුච්චේ දුරු වෙන්න හේතුව තමයි උද්දච්ච කුක්කුච්චේ දුරවන්නේ යතේ ඉඳන් වික්කේ චේතසෝ වූප සමෝ සංසිඳීම උද්දජ කුක්කුජේ දුරවන්න හේතු සංසිඳීම සංසිඳුච්ච තැනදී මේ විසිරෙන ගතිය දුර වෙලා යනවා මම ඒ කාරණාවට උදාහරණات එක පැහැදිලි කරා අපට සංසිඳවන්න පුළුවන් එක ක්‍රමයකින් අපට එන අරමුණු අයින් කරලා ආය සංසිඳවන්න පුළුවන් හේතුප්‍රත්‍ය වශයෙන් දකිනකොට අපට මේ විසිරෙන්න දෙයක් ඇති වෙන්නේ නැහැ. ඒක ප්‍රඥාවත් එක්ක ලැබෙන දෙයක්. මෙන්න මේ සංසිඳීම ඇති වෙච්ච තැනදී අර උද්දච්ච කුක්කුච්චේ නැත්තම් විසිරෙනවා කියන කාරණාව සිදුවන්නේ නැහැ. සංසිතිය නැති වෙච්ච තැනදී විසිරෙනවා එක එක තැන්වලදී. දැන් බලන්න සමාධියකට හිත ඇති වෙච්ච තැනදී ඒ සමාධියක හිතේ විසිරීමක් නැහැ. අපිට විදර්ශනාවත් එක්ක කෙනෙකුට වැටහුණා නම් යම් අවබෝධයක් ආවා නම් එතෙන් හිත යොමු කරගෙන ඉන්න තැනදී සංසිඳුච්ච හිතක් තියෙන නිසා ආයාගේ වෙන ආරම්මන ඔස්සේ එක එක දේවල් විතර්ක වෙන්නේ නැහැ. එහෙනම් මේ විතර්ක මේ උද්දච්ච කුච්චේ දුරවන්න හේතු වෙන දේ තමයි සංසිඳිච්ච බව. ඊළඟට 10 වෙනි කාරණා හැටියට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා නාහම් භික්ඛු යඤ්ඤං එක ධම්මපි සමනුපස්සම අනුප්පන්නංච අනුප්පන්නා වා විචිකිච්ඡා අනුප්පජ්ජති උප්පන්නා විචිකිච්ඡා පහියති එතෙයිදම් භික්ඛවේ යෝනිසෝ මනසිකරවතු එතකොට මේ විචිකිච්ඡාවට හේතුව අයොනිසෝ මනසිකාරයේ විචිකිච්ඡාව දුරවන්න හේතුව යෝනිසෝ මනසිකාරය. මෙන්න මෙතන අපිට ගොඩාක් හිතන්න පැති ටිකක් තියෙනවා. විචිකිච්ඡාව කියනකොට අපි විවිධ දේවල් අහලා තියෙනවා. විචිකිච්ඡාව කියනකොට ගොඩාක් දේවල් අපි අහලා තියෙනවා. එතකොට විචිකිච්ඡාව සංයෝජනයක් හැටියට කතා කරන තැනදී විචිකිච්ඡාව සංයෝජනයක් බවට පත් වෙන්නේ අපිට ආත්ම දෘෂ්ටිය පාදක කරගෙන. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය පාදක කරගෙන. මම ඉන්න තැනදී තමයි විචිකිච්ඡාව සංයෝජනයක් බවට ක්‍රියාත්මක වෙනවා. විචිකිච්ඡාව නීවරණයක් එන තැනදී අපි හිතමු අපිට සමාධිය හිත ඇති කරගන්නට ඕන නම් ඒ අදාළ සමාධිය කෙරෙහි තෙන්ද යා ගිහිලා නැත්නම් ඒ කෙරෙහි යාට යම් යම් දේවල් ඇති වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි ඒකට ඒ සමාධිය පිළිබඳව හරි විදිහට කල්පනා කරොත් අන්න යාට ඒ විචිකිච්ඡාව දුර වෙලා යනවා. දැන් අපි හිතමු මෙහෙම දැන් ඔන්න අපි කවුරු හරි මොනවා ප්‍රතිපදාවක් කියලා දෙනවා. ඒ ප්‍රතිපදාව පිළිබඳව වැරදි විදිහටම නම් හම්බ වෙන්නේ ප්‍රතිපදාව කරන්න පුළුවන්ද? හිත එකඟ වෙන ප්‍රතිපදාවක් ගැන හිතන්නකො. කරන්න බෑ. එතකොට ඒ හිත එකඟ වීම පිළිබඳව. නමුත් විචිකිච්ඡාව කියන එක සැබෑවටම සංයෝජන ක්‍රිය දුරු වෙනට දැන් අපි දන්නවා ධර්මයේ කතා කරනකොට සක්කාදිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන තුනක් දුරු වෙන තැන සෝතාපන්නත්වය කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට මේ විචිකිච්ඡාව විතර දුරවන්නේ සක්කාය දිට්ඨි දුරු වීමත් එක්ක මම කියලා ගත්ත ස්වභාවය දුරු වීමත් එක්ක අන්න එහෙනම් එතෙන්නට අදාළ යෝනිසෝ මනසිකාරයක් තිබුණා. ඒ ඒ තැනට අදාළ යෝනිසෝ මනසිකාරය එක්ක විචිකිච්ඡාව දුරු වෙනවා. අයෝනිසෝ මනසිකාරය එක්ක විචිකිච්ඡාව වැඩෙනවා. දැන් මෙතන මේ නීවරණයක් හැටියට විග්‍රහ කරන නිසා මේ නීවරණයේදී අපට ඒ සමාධියක් නැත්නම් අපිට යම් කිසි කෙනෙක් සම්මතියක් පැත්ත කියලා දෙනවනම් ඒක යාට ලෞකික සම්මාදිට්ඨිය පාදක කරගෙන හැබැයි ලෝකෝත්තර කාරණාවට යන එක තමයි සංයෝජනීය දුර්විමත් එක්ක. ලෞකික සම්මාදිට්ඨිය පාදක කරගන්න තැන තමයි ලෞකික සම්මාදිට්ඨිය තුළ හටගත්ත නීවරණේ. දැන් බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයෝ ආලාරකාරා මුද්දකරාම් පුත්ත ළඟට ගිහිල්ලා ඒ ආලාරකාරා මුද්දකරාම් පුත්ත කියලා දුන්න ප්‍රතිපදාව සැක නොකර ඒ ප්‍රතිපදාව හුරු කරගෙන ගියා. ඒක ඒ කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඊට අදාළවම විමසුවා. ඒක ඉක්මනින්ම ලැබුණා. අන්න අර විචිකිච්ඡාව ඒකට අදාළ විචිකිච්ඡාව දුරු වුණා. හැබැයි ඒක ලෝකයේ කෙනෙකුට ඇතිවෙච්ච සමාධියක් පාදක කරන විතරයි. නමුත් සංයෝජනයක් හැටියට සිදුවෙන විචිකිච්ඡාවත් දුරු වෙන්නේ පින්වතුනි මේ යෝනිසෝමනසිකාරයත් එක්කමයි. ඒක දුරු වීමට හේතුප්‍රත්‍ය ධර්මයේ කියන කාරණාව කල්පනා කරන්නට ඕනේ. දැන් ඔන්න එහෙනම් බුදුරන් වහන්සේගේ මේ ධර්ම මේ විග්‍රහය තුළ මුලින්ම පෙන්වලා දුන්නා මූලිකවම කෙලෙස් පවතින විදියක්. කියන්නේ සසර පැවැත්ම පිණිස යොමු වෙච්ච සම්පූර්ණ කෙලෙස් ස්ත්‍රියට පුරුෂයට මේ කෙලෙස් හටගන්න මේ පුරුෂ රූපයේ ස්ත්‍රී රූපයට ප්‍රියයි ස්ත්‍රියට පුරුෂ රූපයේ ප්‍රියයි ඊළඟට නීවරණ හටගන්න හැටි විග්‍රහ කරා ඊළඟ බුදුරණවහන්සේ නීවරණ දුර වෙන හැටි විග්‍රහ කරා ඔන්න ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා තව කරුණු කිහිපයක් තව සූත්‍රයක තියෙනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුනුපස්සාමි යං ඒවං අභාවිතං අකම්මනියං හෝති යතයිදං චිත්තං චිත්තං භික්කවේ අභාවිතං අකම්මනියං හෝති මේ වඩවඩ නැති සිත ඒ කියන්නේ පුරුදු නොකරපු සිත කර්මන්නේ නොකරපු සිත මේ අන්නේ සිත ඒක භාවිතා කරන සුසු නෑ කියනවා එනේ කර්මන්නේ නොවූ සිත අකර්මන්නේ වූ සිත කිසි වැඩකට ගන්න බෑ කියනවා ඒ කියන්නේ අකර්මණ්‍යෝ හිත කියලා කියන්නේ මෙතන වැහැදිලි කරන්නේ දැන් මේ පින්වතුන් ධාතු විභංග සූත්‍රය අහලා තියෙනවා නම් දන්නවා මේ සිත පුළුවන් වඩන්න කර්මන්නේ කරන්න. සිත කර්මන්නේ කරාට පස්සේ කර්මන්නේ සිතට එක පැත්තකින් සමතේ පැත්තට යොමු කරන්න පුළුවන්. කර්මන්නේ උනේ හේතුඵල ධහම දකිමින් නම් ඒ හිත හොඳට වැඩුණේ අන්න එතනදී විදර්ශනා පැත්තට යොමු කරන්න පුළුවන්. මේ සූත්‍ර ටික හදාරනකොට එතනින් එහා තව ලස්සන සූත්‍ර කීපයක් පැහැදිලි කරනවා මේ චිත්ත භාවනාවක් පුතඥයට උදාරන්නේ නැහැ කියලා. චිත්ත භාවනාව. එතන චිත්ත භාවනාව කියලා කියන්නේම මේ නිවැරදිවම සිත හම්බ වෙන කාරණාව. ඒක බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ආර්ය ශාවකයෙකුට විතරයි වදාරන්නේ කියලා. දැන් මෙතන මෙතන මේ පැහැදිලි කරන්නේ භාවිතා නොවිච්ච සිත කිසිම වැඩකට සුදුසු නැහැ කියන කියන්නේ මේ කර්මන්නේ යමක් වැඩක් ගන්න ඒ ඒ සිත සුදුසු නැහැ. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් ඉන්නවා වැරදි දේම හිතමින් වැරදි දේම කියමින් වැරදි දේත් එක්කම කටයුතු කරමින් ඉන්න අනුන්ගේ අඩුපාඩුම හොයනවනම් අනුන්ගේ වැරදිම හොයනවනම් අනුන්වම විවේචනය කරනවනම් ඒ වගේම තමනුත් හිතේ රාග දේශ වර්ධනය කර ගන්නවා නම් ඒ හිත වැඩිලා නැහැ. ඒ හිතට යම් කිසි හොඳ පැත්තකට යොමු කිරීමේ හැකියාව නැහැ. අන්න හිත වඩන්නට ඕනේ කොහොමද වඩන්නේ හිත? හොඳ දේවල් හිතමින්. ඒ කියන්නේ අර වැරදි දේ දුරු කරනකොට ඉස්සල්ලාම ලොකු දේ දුරු වෙනවා ලොකු අකුසලී. ඊළඟට හිතට එන ටික ටික ටික ටික අර පුංචි අකුසලයේ පවා දුරු කරනකොට අර හිත ටික ටික ටික ටික වැඩෙනවා. ඊළඟට හේතුඵල වශයෙන් හොයන තැනදී හිත හොඳටම වැඩෙනවා. මෙන්න මේ විදිහට හිත වඩන්නට ඕනේ. එහෙම හිත වඩුවට පස්සේ හිත කර්මන්නේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ මේ කර්මන්නේ වෙච්ච හිත තරම් මේ වඩ වඩපු හිත තරම් මේ කර්මන්නේ නැත්තම් මේ ඕන දෙයකට යොමු කරන්න පුළුවන් වෙන කිසිදු දෙයක් දකින්නේ නැහැ කියනවා. දැන් ඔන්න හිතලා බලන්න මේකට පුංචි උදාහරණයක් දෙන්නම්. දැන් අද නවීන තාක්ෂණයේ දිනු වෙන්නේ. අද මේ නවීන තාක්ෂණයේ විද්‍යාව දිනුකමත් එක්ක අපට පුළුවන් නේද පින්වතුනි උඩින් යන්න. ෆ්ලයිට් එකකින් උඩින් යන්න පුළුවන් නේ. ඊළඟට අපට පුළුවන් නේද ඈත තියෙන හඬක් අහන්න. පිටරට තියෙන හඬක් අපට අහන්න පුළුවන්. මේ නවීන තාක්ෂණයේ දිනුවත් එක්ක. තව විවිධාකාර දේවල් තියෙනවා. අපට ඈත තියෙන දේවල් දකින්න පුළුවන්, සජීවී දකින්න පුළුවන්. මේ නවීන තාක්ෂණික විද්‍යාව දියුණුවීමත් එක්ක. ඒක කුමක් සියුම් කරලා දෙක ඇති වුණේ? භෞතික දේනේ. අද අපි භෞතික විද්‍යාව කියන්නේ භෞතික දියුණුවන්නේ. එතකොට භෞතික දේ සියුම් කරලා භෞතික දේ වෙනස් කරලා ඇති වුණා මොකද්ද? ඒකේ යම්කිසි වැඩක් ගන්න පුළුවන් වුණා. යම් න්‍යායවල පාදක කරගෙන මේ භෞතික දේ ඊට අදාළව සකස් කරලා යම් වැඩක් ගන්න පුළුවන් වුණා. ඒ භෞතික දේ දිනු කිරීමත් එක්ක. එතකොට ওই භෞතික දේ ওই විදිහට කල්පනා කරේ කවුරු හරි හිතකින්නේ. ඔය න්‍යාය ඔහොම කරන්න දැන් උඩින් යන මේ ෆ්ලයිට් එකක් හදන්න ඊළඟට ඔය දුරකථන පහසුකම් මේ වීඩියෝ පහසුකම් සජීවීව බලන්න ඔවා හැදුවේ තව කෙනෙක්ගේ හිතකින්නේ මේ භෞතික දෙයක් මේ දිනු කරේ. එතකොට හිත ඒ හිත එහෙනම් ඊට වඩා ඒ හිතට හැකියාවක් තියෙනවන්නේ ලෝය ගතිය ඇති කරගන්න. ඔය භෞතික දේ තුල ඔය දියුණු වෙච්ච දියුණු වීමට වඩා හැකියාවක් ඒ හිතට තියෙනට. මොකද හිතින් කල්පනා කරලානේ කරේ. මේ පින්වතුන් අහලා ඇතින ඉස්සර ඉර්ධි බලලාභයෙන් හිටියා. උඩින් ගියා. තිබ්බද හෙලිකොප්ටර්? නෑ. ඊළඟට ඈත දේවල් අහනවා. දිබ්බ සෝත. ටෙලිෆෝන් තිබ්බද? නෑ. ඊළඟට ඈත දේවල් දකිනවා. දිබ්බ චක්කු. මොනවත් වීඩියෝ තිබ්බද? එතකොට මේ මොකක් දිනු කරලාද? අන්න හිත දිනු කරලා. එතකොට මේ හිත දිනු කරලා මේ භෞතික වස් ඒ කියන්නේ මේ ලෝකයේ යම් කිසි දෙයක් ගන්න පුළුවන්. අන්න ඒ විදිහට ඒ භාවිතා කරපු සිත කර්මන්නේ ඕන දෙයකට යොමු කරන්න පුළුවන් විදිහට හැදිලා තියෙනවා. අන්න ඒ හරියට භාවිතා කරනකොට. හැබැයි ඉතින් ඊටත් වඩා දෙයක් බුදුරණවහන්සේ භාවිතා කරන හැටි විග්‍රහ කරනවා ඒ තමයි මේ ආශ්‍රවක්‍රිය ප්‍රතිසම යොමු කරන්න පුළුවන් එක. නමුත් ඉතින් අර කාරණාත් ලොකු ආශ්චර්ය දේවල්. ඉතින් අද තමන්ගේ පැත්තේ දිනුව කියන කාරණාව නොසිතා භෞතික දිනුවක් තමයි අද ලෝකේ දිනුනේ. ඒකෝට දැන් බුදුරණවහන්සේගේ ධර්මයට හාත්පසින් වෙනස් දෙයක්. භෞතික දිනුවීමක් ලෝක විද්‍යාව දිනුව ආධ්‍යාත්මික දිනුව කිරීමක් මේ බුදුරණවහන්සේගේ ධර්මය තුළ තියෙන්නේ. මේ බුදුරණවහන්සේලා බුදුරණවහන්සේ ආසියාතිකරේ නැත්නම් මේ දඹදිව පහළ වෙන යුගයේදී ඒ කාලෙදිම භෞතික විද්‍යාව දිනු කරන අය යුරෝප පැත්තේ පහළ වුණා. එතකොට එහෙනම් අර බුදුරන් වහන්සේට ලැබුණා මේ භෞතික දේ ඉක්මවලා ඊට වඩා දෙයක් සමාතුලින් මේ ආධ්‍යාත්මය තුළින් දියුණුවක් කරන ප්‍රතිපදාව. නමුත් විද්‍යාවට හම්බුණා ඊට වඩා මේ ඒක නැතුව භෞතික එක මේක ඉදිරියට යන හැකියාව. දැන් බලන්න සමහරවල්ලානේ පුංචි පොඩි කාඩ් එකක කොච්චර ප්‍රමාණයක් වීඩියෝ දාන්න පුළුවන්ද? දැන් අපි එතකොට එතකොට කොච්චර හිනම් මේ භෞතික ස්වභාවය දියුණු කරලා තියෙනවා විවිධ ක්‍රමවලට. නමුත් ඊට වඩා හැකියාව තියෙනවා මේ හිත තුළ ඔක දියුණු කරන්න. ඒකයි භාවිතා කරපු හිත කර්මන්නේ. ඒතරේ භාවිතා කරපු හිතේ කර්මන්නේ භාවය කියන එක මේ පින්වතුන්ට තේරෙන්න ඇති. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහණෙනි නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මං පරි සමනුපස්සාමි යං එවං අභාවිතං මහතෝ අනත්තාය සංවත්ති යත ඉදං චිත්තං මේ අභාවිකා නොකරපු සිත මහත් වූ අනර්ථයේ පිණිස පවතිනවා. ඒක ඒක වෙන බව අපි දන්නව නේද? මේ භාවිතා නොකරපු සිත මහත් අනර්ථයක් වෙනස පවතිනවා. ඒ කියන්නේ විවිධ විදිහට වැරදි පැතිවලට යොමු වෙනවා. අර විදිහට භාවිතා නොකරපු සිත භාවිතා කරනවා කියලා කියන්නේ හිත වඩනවා. හිත වඩනවා කියන්නේ වැරදි දේ මුලින්ම දුරු කරලා හොඳ දේ ඇති කරගෙන ඊළඟට ඒකත් තව ඉදිරියට අරගෙන යෑම තමයි භාවිතා කරනවා කියලා කියන්නේ. ඊළඟට ඊළඟ දේශ ඊළඟ කාරණාවේ පැහැදිලි කරන්නේ භාවිතා කරපු සිතතරම් නා භික්ඛයන් එක ධම්ම අපි සමනුපස්සම යම් භාවිතා මහතෝ වත්තාය සංවත්තති මහත් අර්ථය පිණිස පවතින වෙන එක දෙයක්වත් නැහැ හිත භාවිතා කරාම සමාජයේ හොඳ සත්පුරුෂයෙක් ඇතිවෙච්ච තැනදී මොකද වෙන්නේ සමාජය මෙහාමත් වෙනවනේ කොච්චර අර්ථයක් වෙනවද සමාජයේ අසත්පුරුෂයෙක් ආව තැනදී සමාජෙම අසත්පුරුෂය කරා යමු වෙනවා එතකොට එහෙනම් බලන්න පින්වතුනි වඩපු සිතේ තියෙන වටිනාකමත් නොවඩපු සිතේ තියෙන වටිනාකමත් එක පුජ්‍යලයේ හිතේ වැඩිවීම බොහෝ අයට ඒක උපකාරයක් වෙනවා. හිත පුජ්‍යලයේ හිත නොවැඩීම බොහෝ අයට ඒක දුක පිණිස හේතු වෙනවා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ භාවිතා නොකරපු සිතක් ඇතිවීම, ඒ කියන්නේ භාවිතා නොකරපු සිතක් අට ගැනීම මහත් වූ අනර්ථයේ පිණිස පවතිනවා. භාවිතා නොකරපු සිතක් භාවිතා කරපු සිතක් ඇතිවීම මහත් වූ අර්ථයේ පිණිස පවතිනවා. ඒ වගේම භාවිතා නොකරපු සිත ඒ කියන්නේ කුසල ධර්මයන් ඔස්සේ භාවිතා නොකරපු සිත අනර්ථයේ පිණිස පවතිනවා. භාවිතා කරපු සිත අර්ථයේ පිණිස පවතිනවා. ඒ වගේම බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ භාවිතා නොකරපු සිත දුක කරා යොමු වෙනවා. භාවිතා නොකරපු යම් සිතක් ඇද්ද මෙන්න මේක දුක කරා යොමු වෙනවා. නමුත් භාවිතා කරපු සිත සැපේ කරා යොමු වෙනවා. මේ කාරණා ටික අපිට තේරුම් ගන්න පුළුවන්. යමක් භාවිතා නොකරා නම් ඒකත් එක්ක දුකක්මයි ඇති වෙන්නේ. හිතර පීඩාවක්මයි තියෙන නම් අකුසල් වැරදි කරන අය සතුටින් ඉඳීද ඉන්නවද? නැත්තම් බයෙන් දුකෙන් දින්නේ. දුකෙන් ඉන්නේ. හැබැයි නිවැරදි පැත්තට යොමු වෙච්ච කෙනාගේ හිතට සතුටක්මයි හටගන්නේ. හිතට අපහසුවක් නැහැ. අන්න ඒකයි බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ භාවිතා කරපු කෙනාගේ හිතේ ස්වභාවය සැපසේ ඉඳීමක් තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් පින්වතුනි බුදුරණවහන්සේගේ මේ අංගුත්තර නිකාය තුල දේශනා කරන මෙන්න මේ උතුම් බුද්ධ වචන තුල අපට මේ මූලික කරුණ මේ කියලා දීලා තියෙනවා. හැබැයි මේ මූලික කරුණ තුල අපට ගොඩාක් හිතන්න ඕන පැති දැන් අපිට මේක තමයි අපි දන්නවනේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් දැන් මම අද මේ කියලා දුන්න සමහර කරුණු තුලදී හම්බුනේ නැද්ද? අපිට මේ රාගය හට ගන්න, දේශය හට ගන්න අපි හිතනවා බාහිර කෙනාගේ ප්‍රශ්නේ කියලා. නමුත් අපේ මානසිකාරයේ තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම මේ නීවරණ හට ගන්න හේතු වෙන්නේ. ඒ වගේම අපිට මේ හිත দমনය නොවීම නිසා හට ගන්න ප්‍රශ්න මෙන්න මේ කරුණු බුදුරණවහන්සේ හැම දෙයක්ම කියලා තියෙනවා. හැබැයි මේවා අපි හරියට තේරුම් නොගත්තොත් ඒකම ඉස්සෙල්ලා පැහැදිලි කරේ බුදුරණවහන්සේ පැහැදිලි කරපු මේ ධර්මය කුමන පරියායක් දේශනා කරේ කුමන පසුබිමක් අරඹයාද කුමකටද මේක දේශනා කරේ කියන කාරණාව අපි තේරුම් නොගත්තොත් එහෙම අපි අපි එක එක කරුණු එක එක විදිහට ගලපනවා විශේෂයෙන් මතක් කරොත් ඔය පටිසමුප්පාද ධර්මයේ පිළිබඳව දැන් මේකෙත් පටිසමුප්පාද පිළිබඳ විග්‍රහ දේශනා තියෙනවා මේකෙත් පංචීපාස්කන්ධ විග්‍රහ පිළිබඳ දේශනා තියෙනවා මේ පොත් වහන්සේ දරත් ආයතන පිළිබඳ විග්‍රහ දේශනා තියෙනවා එතකොට මෙන්න මේ කරුණු අපි ඒ අවස්ථානුකූලව විතර සිදුවෙන ආකාරය අධ්‍යයනය කරන්නේ නැතුව අපි මේ හැම එකකටම ගලප බලන්න ගියොත් එහෙම මොකද වෙන්නේ මේ ධර්මයේ තේරුම් ගන්න බැරි වෙනවා බුදුරණවහන්සේ යම් කිසි කාරණාවක් ඉස්මතු කරන්නද යම් පරියායක් කිව්වේ අන්න ඒක විතරක් එතන ගන්නට ඕනේ මේ සමහර දේශනා තියෙනවා යම් පරියායක් ඉස්මතු කරලා තියෙනවා හැබැයි මේ පරියාය ඉස්මතු කරන්නේ ඒ කාරණාවට එහෙනම් ඒ කාරණාව තමයි එතනින් ගම්මේ කරගන්න ඕනේ නැත්තේ අපි හැම දෙයක්ම එතනින් ගම්මේ කරගන්න ගියොත් එහෙම වරදිනවා. ඉතින් ඒක නිසා අපි මෙන්න මේ බුද්ධ වචනේ ටික ටික ක්‍රමානුකූලව හදාරන තැනදී අපට පුළුවන්කමක් ලැබෙනවා පින්වතුනි මූලිකවම එක දෙයක් ඇති කරගන්න. ඒ තමයි ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව ඇති වෙන තැනදී විතරයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ අපි මේ විමුක්තිය පිණිස ඇයි යමුනේ අපට එහෙනම් විමුක්තියක් ලබාගත යුතුයි එහෙනම් විමුක්තිය ලැබෙන මාර්ගය හම්බෙන්නේ අන්න එතන විතරයි. එතෙක් හම්බෙන්නේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා භගවා ජානාමි අහං නජානාමි. භාගතුන් වහන්සේ දන්නවා මම දන්නේ නැහැ. දැන් අපි හිතන්න අපි දන්න දේ දැන් අපි හිතමු අපි ගොඩක් වෙලාවට බුදුරණවහන්සේගේ ධර්මය අහනකොට ආ මං හිතපු කොන්ට ගැලපෙනවනේ කියලා අපි ගලප ගලප හිටියොත් එහෙම අපි අහපු ධර්මයේ බුදුරන් අපි දැනගත්ත කාරණා අපේ කෝණයට අහුවෙච්ච කාරණාව අපි දන්නවනම් ආයි බුදුරණන් වහන්සේගෙදී අහන්න ඕනේ නෑ මේක හරිනම්. මං කියපු කාරණා හිතන්න. දැන් අපි අපි කරා යම් අපි යම් කිසි දෙයක දැනුමක් තියෙනවා. යම් තේරුම් ගැනීමක් තියෙනවා. එතකොට දැන් අපිට අපි නිවන් දකින්න කරුණු පිළිබඳව, ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගය පිළිබඳව අපි ඔන්න ඉරව කරගත්ත කරුණු ටිකක් තියෙනවා. ඒතකොට දැන් අපි ඒක හරිනම් අපි අපි අවදි වෙලක් නෑ. ආයෙ අපිට බුදුරණවහන්සේගේ වණක් අහපු තැනදී ඒක හරි බව නම් හම්බ වෙන්නේ අපට ආ ඉසේ සත්‍යයකට ගිහිලා නෑ මේක අහලා. බුදුරණවහන්සේගේ ධර්මයේ අහපු තැනදී අපට හම්බෙන්නට ඕන මොකද්ද? අපේ දේ වැරදි බුදුරණවහන්සේගේ දේ හරි. අන්න අපේ දේ කැඩෙන විදිය දෙයක් අපේ දේ අයින් වෙන විදිය දෙයක් ඒ ධර්මයේ තුලදී හම්බෙන්නට ඕනේ. මොකද අපේ දේ හරි නම් අපි අවබෝධයක් කරා ගිහිල්ලානේ. නමුත් අපේ දේ හරි නොවිච්ච නිසා තමයි අපි තාම අවබෝධයක් කරා ගියේ නැත්තේ. එහෙනම් අපි අවබෝධයක් කරා යන්නට අපට බුදුරණවහන්සේගේ ධර්මයේ අහපු තැනදී අපේ රාමු අපි තුලින් අයින් වෙන්නට ඕනේ. ඉතින් මේ දහම් කරුණු අපට ටික ටික ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන් පින්වතුනි මේ මොකද මේක ගැඹුරු දහම් පරියායක් විවිධාකාර විදිහට බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා. නමුත් මෙතන මම මේ මේ පින්වතුන්ට ගිහි අය හැටියට බොහෝ වෙලාවට බුදුරණවහන්සේගේ බුද්ධ වචනය ගොඩක් වෙලාවට හදාරන සම්භාවිතාවය අඩුයි. එතකොට මේ බුද්ධ වචනය තුලත් ගොඩාක් කරුණු විග්‍රහ කරලා පෙන්නනවා. ඉතින් ඒ නිසා මේ ක්‍රමානුකූලව මේ කර්ණ කොයි දැනදී කුමක් සඳහා ඉස්මතු කරපු දෙයක්ද කියන කාරණාව අපට මේ ක්‍රමානුකූල බුද්ධවචන ඉගෙන ගන්න තැනදී තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි ඔබටත් මටත් දෙපිරිසටම උපකාරයක් වෙනස මේ බුද්ධ වචනේ නැවත නැවත ඒ තියෙන විදිහටම ඉස්මතු කරන්න අදහස් කළේ. එතකොට ඔබ මේ බුද්ධ වචනේ තුළ තියෙන සියල්ලක්ම ඉගෙන ගන්නවා. දැන් අංගුත්තර නිකාය ඉවර වෙනකොට අංගුත්තර නිකාය තුළ තියෙන බුද්ධ වචනේ හොඳට සියල්ලක්ම ඉගෙනගෙන. දැන් දැන් අපි දැන් ධර්ම කාරණාවක් කියන්නේ ඒක තේරුම් කරන්න දැන් අපි හිතමු ඔන්න අපි මං හිතමු මම ඔන්න මහා නිදාන සූත්‍රය දේශනා කරනවා. මහා නිදාන සූත්‍රයේ අර්ථය මට තනියම ඒකෙන් විතරක් ගන්න දේශනා කරන්න බෑ. මහා නිදාන සූත්‍රයේ අර්ථය විග්‍රහ කරන්න මට තව සූත්‍ර ගණනාවක් ගන්නට ඕනේ. ඒතර මම මේ ගත්තේ සූත්‍ර ගණනාවක් තව තව තැන් වලින් මම අර මුල ඉඳලා මේක ඉගෙන ගත්ත නිසා. එතකොට දැන් මේ පින්වතුන්ට ඔයගේ ගැඹුරු සූත්‍රයක් ගත්තට පස්සේ අන්න මේ බින්දුතුන්ටත් අර හැම දෙයක්ම ඉගෙන ගත්ත නිසා මොකද වෙන්නේ? මුලින් ඉඳලා අගටම ඉගෙන ගත්තාම අර හැම තැනක්ම කල්පනාවට එනවා මේක ගලපන්න. ඒ නිසා තමයි මේ දේශනාව ඉගෙන ගැනීම තියෙන වැදගත්කම. දැන් ඔන්න හිතන්න අපට පටිසමුපාදේ අවිජ්ජාපත්‍ය සංඛාර තේරෙන්නේ නැහැ. ඒකවල අවිජ්ජාපත්‍ය සංඛාරා කියන එක තේරුම් ගැනීම පිණිස, වටහා ගැනීම පිණිස, අවබෝධ කර ගැනීම පිණිස අපි මොකද්ද කරන්න ඕනේ? නුවණින් කල්පනා කරන්න තව දෙයක් පාදක කරගන්නට ඕනේ. ඒ පාදක කරගත යුතු ධර්මයේ බුද්ධ වචනයක්ම විය යුතුයි. වෙන කෙනෙක්ගේ අර්ථකථනයක් එක්ක පාදක කරගන්න කිව්වොත් මොකද වෙන්නේ? එයාගේ අදහස තමයි එන්නේ. එහෙනම් බුද්ධ වචනයක්ම නම් වෙන්නට ඕන මේදී පාදක කරගන්න බුද්ධ වචනයම ඉගෙන ගන්නට ඕනේ. ඒ නිසා පින්වතුනි අපි මේ උතුම් බුද්ධ වචනේ ක්‍රමානුකූලව ඉගෙන ගැනීම තුළ ඔබ අප සියලු දෙනාටම සත්‍ය අවබෝධය කරා යන්නට මේක හේතු වෙනවා. ඒ සඳහා මේ උතුම් බුද්ධ වචන ටිකත් උපකාරයක් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. හොඳයි එහෙනම් පොඩි විවේකයක් අරගෙන ඉතුරු ටික ආයෙ සාකච්ඡා කරමු. හොඳයි සියලු දෙනාටම සර්වන් සරණයි. අපි තව සූත්‍ර කිහිපයක් සාකච්ඡා කරමු. මම ඊට කලින් පුංචි කාරණාවක් මතක් කරන්න හිතුණා. මේ පින්වතුන් මේ ධම්රවි පදනම පාදක කරගෙන දඹදිව වන්දනාවක් යොමු වෙනවා කිව්ව නිසා තව ශ්‍රද්ධාව පාදක කරගන්නට හේතු වෙන කාරණාවක්කුත් ඉස්මතු කරන්නට ඒ වගේම සමාජයේ තියෙන පොඩි ප්‍රශ්නයක් නිසා ඒකටත් වටහා ගන්නට පුංචි කාරණාවක් එක්ක පොඩි කරුණ කිහිපයක් අදහස් පැහැදිලි කරන්න අදහස්ක් ඇති වුණා මට ඒ තමයි පින්වතුනි අපි කවුරුත් බුදුරජාණන් වහන්සේ ගැන දන්නේ කොහොමද? හොඳට හිතලා බලන්න. අපි කවුරු බුදුරන් වහන්සේ ගැන දන්නේ කුමන කාරණාවන් නිසාද කියන එක. බුදුරන් වහන්සේ ගැන අපි දන්නේ පොතපතින් අපි ඉගෙනගත්ත කරුණු නිසා නේද? ඊට පස්සේ තමයි අපි පුරාවිද්‍යා සාක්ෂි හොයන්න යන්නේ. පොතපතේ සඳහන් වෙච්ච නැත්නම් සම්පදානුකූලව ආපු නැති කරුණු තිබ්බ නැත්නම් එහෙම ගල් ගඩොල් තිබිච්ච පමණින් අපට බුදුරන් වහන්සේ කියන කාරණාව තේරුම් ගන්න බෑ. එහෙනම් බුදුරන් වහන්සේ කියන කාරණා අපි නිගමනයකට පාදක කරගත යුත්තේ සාහිත්‍ය ඉතිහාස කරුණු. එතකොට මෙතනදී සාහිත්‍ය ඉතිහාස කරුණ තුළදී අපට බුදුරන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව බෞද්ධ හැටියට විවේචන සම්පූර්ණයෙන් අඩුම තියෙන ගන්ත්‍රය හැටියට අපි කවුරුත් දකින්න දේ තමයි සූත්‍ර පිටකේ. අනිත් කාරණාවල විවිධ මතවාද විවේචන තියෙන්න පුළුවන්. නමුත් මේ සම්බන්ධයෙන් කිසි විවේචන බෞද්ධයෙක් හැටියට ගත්තාම විවේචනයක් තියෙනවා නම් එයාට බුදුදහම කියන කාරණාව පිළිබඳව කතා කිරීමට අයිතියක් නැහැ. ඇත්තටම සූත්‍ර දේශනාව පිළිබඳව විශ්වාසයක් නැතිනම්. එහෙනම් මේ සූත්‍ර දේශනාව පාදක කරගෙන තමයි අපි බුදුරණවහන්සේව කියන්නේ කවුද කියලා තේරුම් අරගන්නේ. ඒ තේරුම් ගත්ත පදනම නිසා තමයි අපි වන්දනමාන ආදී සීල දේවකට යොමු වෙලා තියෙන්නේ. පින්වතුනි බුදුරන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙනකොට සම්බුද්ධත්වයට පත් වෙන මත්තෙන් මේ ලෝකේ විමුක්තියක් හොයන අය හිටිය වග දේශනාව තුළදී පැහැදිලි වෙනවා. ඒ කියන්නේ බුදුරන් වහන්සේ නමකගෙන් තොරවත් විමුක්තිය හොයපොය හිටියා. වෙනස තිබුණේ විමුක්ති මාර්ගය වැරදි ප්‍රතිපදාව. විමුක්තිය ලැබුණේ නැහැ. නමුත් බුදු කෙනෙකුගෙන් බණ නැතුව විමුක්තියක් හොයපු අය හිටිය බව බුදු දේශනාවේදී පැහැදිලි වෙනවා. ඒ තමයි තුම්බැ ජටිලයන් দমনය කරේ. ඒ තුම්බැ ජටිලයන් අරහත් වූ බව රැවටුණා. එල අරහත් වූ බව හිතුවා. ඒ වගේම මේ කට්ටිය අරහත් වීම පිණිස මාර්ගයක් හුරු කරා. ආලාරකාරා මුද්දකරාම් පුත්ත වගේ අයත් අරහත් වීම පිණිස විමුක්තිය පිණිස මාර්ගයක් හුරු කරා. එතකොට ඒ සඳහා බුදුවරයෙක්ගේ වචනයක් අවශ්‍ය වුණේ නැහැ. බුද්ධ දේශනාව තුළ තියෙනවා තාන කියන සූත්‍රයේදී මේ ජම්බුද්දීපය කියන ප්‍රදේශය බඹසරට අග්‍රයි කියලා. බඹසරට අග්‍රයි. බඹසරට අග්‍ර ඇයි? ඒක සමාජීය පසුබිමක්. දැන් අපේ ලංකාවේ එහෙම ගතියක් නැහැ. අපේ ලංකාවේ අපි හැමෝම මේ බඹසර රකින්නේ ඇයි? බුදුරණවහන්සේගේ වචනේ අහපු නිසා. සමාජයෙන් ඉස්මතු වෙච්ච කාරණාව නිසා නෙමෙයි. සමාජයෙන් ඉස්මතු වුණ සමාජයට අදාළ පසුබිමක් තමයි බඹසර රැකීම කියන ගතිය ජම්බුද්වීපයට ආවෙනික ගතියක් බව බුදුරණවහන්සේගේ සූත්‍ර දේශනා තුළ අන්තර්ගතයි. ඒ වගේම කතා වෘත්ත බලනකොටත් ඒ වගේ ඒ කාරණා ගොඩාක් ගම්මේ වෙනවා. එහෙන් බැලුවොත් එහෙම විමුක්තිකාමී සිටින යුග සිටින පරිසර බුදුවරු නැතුව පහළ වෙනවා. බුදුවරු නැතුව ඇති වෙනවා ඒ සමාජයේ ලක්ෂණයක්. එවැනි සමාජයකයි බුදුවරු පහළ වෙන්නේ. එතකොට එවැනි සමාජයක් අද ලෝකේ කොහෙද තියෙන්නේ කියලා අද වර්තමාන සමාජයේත් එක්ක ගලපලා බැලුවොත් කොහෙද තියෙන්නේ? දඹදිව ඉන්දියාවේ විතරයි. වෙන කිසිම රටක ලෝකේ නැහැ. ලංකාවෙත් නැහැ. කිසිම රටක නැහැ. බුදු කෙනෙකුගේ වචනයක් අහන්න නැතුව බඹසරක් හොයන නැත්නම් විමුක්තියක් හොයන කිසි කෙනෙක් නෑ. අදටත් ඉන්දියාව විමුක්තියක් හොයලා ඉන්නවද නැද්ද? අදටත් ඉන්නව ඕන තරම්. හැබැයි බුදුරණවහන්සේගේ ධර්මේ නෑ. ඊළඟට තමයි වැරදි ක්‍රම වලින් විමුක්ති හොයපොයක් හිටියා. ඒ තමයි නිගණ්ඨේ වහලා තියනවා නේද? දැන් දඹදිවගේ අය දැකලත් ඇති. එතකොට යාලා අධික දුක් දීලා විමුක්තියක් හොයනවා නිකණ්ඨව නිකණ්ඨකම. එතකොට මේකත් ඒ සමාජයේටම ආවේනික ගතියක්. ලංකාවේ ඉන්නවද පින්වතුනි නිකන් හරි හිම නිකණ්ඨ වෙන්න කවුරු? නැහැ. එතකොට නිගණ්ඨ වෘතයක් හැටියට යාලා රකින්නේ සමාජයට ආවේනික පසුබිමක් විමුක්තියක් හොයන. එහෙනම් අපි මෙන්න මේ දේශනාව පාදක කරගෙන මොකද අපි පිළිගන්නේ එතනින්නේ බුදුරණවහන්සේ. ඒක පාදක කරගෙන ඒක මුල් කරගෙන අපට අපි බුදුරන් වහන්සේගේ උපන් ස්ථාන බුදුන් ස්ථාන වන්දනා කරන්න යන්නේ. ඇයි? මෙවැනි දුකකින් නිදහස් වෙන මගක් ඉස්මතු කරලා පෙන්නපු උත්මයා මෙවැනි තැනක ඉපදුනේ කියලා අපි ඊට පස්සේ හොයන්නේ. ඒ හොයපු තැන අනුව බුද්ධ දේශනා බලනවා නෙමෙයි. බුද්ධ දේශනාව අනුව තමයි ඒ තැන් කරා යන්නේ. එහෙනම් එවැනි තැන අදටත් තියෙන්නේ දඹදිවමයි ඉන්දියාවෙමයි. මොකද ඒකට හේතුව දේශනාව තුළින් අපට ඒක තේරුම් ගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි අපි කවුරුත් දන්නවා බුදුරණවහන්සේ ජීවමානව ඉන්න පරිසරයේ කාලයේදී පුරාවිද්‍යාව යුක්ත සාක්ෂි ගොඩාක් අඩුයි. ඇයි ඒකට හේතුව? බුදුරණවහන්සේ ජීවමානව ඉද්දී බුදුරණවහන්සේ ඉපදුණු තැනක් හොයාගෙන යන්න ඕනේද? බුදුන තැනක් හොයාගෙන යන්න ඕනේද? ඒ වගේම ධම්මචක්කේ පවතු තනක් හොයාගෙන යන්න ඕනද? අවශ්‍ය නැහැ. ඇයි බුදුරණවහන්සේ ජීවමානව ඉන්නවා. එහෙනම් බුදුරණවහන්සේ කරා යන්නට ඕනේ නැත්තේ. බුදුරණවහන්සේ ජීවමාන නැති තැනදී මොකද වෙන්නේ? අන්න අපි බුදුරණවහන්සේගේ ධර්මයත් පාදක කරගෙන බුදුරණවහන්සේ ඒ උත්තමයන් වහන්සේ උපන් ස්ථානයේ බුදු වුණු ස්ථානයේ පිරිනොම් පාප ස්ථාන ආදිය හොයාගෙන යනවා. එහෙනම් ඒ දක්වා ඒ කියන්නේ බුදුරණවහන්සේ ජීවමාන ඉන්න තාක් බුදුරණවහන්සේගේ ස්මාරක අවශ්‍ය නැහැ. බුදුරණවහන්සේගේ ස්ථාන ගැන විශේෂ විදිහට ස්මාරක හදන්න අවශ්‍ය නැහැ. ඒ අවශ්‍යතාවය තියෙන බුදුරණවහන්සේ පිරිනවම් පෑවීම පස්සේ. ඒ නිසා තමයි බුදුරණවහන්සේගේ සම්බුද්ධත්වය පිරිනවම් පාන්න කලින් තිබිච්ච ස්ථාන සම්බන්ධයෙන් දැන් අපි දන්නවා ගල් ලෙන් ආදී වශයෙන් ඒ වගේ දේවල් දේශනා වෙන්නේ නැහැ. මොකද ඒ වගේ පුරාවිද්‍යා සාක්ෂි එවැනි දෙයක් අවශ්‍ය නැහැ. මොකද ඒ කාලේ ඕන තැනක හිටිය පුංචි තැනක් හදාගත්තා. වස් කාලේ ගත කර ආය වෙන දිහක් ගියා. ජේතවනාරාමය ඔන්න සිටුරු හදලා දුන්නා. ඊළඟට මිගාර මාතු ප්‍රාසාදය හදලා දුන්නා. ඒවා ගඩොල් වලින් හදලා නිර්මාණය වුණා. ඒවා නැතිලා ගියා. ඒ වගේ තිබිච්ච තැන් හැටියට විවිධාකාර තැන් අද දක්නට ලැබෙනවා. එතකොට අපි වෙන ක්‍රම වලින් හොයන්න ගියොත් ඔය කරුණු අපි අර ධර්මයේ පැත්තකින් තියලා තමයි අපි හොයන්න යන්නේ. ඒ නිසා තමයි අද ගොඩාක් මතවාද තියෙන්නේ. තවත් කාරණාවක් තමයි බුදුරණවහන්සේ ඉපදිච්ච ඉන්දියාවේ බුදුරන් වහන්සේගේ ධර්ම ඉක්මනින් අතුරු දහන් වුණා. ඇයි ඒකට හේතුව? අපි මේවා කල්පනා කරන්නේ. කල්පනා නොකරන නිසා අපට මොනවා හෝ ගල් සලකුණු ටිකක් තිබ්බම අපි වෙන තැනක මේවා තිබ්බ කිය අපි වෙන වෙන දේවල් වලට යමු වෙනවා. දැන් බුදුරන් වහන්සේගේ බුදුරන් වහන්සේ සම්බුද්ධත්වයට යමු වුණ දඹදිව බ්‍රහ්මසාර රැකලා විමුක්තිය හොයපු අය බොහෝ හිටියා බුදුරන් වහන්සේගේ ධර්මයෙන් තොරව. බුදුරන් වහන්සේගේ ධර්මයේ ගෝචර වෙන්නේ කාටද? ප්‍රඥාව තියෙන අයට. නුවණ තියෙන අයට. ඒක හැමෝටම අවබෝධ කරන්න බෑ. මේක බුදුරණවහන්සේ කාලෙමත් පැහැදිලි කරා සද්ධාන ප්‍රතිරූපක සූත්‍රයේදී. එතකොට ඒ ධර්මය අවබෝධ කරගන්න බැරි අය ප්‍රඥාව අඩු අය ඉපදෙන්න ඉපදෙන්න එයාලා විමුක්තියක් හොයන්නේ කොයි ප්‍රතිපදාවෙන්ද? ලේසියකින්, Tamanta හම්බෙන එකකින්, Tamanta වැටහෙන එකකින්. එතකොට දඹදිව කියලා කියන්නේ ඉන්දියාව කියලා කියන්නේ විවිධ ක්‍රම අනුගමනය කර විමුක්තිය හොයපු ක්‍රම මාර්ග ගොඩාක් තිබුණා. ප්‍රඥාවට ගෝචර අයට පමණක් ආවේනික බුදුරණවහන්සේගේ ධර්මයේ එහෙනම් ප්‍රඥාව අඩු අය ඉපදෙන තැනදී ඒ ධර්මයේ දිවේවිද ඒ ධර්මයේ අතුරුදහන් වේවිද ඒ ධර්මයේ අතුරුදහන් වෙනවා ඒ නිසා මොකද උනේ අර විමුක්තිකාමී පරිසරයක් තියෙන තැනක විමුක්තිය හොයන අය ඉන්න තැනක සැබෑම විමුක්ති මාර්ග විශ්මතු කරපු ප්‍රඥාවන්තයාට පමණක් දැකිය හැකි ඒ ධහම තියෙන තැන ධහම එන්නේ නැහැ. ඒක පිළිඹු වෙන්නේ නැහැ. නැති වෙලා යනවා. ප්‍රඥාව අඩුවයි හිටපු තැනදී. අන්න ඒ නිසා තමයි බුදුරණවහන්සේගේ ධර්මයේ ඉන්දියාවේ අතුරුදහන් වුණේ. ඒතකොට ලංකාව ඉස්මතුනේ ඇයි? ලංකාව විතරක් තියෙන්නේ. ලංකාවේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ ඇයි? ලංකාවේ අපි සියලු දෙනාම පිළිගත්ත මිහිඳු මහරහතන් වහන්සේ ආවට පස්සේ මේ විමුක්තියක් හොයන්නට ඕන කොතනින් කියලාද? බුදුරණවහන්සේගේ ධර්මයේ පාලක කරගෙන කියලා. එතකොට වෙන මතවාද දෘෂ්ටි සමාජයේ තියනවාද? විමුක්ති හොයන මාර්ග වෙන එක මාර්ගයක්වත් ලංකාවේ නැහැ. එහෙනම් ලංකාව ඉතුරු විය යුත්තේ විමුක්තියක් හොයන හැට මේ මාර්ගය විතරයි. හැබැයි ප්‍රඥාව අඩු නිසා මොකද වෙන්නේ? අන්නේ ධර්මයේ පාදක කරගෙන විවිධ දෘෂ්ටි හට ගන්නවා. ඒතොර වෙන කාරණාවකට වෙන ආගමකට නැත්නම් වෙන විමුක්ති වෙන මාර්ගයට යන්නේ නෑ. හැබැයි බුදුරණවහන්සේ ධර්මයේ පාදක කරගෙන විවිධ මතවාද දෘෂ්ටි හට ගන්නවා. මොකද ඒකට හේතුව මේ සමාජයේ වෙන විමුක්ති හොයන ප්‍රතිපදාවක් නෑ. බුදුරණවහන්සේ ධර්මයේ නිසා මේ මුක්තිය හොයන්නේ. ප්‍රඥාව අඩු නිසා වෙන මතවාද දෘෂ්ටි හට ගන්නවා. ඉතින් ඒ නිසා අපි මේ කරුණ තේරුම් අරගෙන බුදුරන් වහන්සේ කියන්නේ කවුද කියලා ධර්මයේ තුලින් තේරුම් අරගෙන අපට සැබෑවටම ධර්මයේ පාදක කරගෙන බුදුරන් වහන්සේ පිරිනොම් පෑමෙන් පසු බුදුරන් වහන්සේ උපන් ස්ථාන, බුදුන් ස්ථාන, ඒ වගේම පිරිනොම් පාප ස්ථාන ආදී වන්දනා කිරීම සුදුසු වෙනවා. මොකද ඒකට ඒකත් එක්ක අපේ ශ්‍රද්ධාවට ඒක පාදකයක් වෙනවා. ඉතින් මම මේ කරුණ මේ පින්වතුන්ට පැහැදිලි කරේ සමාජයේ තියෙන මේ පින්වතුන් දන්නවා ඇති මම මේ කරුණ විශේෂයෙන් උලුප්පල නොපෙන්නුවට ගොඩක් මතවාද මතිමතාන්තර මේ සම්බන්ධයෙන් තියෙනවා. හැබැයි මේ සියලු දෙනා පාදක කරගන්නේ ඓතිහාසික පසුබිම් කියලා විවිධාකාර දේවල් මිසක් බුද්ධ දේශනාව තුළ තියෙන පසුබිම නෙවෙයි. හැබැයි ඓතිහාසික පසුබිම පින්වතුනි ආක්‍රමණ වලින් ඒ වගේම ස්වභාවික ව්‍යසන වලින් විනාශ වෙන්න පුළුවන්ද බැයිද? විනාශ වෙන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. නමුත් මේ සමාජීය පසුබිම බුදුරජාන් වහන්සේගේ දේශනාව තුළ අන්තර්ගතව ඉස්මතු වෙලා ඉන මේ සමාජීය පසුබිම කෙනෙකුට ඉක්මනින් විනාශ කරන්නත් බෑ ඒ වගේම බලෙන් ඇති කරන්නත් බෑ දැන් මෙහි පුළුවන් වේද නිගන්ඨය ඇති කරන්න නිගන්ඨය ඇති කරන්න බෑ එක්කෙනෙක් දෙන්නේ ඉඳි නිර්වස්තු ඊට පස්සේ එතනින් පස්සේ ඉවරයි ඒක ඇති කරන්න පුළුවන් සමාජයට ඇති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි එහෙනම් සමාජයට ආවේනික ලක්ෂණයක් අරගෙන ඉතින් අපි බුදුරන් වහන්සේ ගැන සෙවියුත් එහෙනම් පුරාවිද්‍යා සාක්ෂි මත නෙමෙයි කුමක්මදද බුදුරණවහන්සේගේ ධර්මයේ මත ධර්මයේ දකින්න පුළුවන් උනොත් ධර්මයෙන් අනිත් දේවල් දකින්න පුළුවන් මොකෙන්ද? ඒ ධර්මයේ මුල් කරගෙනමයි. නැත්තම් එහෙනම් අපි ලොකු අවුලකටපත් වෙලා අපි වෙන දෙයක් හොයාගෙන යනවා බුදුරණවහන්සේ කියපු ධර්මයේ හොයන්න නැතුව. ධර්මයේ හොයපු කෙනාට අන්න බුදුරණවහන්සේ ඉපදුන බුදු වුණ පිරිනවම් පාප ස්ථාන වන්දනා කිරීමෙන් ඒ ප්‍රමුඛිතභාවය සතුට පාදක කරගෙන තවත් ඉදිරියට ධර්මයේ හැසිරෙන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මම මේ කාරණාව පැහැදිලි කරන්නට යෙදුනේ ඒ දඹදිව වන්දනාව සඳහා යෙදෙන කාරණාව පාදක කරගෙන අද බලමු මේ අංගුත්තර නිකාය තුල තියෙන ඉතුරු දේශනා කිහිපයක් සාකච්ඡා කරන්න. දැන් අපි වර්ග තුනක් සාකච්ඡා කරා. මේ හතරවෙනි වර්ගයේ අදන්ත වර්ගය. එතකොට මේ දේශනාව අහනකොට සමහරවිට මේ පින්වතුන් තේරෙනවා වගේ හිතන නිසා ටිකක් නිරසයක් කියන්න පුළුවන්. නමුත් පින්වතුනි මේ බුදුරන් වහන්සේගේ මූලික සෑම වචනයක්ම අපි ඉස්මතු කරලා අපි දැනගන්න එක ගොඩාක් වටිනවා. ඒකයි මේ අද අපට මේ ධර්මයට ගරු නොකරන තැනකට ගිහින් තියෙන්නේ මේක ඉගෙනගත් නැති නිසා. ඔය විවිධ මතවාද සංකල්ප ඔස්සේ යන්නේ වෙන වෙන අයගේ තර්ක විතර්ක ඔස්සේ යන්නේ වෙන වෙන ක්‍රම හොයාගෙන යන්නේ ඇයි? මේ ධර්මය ඉගෙනගත් නැති නිසා. එහෙනම් අපි මේ ධර්මයේ මුල ඉඳලා හැදෑරුවොත් අපට මෙන්න මේ තුල සැබෑ අර්ථයක් ගන්න පුළුවන්. ඒ අර්ථයට යොමු වෙන ප්‍රතිපදාවත් හම්බ වෙනවා. අදන්ද වගේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා නාහම් භික්ඛවයන්යන් ඒක ධම්මම්පි සමනුපස්සාමි යම් ඒවං අදන්තං මහතෝ අනත්තාය සංවත්තති යතේදං චිත්තං මහණෙනි මේ සිත මේ দমনය නොකිරීම නිසා අනර්ථයේ පිණිස දෙයක් දකින්නේ කියන සිතතරම් দমনය නොකරපු සිත මහා අනර්ථයක් පිණිස පවතිනවා. ඇයි ඕන ඕන විදිහට දුවනවානේ. দমনය වෙලා නැහැ. ඊළඟට দমনයේ උසිත මහා අර්ථයේ පිණිස පවතුන. හිතට එන හැමදේම කරන්නේ නැහැ. හිතලා බලලා කරන්නේ. හිතේ එන හැමදේම කියවන්නේ හැබැයි দমনය නොවෙච්ච හිත එහෙම එකක් නෙමෙයි. ඊළඟට අගුත්ත සංවර නොකරපිරිස රැකපු නැති සිත. නාහම් වික්ඛයන්යන් එක ධම්මම්පි සම්මනුපස්සම් ඊවං යන් ඒවා අගුත්තං මහතෝ අනත්තායේ සංවසතිද චිත්තම් මේ සිත තරම් නොරකපු රැක්කෙන චිදයක් අනර්ථයේ පිණිස වෙන දෙයක් නෑ කියන පවතිනවා. දැන් අපිට හිතෙනවානේ අපි බාහිර භෞතික දෙයක් රැක්කේ නැත්නම් එහෙම ලොකු අනර්ථයක් කියලා. බාහිර භෞතික දේ අනර්ථයක් බවට පත් වෙන අපේ හිත අනර්ථයක් වීම නිසා, අපේ හිත නොරැකපු නිසා. මේ ලෝකේ හැම දෙයකටම ප්‍රධානවන්නේ හිත. මේ හිත රැකුණොත් මහා අර්ථයක් වෙනවා. මේට නොරැකුණොත් මහා අනර්ථයක් වෙනවා. දැන් මේ ලෝකේ ප්‍රශ්න, අරුබුද, යුද්ධ කොලාහල මේ හැම දෙයකටම යමු වෙන්නේ මොකද්ද? හිත නොරැකිච්ච නිසා. හිත දමණය නොවිච්ච නිසා. දමණී වෙච්ච සිත සිතක් තියෙන තැන, රැකිච්ච සිතක් තියෙන තැන එවැනි ප්‍රශ්න නැහැ. ඊළඟ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මේ විදිහට ගොඩාක් කරුණ පැහැදිලි කරමින් යනවා. නාහම් භික්ඛුයන් යම් ඒක ධම්මම්පි සමනුපස්සාමි යම් ඒවං අරක්කිතං. ඒවක් එතන කියන්නේ රකින්න නැති මෙතන අනිත් කාරණාව එතන පැහැදිලි කර සංවර නොකරපු, දමණය නොකරපු, ඊළඟට සංවර නොකරපු, ඊළඟට නොරකපු නොරකපු සිතත් ඒ වගේ මහා අනර්ථයක් පිණිස පවතිනවා. හැබැයි රකින සිත අර්ථය පිණිසමයි පවතින්නේ. ඒ වගේම තමයි නුවණින් දැක සංවර කිරීම. අනිත් එක අසංගුත. නුවණින් දැක නුවණින් දැක සංවර නොකිරීම ඒ හිත මහා අනර්ථයක් පිණිස පවතිනවා. නුවණින් දැක දැක සංවර කරන සිත මහා අර්ථයක් පිණිස පවතිනවා. ඊළඟට බුදුරණවහන්සේ ওই කරුණ ටික ඔක්කොම එකතු කරලා කියනවා යම් ඒවං අදන්තං අගුත්තං අරක්විතං අසංතං. ඒ කියන්නේ දමණය නොකරපු ඒ වගේම සාමාන්‍ය කතාවෙන් හැකපො නැති ආරක්ෂා නොකරපු සංවර නොකරපු මෙන්න මේ සිත මහා අර්ථයක් වෙනස පවතිනවා. නමුත් දන්තං ගුත්තං රක්විතං සංඋතං දමණය කරපු රැකපු ආරක්ෂා කරපු මෙන්න මේ සිත බොහෝ අර්ථයේ පිණිස පවතිනවා. මෙතන මේ පැහැදිලි කරේ මේ සිතෙහි ආරක්ෂා කිරීම සහ සිත නොරැකීම පිළිබඳව බුදුරණවහන්සේ පෙන්නපු කාරණා ටික. ඔන්න ඊළඟට බුදුරණවහන්සේ කියපු කාරණා ටික ඒ හිත ගැනමයි කියන්නේ මේ සූක කියන වගේ. නමුත් මේකේ ටිකක් ලස්සන කරුණක් තියෙනවා. ඔන්න පොඩ්ඩක් හිතලා බලන්න. සේතා භික්කවේ බුදුරණවහන්සේ පැහැදිලි කරන මහණෙනි මේ වී ඇටයක් අපි මෙතන හැල්වි කියලා කියන්නේ වී ඇටයක්. වී ඇටයක් කෙලින් අතර තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? ඒ කියන්නේ වී ඇටේ කෙලින් අතර තිබ්බොත් එහෙම ඒක අතෙන් හරි කකුලෙන් හරි ස්පර්ශ වුණා. කියන්නේ අතින් හොම ඇල්ලුවොත් කකුලට පෑගුණොත් මොකද වෙන්නේ? ලේනවා. අන්න ලේනවා ඊට පස්සේ ඒ නිසා දුකක් හට ගන්නවා. මෙන්න මේ වගේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට ඒකට හේතුව මොකද? වියතේ තිබිය යුත්තේ ඒ විදිහට නෙමෙයි වැරදි වැරදි ප්‍රතිපදාව තමයි කෙලින් තියෙන එක. හරි ප්‍රතිපදාව හරහට තියෙන එක. මිච්ඡාපනිහිතෝ භික්කවේ සූකස යමයකෝ භික්කවේ සෝවත භික්කු මිච්ඡාපණීතේන චitteන අවිජ්ජං ගච්ඡති විජ්ජං උප්පාදේශතිති නිබ්බාණං සච්චිකරිසතිති නේතං ඨාණං විජ්ජති සංකීසේතු මිච්ඡාපණීතෝ භික්කවේ චිත්තස්සාති මේ සිත යම් කෙනෙක් වැරදි ප්‍රතිපදාවකට යොමු කරගෙන නම් ඉන්නේ මිච්ඡා ප්‍රතිපදාවකට යොමු කරනන් ඉන්න අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව උපදලා නිවීම කරා යොමු වෙනවා කියන කාරණා වෙන්නේ නැහැ එතකොට මම ඔන්න වැරදි ප්‍රතිපදාවක් මුලින්ම පටන් ගන්නකොට මිස්මතු කර අපි වැරදි විදියට හිතන එක. දැන් අර මම මුලින් කියව කාරණා ගැන ටිකක් හිතලා බලන්න මේ සාමාන්‍යයෙන් කල්පනාවක් මම කියව අද අපි සාමාන්‍යයෙන්වත් කල්පනා නොකරන නිසා මේ වැරදි දෘෂ්ටි වලට යන්නේ. දැන් අපි බුදුරන් වහන්සේ ගැන දන්නේ අද ඉන්දියාවට ගිහිල්ලා නෙමෙයිනේ. බුදුරන් වහන්සේ ගැන දන්නේ ලංකාවේ ගල්කණු දැකලා නෙමෙයිනේ. බුදුරන් වහන්සේ ගැන දන්නේ කොහමද? පොත්පත් ඉගෙනගෙන. එහෙනම් අපි බුදුරන් වහන්සේ ගැන තේරුම් ගත යුත්තේ මොකද්ද? එතනින්. අපි යන්න එතන එතන පාදක කරගෙන යන්නට ඕනේ. වැරදි වැඩ පිළිවෙලකින් අපි යන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? බොහෝ අනර්ථයක් වෙන්නේ. ඒ සාමාන්‍ය සාමාන්‍ය කාරණාවක් මම කිව්වේ. ඒ වගේම තමයි මේ ධර්මයත්. ධර්මයේ තුලටත් අපි වැරදි පැත්තකින් යන්න ගියොත්, වැරදි ප්‍රතිපදාවක් ඔස්සේ ගියොත් කවදාවත් විමුක්තියක් ලබන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්නට ඕනේ නිවැරදි බුද්ධ වචනේ අපි ඉගෙන ගන්නට ඕනේ. නිවැරදි බුද්ධ වචනේ ඉගෙනගෙන ඒ නිවැරදි බුද්ධ වචනේට අනුව අපි අපේ චින්තනය මෙහෙवला මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නට ඕන. එහෙම නොවුනොත් එහෙම වැරදි ප්‍රතිපදාව විනාශයක් කරාම යන්නේ. අර වී යටය කෙලින් හැතර තිබ්බහම ඒ අත හෝ කකුල තුවාලනවා වගේ. හැබැයි බහුතරයක් ඉන්නේ මේ විදිහ. නමුත් එයාලට හම්බ වෙන්නේ නැහැ. බුදුරණවහන්සේ සද්ධාන ප්‍රතිරූපක සූත්‍රය පැහැදිලි කරනවා මේ ධර්මයේ අතුරුදහන් වෙන්න හේතුව ඇයි කියලා මහා කශ්‍යප මහ රහතන් වහන්සේ අහුවාට පස්සේ උත්තර දෙනවා වෙන කිසිම හේතුවක් නෙමෙයි. ප්‍රධානම හේතුව මිනිස්යාගේ පිරිහීම නුවණ අඩුකම වෙන දෙයක් නෙමෙයි. එතකොට නුවණ අඩුකම නම් ධර්මයේ අතුරුදහන් වෙන්න හේතුව එතනින්ම ගම්ම වෙනවා. මේ ධර්මයේ අදාළ වෙන්නේ කාටද? නුවණ තියෙන කෙනාට. නුවණ අඩු නිසා මොකද වෙන්නේ? මේ ධර්මයේ වගේ දේවල් මතුවෙනවා කියනවා. සද්ධර්ම ප්‍රතිරූපක එනවා. සද්ධර්ම ප්‍රතිරූපක කියලා කියන්නේ දොරණස උදාහරණයක් දෙනවා හතරන් වගේ දෙයක් මතුවෙනවා. ඔන්න ඉතින් ඉමිටේෂන්. හතරන් වගේ ඉමිටේෂන්. එතකොට හතරන් ගැන දන්නේ නැති කෙනාට ඉමිටේෂන් සහ හතරන් දෙක වෙන් කළ හඳුන ගන්න පුළුවන්. හඳුන ගන්න බැ. හතරන් ගැන දන්නේ නැති කෙනාට බෑ. එතකොට හැබැයි හතරන් අවශ්‍යතාවය තියෙන කෙනාට වැඩිපුර අඩු මුදලකට වැඩිපුර හතරන් ලැබෙනවා නම් ගන්නෙ මොනවද? හතරන් ගැන දන්නේ නැති හතරන් අවශ්‍යතාවය තියෙන කෙනා අඩු මුදලකට වැඩියෙන් ලැබෙන දේ ගන්නවා නේ. ඉමිටේෂන් ගන්න. හැබැයි යා හැබටලා තියෙන සම්පූර්ණයෙන් බොරුවකට. ඒ හතරක් දන්නේ නැති නිසා. ඒ වගේමයි බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ධර්මය අවබෝධ නොකරගන්න ප්‍රඥා අවබෝධ කර ගැනීම ප්‍රඥාව නැති නිසා ධර්ම ප්‍රතිරූපක ලැබෙනවා අර දුෂ්ප්‍රඥායකින්. හැබැයි ඒක හරි ලේසි. හරියට වැටහෙනවා. අහගෙන ඉන්නකොට වචන ටික හිත මෙහෙට ගන්නකොට හරියට වැටහෙනවා. එතකොට එහෙනම් දැන් අවශ්‍යතාවය මොකටද අපිට තියෙන්නේ? ඉක්මනින් සෝතාපන්න වෙන්න, රහත් වෙන්න, නිවන් දකින්න. එතකොට මේ අවශ්‍යතාවය අනුව ඉක්මනින් ලැබෙන දේ කරා යනවද නැද්ද ප්‍රඥාව අඩු වෙනවා. ඉක්මනින් ලැබෙන දේ කරා යනවා. හැබැයි යාට ධර්මියම දන්නාකම නිසා හරියට අර හතරන් වගේ දේ මතුණාම හතරන් ගැන නොදන්නා කෙනාට ධර්ම ප්‍රතිරූප හතරන් ප්‍රතිරූපක වලට යොමු වෙනවා වගේ ධර්ම ප්‍රතිරූපක වලට යොමු වෙනවා. හැබැයි ප්‍රතිපදාව මොකද්ද? මිච්ඡා ප්‍රතිපදාවක්. එහෙනම් නිවැරදි ප්‍රතිපදාව හිටපු තැනදී අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. මෙන්න මේ අර වී යටේ හරි ප්‍රතිපදාවේදී මුන් දෙක හරියට තියලා තිබ්බොත් ඒ කියන්නේ කෙලින් හිටවන්න නැතුව හරි ප්‍රතිපදාව. දැන් වී යටේ කෙලින් හිටින එක නෙමෙයි මේක හිටින්නේ මේ හරස් හතරනේ. නමුත් වැරදි ප්‍රතිපදාව තමයි කෙලින් හිටින එක. අන්න හරි ප්‍රතිපදාවට ඒක තිබුණොත් එහෙම අකුල හෝ අත හෝ තුවාල වෙන්නේ නැහැ. අන්න වගේ කියනවා මේ සිත නිවැරදි ප්‍රතිපදාවකට යොමු කරලා තිබ්බොත් අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා එවමෙවකෝ භික්ඛවේසෝ වත භික්ඛු සම්මාපණිතේන චitteන අවිජ්ජා අවිජ්ජා බිජ්ජති විද්‍යා උප්පදේශ උපාදේශති इति නිබ්බාණං සච්චිකරසිතී इति අන්න එයා මේ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදනවා කියන කාරණාව සිදු වෙනවා ඒ හරි ප්‍රතිපදාවෙන් යුක්තගෙන එහෙනම් මේ හරි ප්‍රතිපදාවට යමු වෙන්න බුදුරණවහන්සේගේ ධර්මය හම්බ වෙන්නටම ඕනේ දැන් ඔන්න දැන් අපි ගොඩක් කාලවට තේරුම් ගන්න උත්සාහ කරන කාරණාව තමයි අද සමාජයේ තියෙනවා වැරදි ප්‍රතිපදාවලට යොමු වෙන කරුණු ඔස්සේ භාෂාව දැන් අපි හිතමු අපි මොනවා හෝ භාෂාවකින් යමක් ඉස්මතු කරලා පෙන්වන්නේ භාෂාව හරියට දන්නේ නැතිනම් අපට ඒ භාෂාවේ අර්ථය ගන්න පුළුවන්ද භාෂාව හරියට දන්නේ නැත්නම් භාෂාවේ අර්ථය අපට හරියට ගන්න බෑ එහෙනම් මේ භාෂාව අපි දැනගන්නට ඕන භාෂාව දැනගන්න නැතුව වෙන භාෂාවකින් මේ භාෂාවේ අර්ථය විස්තර කරන්න ගියොත් මොකද වෙන්නේ විකෘතියක් වෙනවනේ. මම පුංචි උදාහරණයක් කියන්නම්කෝ. දැන් ඔන්න මම මේතන කාට හරි කියනවා මේ සිංහල භාෂාව. මම සිංහල භාෂාව අපිට කවුරුත් දන්න නිසා. ඒතර සිංහල භාෂාවෙත් මේ පුංචි දෙයකින් අර අර්ථය වැරදෙන හැටි. මම මෙතන ඉන්න කෙනෙකුට කියනවා දැන් මෙතන ඉන්න කාගේ හරි අපි සමන් කියලා කෙනෙක් ඉන්නවා කියලා. මම කියනවා ඔය සමන් මරන්න එපා නිදහස් කරන්න කියලා. එතකොට මම ක්‍රමාව දානවා හැබැයි මරන්න කියන තැනට. ක්‍රමාව විතරයි වෙනස් වෙන්නේ. ක්‍රමාව දානවා මරන්න කියන තැනට. එතකොට මොකද්ද අර්ථයන්නේ? මගේ අදහස තියෙන්නේ මරන්න එපා කියලා. මොකද්ද අර්ථයන්නේ? මරන්න කියලා. එතකොට ඒ අර්ථය වෙනස් වුනේ මොකෙන්ද? කමාවෙන් වෙනස් වුණා. එහෙනම් භාෂාව ඉගෙන ගන්නකොට මේ භාෂාව බලපාන්නේ නැද්ද අර්ථය ගන්නද? භාෂාව බලපානවා. එහෙනම් බුදුරණවහන්සේ ධර්මයේ තියෙන මොකෙන්ද? pāli භාෂාවෙන්. එහෙනම් මේ pāli භාෂාවෙන් දුන්න අර්ථය pāli භාෂාවෙන් අපි තේරුම් ගත යුතුද නැද්ද? අපි ඒක වෙන අර්ථවලින් කඩන්න ගියොත් මේ විකෘති අර්ථයක් නෙමෙයි දෙන්නේ. විකෘති අර්ථය. අන්න වැරදි ප්‍රතිපදාව. මිච්ඡාපණිහිතාය. එතකොට මොකද වෙන්නේ? මහත් වූ අනර්ථයක්මයි සිදුවන්නේ. ඔන්න බුදුරණන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා ඊළඟ සූත්‍රය ඉදාහම් භික්ඛවේ ඒකච්ච පුද්ගලෝ පදුට්ඨ චිත්තං එවං චේතසෝ චේතසා චේතෝ පරිච්ඡම් පදානා ඉමේහිකෝ අයං සමේ පුද්ගලෝ කාලං කරේය නතාවූ යථාගතං නික්ඛිතං එවං නිරේ තං කිස හේතු චිත්තස්සහි භික්ඛේ පදුට්ඨං මේ දුෂ්ට වූ සිත ඇති කෙනා දුෂ්ට වූ සිතකින් යුක්ත කෙනා මරණින් මතු අන්න දුගතියේ උපදිනවා කියනවා. මේ දුගතියේ උපදින්නට හේතු වෙනවා කියනවා. මොකද්ද? මෙන්න මේ දුෂ්ට වූ සිත. දුෂ්ට වූ සිතින් යුක්ත කෙනා කල්රේ කරාම එයා දුගතියේ උපදිනවා. ඇයි? හිත දුෂ්‍යයි. ඒ දුෂ්‍ය සිතින් යුක්ත කෙනාට සුගතිගාමී වෙන්න විදියක් නැහැ. ඇයි සුගතිගාමී වෙන්න විදියක් නැත්තේ? එයා හිතන වැඩ පිළිවෙල නරක වෙන එක. ඒ වගේම අනිත් පැත්තත් පැහැදිලි කරනවා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක්ගේ මේ සිතේ ස්වභාවය ප්‍රසන්න වෙනවා නම් ඒ වගේම පැහැදෙනවා නම් ඒ කියන්නේ දූෂිත භාවය අයින් වෙනවා නම් එයාගේ හිත යොමු වෙලා තියෙන්නේ කොහේ කරාද සුගතිය කරා දැන් මෙතන මේ විග්‍රහ කරලා සියලු දේවල් පින්වත්තුනි මේ පැහැදිලි කරන්නේ ලෝකයේ උපන් පුජ්‍යලයට සසර පැවැත්ම සිදු වෙනකොට සසර පැවැත්මේදී හොඳ නරක පැත්තට යොමු වෙන එකත් ඒ වගේ මේ අස්යෙන් ඉස්මතු කරලා පෙන්නනවා වැරදි පැත්තේ කෙනාට නිවීම කරා යොමු වෙන්න බැරි බවක් කියන එක. එහෙනම් නිවැරදි පැත්තට යොමු වෙන්නට ඕනේ අනිවාර්යෙන් නිවීම කරා යොමු වීම පිණිසම. ඉතින් එහෙනම් අපේ අන්නේ ප්‍රතිපදාව කුමද්ද කියන කාරණාව අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඊළඟට බුදුරණවහන්සේ ආයෙ පැහැදිලි කරනවා මෙන්න මේ කාරණාව. ඒ තමයි යම්කිසි වතුර භාජනයක් තියෙනවා. මේ වතුර භාජනය තමයි අපි දියවිලක්. මේ දියවිල කැළඹිලා. ඒ කියන්නේ කැළැත් වෙනවා. ඒ වගේම මේ දියවිලේ යට තියෙනවා හොඳ වටිනා දේවල් සිපි බෙල්ලෝ විවිධාකාර දේවල් මේ දියවිලේ තියෙනවා. මේ දියවිල කැලැත් වෙන නිසා ඒ වගේ මේ දියවිල අප්‍රසන්න කැළඹුණු යුක්ත නිසා ඒකේ ඇතුලේ තියෙන දේවල් ඒ තියෙන ආකාරයට දැකීමේ හැකියාව යට නැහැ. වතුර විලක් තියනවා කියලා දන්නේ විලේ ඇතුලේ තියෙන වටිනා හරි මොනවා හරි වස්තු ටිකක්. එතකොට මේ යම් කිසි කෙනෙකුගේ ඒ කියන්නේ වතුර ටික කැළඹිලා තියෙනවා නම් ඒ ඇතුලේ තියෙන කරුණු ටික පැහැදිලිව දැකීම හැකියාවක් එයාට නැහැ. අන්න ඒ වගේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ කැළඹුණු සිතින් යුක්ත කෙනාට කැළඹිච්ච සිතින් යුක්ත කෙනාට වික්ෂිප්ත සිතින් යුක්ත කෙනාට තමන්ට අර්ථයක් පිණිසවත් අනුන්ට අර්ථයක් පිණිසවත් යොමු වෙන්න බෑ කියනවා. තමාට අර්ථයක් පිණිසවත් අනුන්ට අර්ථයක් නිසවත් එයාට යොමු වෙන හිත කැළඹිලා ආවේගශීලී ඉක්මනින් යම් දෙයක් කරනවා. ඒ කියන්නේ ඒ කැළඹිච්ච සිතත් එක්ක ඉවසීම ගතිය නැහැ. ඒ කැළඹිච්ච සිතත් එක්ක දරා ගැනීමේ ශක්තිය නැහැ. එතකොට මේ කැළඹිච්ච සිතට මේ ධර්මය හරියට ග්‍රහණය කරගන්නත් බෑ. ඇයි? අහුවෙච්ච දේ ගන්නවා. තේරිච්ච දේ විතරක් ගන්නවා. ධර්මයේ තුල ඉස්මතු කරලා තියෙන දේ ගන්නෙ නැහැ. ඇයි සිත කැළඹිලා. එහෙනම් මේ සිතේ ස්වභාවයක් අපි සසර එන ගමන් පුරුදු කරගෙන යනවා මේ කලබෙන ස්වභාවය දුරු කරන ආවේගශීලී ස්වභාවය දුරු කරන ධර්මයේ දකින්නට චින්තනීය මෙහෙවන්නට අවශ්‍ය අර එක දෙයකට යොමු කරපු සූක්ෂමත්වය. ඒකයි මේ ධර්මය දැන් අපි කතාවට අපි අහලා තියෙනවානේ සංසාරේ පුරුදු කරගෙන ඉන්නට ඕනේ මේක දකින්න. මේ අහපු ගමන් මේ දකින්න කෙනෙක් එහෙම මේ ලෝකේ කවුරුත් නෑ දැන්. බාහිදාරු චීරිය අහපු ගමන් ධර්මය දැක්කේ හතර පුරුදු කරගෙන ආ ප්‍රතිපලයක් ඇටියට. සාරිපුත්‍ර සාමණේර උපතිසි පරිබ්‍රාජක මේ ධර්මයේ දැක්කේ හසරේ පුරුදු කරන ප්‍රතිපදාවක් හැටියට. අන්නේ විදිහට තමයි මෙන්න මේ ධර්මය පුරුදු කරගෙන යන්නට ඕන ප්‍රතිපදාවක් හැටියට. අන්න එතකොට තමයි මේ ධර්මයේ දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙනම් නොකැලඹුණු සිතකින් යුක්ත කෙනාට හරියට අර වතුර යට තියෙන චිප්පි ආදී දේවල් දකින්නට නොකැලඹෙච්ච ජලයක් ඕනේ. අන්න ඒ වගේ නොකැලඹෙච්ච සිත තියෙන කෙනාට තමයි පුළුවන්කමක් ලැබෙන්නේ තමාට අර්ථයක් කරන්නත් අනුන්ට අර්ථයක් කරන්නත් දෙපැත්තටම අර්ථයක් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒ වගේම විශේෂ ඥාන දර්ශන ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ අන්න එවැනි කෙනාට. එහෙම නැති කෙනාට ඒ දේ කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් බුදුරන් වහන්සේ මෙන්න මේ කාරණා ටික බුදුරන් වහන්සේ මේ පැහැදිලි කරලා පෙන්වන්න පින්වතුනි අපේ ජීවිතේ මේ නොකැලඹුණු සිතක තියෙන වටිනාකම ඉස්මතු කරලා පෙන්වන්නේ. අපේ ජීවිතයේ සංවර කර ගැනීම පිණිස අවශ්‍ය ප්‍රතිපදාව ඉස්මතු කරලා පෙන්වන්නේ. එතකොට අපි එහෙනම් ඒ සඳහා යොමු වෙච්ච ධර්මය බුදුරන් වහන්සේගෙන් ඉගෙන ගන්නට ඕනේ. ඊළඟ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ වගේ කාරණාවක් තවත් දේශනාවක මේ ගහක නමක් කියනවා ඒ තමයි බුමුතුරුණ කියන මෙන්න මේ ගහ මේ ගහ අනිත් ගස් වලට වඩා මේ මුදුයි කියනවා. මුදුයි ඒ වගේම හරිම නම්යස්විලි. මුදුයි. කර්මන්නේයි. වෙන වෙන එකදු ගහක්වත් නැහැ කියනවා මේ මේ ගහ තරම් නම්යශීලී මුදු වෙච්ච. අන්න ඒ වගේ කියනවා මේ වඩන ලද සිත ඒ සිතෙහි තරම් වෙන මොන දේවල් බාහිර දේවල් දිනු කරත් සිතෙහි දිනු වීම තරම් අග්‍ර නැහැ කියනවා. බාහිර දේවල් අපි එක එක දේවල් දිනු කරනවා. දැන් මම උදාහරණයක් අපි දිනු කරලා මේ යකඩ කෑලි ටික භෞතික දේවල් දිනු කරලා උඩින් යනවා. ඊළඟට භෞතික ක්‍රේක දිනු කරලා අපට ඈත තියෙන දේක් අහන්න පුළුවන්, දකින්න පුළුවන්. තව විවිධාකාර දේවල් තියෙනවා. නමුත් ඒ සියලු දිනු වීමට වඩා අග්‍රයි කියනවා මේ සිතෙහි තියෙන දිනුව. ඒක අපට සාමාන්‍යයෙන් ප්‍රායෝගික වුණත් තේරුම් ගන්න පුළුවන් කාරණාවක්. ඊළඟ බුදුන් වහන්සේ පැහැදිලි කරන තව කාරණාවක්. ඔන්න බලන්න මේ බුදුන් වහන්සේ මේ කියපු කරුණවල ටික ටික අපි ඉගෙන ගන්නකොට පුංචි පුංචි කාරණා මේ කියලා දෙන්නේ. නාම්බික්කයන්යන් ඒක ධම්මම් පි සමනුපස්සාමි යං ඒවන් ලහු පරිවත්තං ඇතයිදන් චිත්තං යාවචිනම් බික්කවේ උපමාපින සූකරා යාවරව පරිවත්තං චිත්තන්ති මහණෙනි මේ වහා වෙනස් වෙන දේවල් වහා වෙනස් වෙන දෙයක් කියනවනම් ඒ තමයි මොකද්ද සිත ඉක්මනින්ම වෙනස් වෙන දේ. ඒකට උපමාවක්වත් දෙන්න බෑ කියනවා. මේ සිතේ තියෙන වෙනස් වීමට උපමාවක්වත් දෙන්න බෑ කියනවා. දැන් මේ කාරණාව නම් තව දෙයක් අපට ගැඹුරින් වෙන පැත්තකින් ගියොත් හේතුඵල ධහමත් එක. දැන් මේ හේතුඵල ධහම ගැන කතා කරන කාරණාව ඉක්මවලා මේ කියන්නේ මේ හිත කියන කාරණාව ගොඩනැගෙන්නේ පින්වතුනි හේතු නිසා හටගත්ත ඵලයක ප්‍රතිඵලයක් ඇටියෙද. දැන් මම පුංචි උදාහරණයක් කියන්නම්කෝ. දැන් ඔන්න මට අපි හිතමු ඔන්න දැන් මේ පින්වතුන්ට තන තනියම හිතනවා කියන්න මොකක්කෝ සිතුවිල්ල. ඔන්න දැන් මට හිතනවා වැඩසටහන ඉවර කරලා යන්න ඕන කියන සිතුවිල්ල. එතකොට මේ සිතුවිල්ල අපට ආවේ මොනෝ හේතු ඒ අදාළ හේතු නිසා ඇති උනේ. ඒ සිතුවිල්ල ඇති උනේ හේතු නිසා. දැන් අපට ඒ සිතුවිල්ලේ අනිත්‍ය භාවයක් අපට මුලින්ම හම්බෙන්නේ අර සිතුවිල්ල නැති වෙන බව. එතකොට ඒ සිතුවිල්ල නැති වෙන්නේ ඒ කියන්නේ අපට මට හම්බෙන සිතුවිල්ල නැති වෙන බව. නැත්නම් අපි හිතමු මේ ඔරලෝසුවම දකින්නවා කියලා. දකින්නකොට මට සිතුවිල්ලක් නැත්නම් ඔරලෝසුවක් කියලා සිතුවිල්ලක් හට ගන්නවා. එතකොට ඒ සිතුවිල්ල නැති වෙලා යනවා. හැබැයි ඒකටත් පදනම වෙන්නේ. එහෙම නැති වෙන්නේ ලෝකේ අපට පේන දේ නැති වෙන්නේ. ලෝකයට අහු වෙන දේ නැති වෙන්නත් හේතු වෙනවා ඒ සිතවිල්ල කියන කාරණාව හේතු නිසා හටගත්ත බව. හේතු නිසා හටගත්ත දෙයක් නේ පවතින්නේ. හේතු නැතුව නැති වෙලා යනවා. ඒ ප්‍රත්‍ය නිසාමයි ලෝකේ ගොඩනගිච්ච දේ නැති වෙලා යන්නේ. අපි හැබැයි මූලිකව අපට හම්බෙන්නේ ලෝකයේ ගොඩනගච්ච දේ තියෙන විතරයි. නම් බුදුරණවහන්සේගේ ධර්මයේ තුල මේ හිතක් ගොඩනගන හැටි ඉස්මතු කරලා දෙනවා ඉස්සල්ලා. එතකොට ඒක හම්බුනොත් එහෙම මේ හිතෙහි වෙනස් වීම පිළිබඳව එයාට ආයේ බලෙන් හිතන්න දෙයක් නැහැ. බුදුරන් වහන්සේ ඒකට ලස්සන දේශනාවක් තියෙනවා අසුතවන්ත කියලා සූත්‍රයක්. සංයුත්ත නිකාය දෙකේ. ඒකේ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. මහණෙනි මේ පුතඥයා කියන්නේ පුතඥයා කියලා විවහාර කරන කවවල ධර්මය අහපො නැති. ඒ කියන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයට අහලකටවත් ආ නැති පුතඥයා මේ කයට කලගිරෙනවා. කයට කලකිරෙනවා. කවුද කලකිරෙන්නේ? පුතඥය. කයට කලකිරෙනවා. ඇයි කයට කලකිරෙන්නේ? කයෙහි නැතිවීමක් විනාශයක් වෙන නිසා. කයෙහි නැතිවීමක් විනාශයක් වෙන නිසා පුතඥය කයට කලකිරෙනවා. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මම නමුත් පුතඥය හිතට කලකිරෙන්නේ නැහැ කියනවා. ඒකට හේතුව බොහෝ කාලයක් හිත මම කියලා ගත්තා කියනවා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මම පුතඥයට කියනවා කය මම කියලා ගන්න නමුත් හිතවම කියලා ගන්න එපා කියනවා. ඒකට හේතුව කය අවුරුදු 100ක් 50ක් 20ක් 30ක් පේන්න හරි තියෙනවා. තියෙන බව. නමුත් හිත එහෙම නෑ කියනවා. හිත ලහු පරිවර්තන් කියනවා. උදාහරණයක් දෙනවා වඳුරෙක් තව ආත්තකට පනින්නේ කාත්තක් අතහැරලා. අතහැරම තව ආත්තකට පනිනවා. මේ මේක මේ වහා වෙනස් වෙන දෙයක්. ඉතින් මේ වහා වෙනස් වෙන හිතට කලකිරෙන්නේ නැහැ. නමුත් අවුරුදු 20ක් 30ක් 50ක් 100ක් තියෙන කායර නම් කලකිරෙනවා. හැබැයි මේ න්‍යාය කාටද කිව්වේ? පුතත් ජනයාට. එතකොට අපට එතනින් හිතෙන්න පුළුවන් අපටත් එහෙනම් මේ කියන්නේ ඔය ඔය න්‍යායද කියලා. නෑ. බුදුරණවහන්සේ ආර්ය ශ්‍රාවකයාට අපට කියනවා මේ ආර්ය ශ්‍රාවකයාට ආර්ය ශ්‍රාවකයාට මොකද අපිට ගම අපි ආර්ය ශ්‍රාවකයා වෙන්නවනේ එතකොට. අපි නේ ආර්ය ශ්‍රාවකයාට ආර්ය ශ්‍රාවකයාට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඔහොම නෙමෙයි දකින්න කියන්නේ. මොකද්ද? හිත ගැන කලකිරෙන එකක් නෙමෙයි. කය ගැන කලකිරෙන එකක් නෙමෙයි කියන්නේ. ආර්ය ශ්‍රාවකයාට කියනවා පංච උපාදානස්කන්ධය හට ගන්න ආකාරය දකින්න කියලා. එතකොට හිත ගැන කය ගැන කලකිරීම දෙකම අදාළ වෙන්නේ නැහැ. මොකද ওই දෙකම සකස් වෙන්නේ ওই හේතු නිසා. ඒකම අර මුලින් කිව්වේ හිත කියලා ගත්තත්, කය කියලා ගත්තත් මේ දෙක වෙනස් වෙන්නේ ඇයි? හේතුඵල ධර්මයෙන් නිර්මිත වෙච්ච නිසා. හේතුඵල ධර්මයෙන් නිර්මිත වෙන ක්‍රියාව දැකපු තැනදී හිත ගැන හෝ කය ගැන හෝ කලකිරනවා කියන දේ කතා කරන්න දෙන්න ඒක යෙදෙන්නේ නැහැ. නමුත් පුතඥයාට මොකද වෙන්නේ? පුතඥයාට හම්බ වෙනවා හිත. පුතඥයාට කය හම්බ වෙනවා. එතකොට පුතඥයාට ආර්ය දර්ශනිය නැහැනේ. පුතජන හේතුඵල දර්ශනේ නෑ. එතකොට යාට දැන් කලකිරෙන කලකිරෙන කියන මොකේද? හිතට. මොකද හිතින්නේ ඔක්කොම කරන්නේ කය කලකිරෙන එක පැත්තකින් තියලා අය හිතට කලකිරෙන්න කියනවා. ආර්ය ශ්‍රාවකයාට ওই කරුණ නෙමෙයි. එතනින් එහා දෙයක් විග්‍රහ කළා පෙන්නනවා. එතකොට එනම් පින්වතුනි ඔන්න බලන්න මේ දේශනාව මෙතන කිව්වේ මේ හිත වහා වෙනස් වෙන සුළුයි හිත තරම් වහා වෙනස් වෙන සුළු දෙයක් වෙන මුකුත් නැහැ කියනවා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරන පබස්තර මිදම් වික්කවේ චිත්තං තංචේ කෝ ආගන්තුකේ උපක්ඛිලේසෙහි උපක්ඛිලින්තන්ති. මහණෙනි මේ හිත ප්‍රභාස්වරයි. හිත කෙලෙස් තුනේ ආගන්තුක උපක්ඛිලේස වලින්. දැන් මේක අපට පරියාය කීපකින් ගන්න පුළුවන්. හිත ආගන්තුක උපක්ඛිලේස වලින් උපක්ඛිලේස උනා කියන හිත හරි ප්‍රභාස්වරයි. බුදුරණවහන්සේ නිවීම පිණිස යොමු වෙන තැන ප්‍රතිපදාව ඉස්මතු කරන්න හිත ප්‍රභාස්වර කරන්නද නැතිනම් නිවෙන්නද බුදුන් වහන්සේගේ මාර්ගයේ තියෙන හිත ප්‍රභාස්වර කරන ප්‍රතිපදාවකටද නිවෙන්නටද? නිවෙන්නට. හැබැයි හිත ප්‍රභාස්වර වෙනවද නැද්ද? ප්‍රභාස්වර එනවා. හැබැයි හිත තව ක්‍රමවලම ප්‍රභාස්වර කරන්න පුළුවන්. අන්න ඒක මතක තියාගන්න. අපි හිතනවා ප්‍රභාස්වර හිත කියන්නේ නිවීම කියලා. ප්‍රභාස්වර කරන්න පුළුවන් මේ සමාධි බලෙනුත් කරන්න පුළුවන්. අපිට එන අරමුණු ඔක්කොම අයින් කරාම දැන් අරූපය කියන තැනදී රූපී බව සම්පූර්ණයෙන් අයින් වෙලා. ආකාශනන්තයි විඥානනන්තයි ඒතනත් ප්‍රභාස්වර බවක් හිතේ තියෙනවා. නත්ති කිංචේ කරන ප්‍රභාසරාවක් හිතේ තියෙනවා. මොකද අර අර කර්ණ වලින් අරන්නේ ඒ එක එක පරියායවල. එතකොට දැන් බුදුරණවහන්සේ පෙන්නවා නිවීම පිළිබඳව. හැබැයි තව ප්‍රභාසර බවක් තියෙනවා. කොහොමත් නිවිච්ච ගමන් හිත ප්‍රභාසර වෙනවා. ඒක අපි තේරුම් ගන්න අපට බුද්ධ දේශනාවක් ගන්න පුළුවන්. දැන් මම කියවනේ බුද්ධ දේශනාව ඉගෙන ගැනීම වැදගත්කම. දැන් මම මේ විදිහට මේකක් විස්තර කරගෙන තව සූත්‍රයක් ගන්නවා. ඒ දේශනාව ඉගෙන ගත්ත නිසා වටිනාකම. ဒုတိ ය ගද්දල බද සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සකං චිත්තං පච්ච වේක්කිතබ්බන්. තමන්ගේ හිත ප්‍රත්‍යක්ෂා කරන්න කියනවා. තමන්ගේ සිත ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලින්තත්. ආගන්තුක උපක්ඛිලේස වලින් කිලිටලා තියෙනවා. මොනවද ආගන්තුක උපක්ඛිලේස? දැන් අපට ආගන්තුක උපක්ඛිලේස කියලා මතක් වෙන්නේ ගොඩක් මතක් වෙච්ච තැනදී අපි දැන් ගන්න නිමිති ටික විතරයිනේ. රාගේන, දෝෂේන, මෝහේන. මොකක්ද ආගන්තුක උපක්ඛිලේස? රාගයයි, දේශයයි, මෝහයයි. මෙන්න මේක දකින්න කියනවා. එතකොට උදාහරණ ටිකක් දෙනවා මේ රාග දේශ මොහෙන් හිත සකස් වෙන මේ හිත හිත කිලුටලා තියෙන ආකාරය පෙන්වන්න දැන් අපිට රාග දේශ නම් හම්බ වෙනව නේ පින්වතුනි මොහේ හම්බෙන්නේ නැහැ ඇයි මොහේ අපට හම්බෙන්නේ නැත්තේ ඒකත් මම පොඩ්ඩක් තේරුම් කරලා දෙන්නම් රාගය අපට හම්බෙන්නේ ඇයි දැන් ඔන්න මේ පින්වතුන් රාගයක් අහම රාගයක් අවබෝධ තේරෙන්නේ නැද්ද? රාගයක් අවබෝධ තේරෙන්නේ කුමන නිසාද? අපි මැන්න. මොකකට සාපේක්ෂවද? රාගයේ නැති අවස්ථාවට සාපේක්ෂව. අපට රාගයක් කියන කාරණාව තේරුණේ ඇයි? අපි මෙන්න මේක රාගයක් කියලා රාගේ නැති අවස්ථාවට සාපේක්ෂව. ද්වේෂයක් අහ අපට තේරෙන්නේ තරහාව කියලා. අපි තරහාව කියලා තේරෙන්නේ ඇයි? අපි මෙන්න තරහට සාපේක්ෂ තරහ නැති අවස්ථාවට සාපේක්ෂව දැන් තරහක් කියලා හම්බුණා. දැන් අපිට මොහොහි හම්බෙන්නේ නැත්තේ ඇයි? ඈ අපිට මනින්න විදියක් නැහැ නේ. ඇයි මනින්න විදියක් නැත්තේ? හැමතිස්සෙම මොහේ. අපිට මනින්න විදියක් නැත්තේ ඇයි? මනින්න සාපේක්ෂත්වයක් ඕනේ. හැමතිස්සෙම මොහේ. ඉතින් මනින්න විදියක් නැහැ. අපි විවිධ අර්ථකථන දෙනවා මේක මෝහය කියලා. හැබැයි ඒත් මෝහෙමයි. රාගය දේශයයි අපිට රාගයේ ප්‍රත්‍යක්ෂය දැනන්න බලන රාගය ආවම ප්‍රත්‍යක්ෂයක් නේ. දැන් රාගයේ ප්‍රත්‍යක්ෂය. රාගයේ ප්‍රත්‍යක්ෂය ආවේ කොතනද? රාගයක් නැති බව හම්බුණා මෙන්න රාගය කියලා. දේශයේ ප්‍රත්‍යක්ෂය නේද? ප්‍රත්‍යක්ෂයක්. දේශයේ ප්‍රත්‍යක්ෂයක් උනේ ඇයි? දේශේ නැති බව ආවා නැති බවත් එක්ක දේශය කියලා මෙන්න. මොහේ කල්පනාවක් වෙන්න බෑ. අපි දැන් කල්පනා කරන මෙහෙම වෙන්න ඇති මෙහෙම වෙන්න ඇති කියක කල්පනා කරන මොහේ නැති අවස්ථාවනේ. මොහයත් ප්‍රත්‍යක්ෂ වෙන්නට ඕනේ. මේක මොහේ කියලා. එහෙනම් මේක මොහේ බව ප්‍රත්‍යක්ෂ වෙන්න විත මොහේ බවක් හම් වෙන්නට ඕනේ. එහෙනම් පින්වතුනි දැන් අපි සාමාන්‍යයෙන් පුංචි ළමයෙකුට ගත්තොත් එහෙනම් පුංචි ළමයාට මොහේ කියලා රාගයක් නැහැ කියනකො දේශයක් නැහැ පුංචි පුතාට. නමුත් පුංචි පුතාට මොහේ නැද්ද? මොහේ බව දන්නේවත් නැහැනේ. මොහේමයි ඉන්නේ. ඒ මනින්න විදියක් නැහැ. අපිත් එහෙමයි අපි දැන් රාගය දේශය අයින් කරන ප්‍රභාස්වර කරන් අපිට හම්බුනේ නෑ ආගන්තුක උපක්ලේශයම තමයි මෝහය කියන්නේ කියලා. එහෙම තැනදී ඊට මනින්න විදියක් නෑ. අන්න එහෙනම් මෝහය කියන කාරණාව ප්‍රත්‍යක්ෂ වෙන්නේ කොතනද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධ ඥානං, මග්ගේ ඥානං සත්‍ය ඥානයට කෙනෙක් ආව තැනදී. එයාට හම්බ වෙනවා දැන් මොහෙන් ඉන්නේ කියලා. දැන් මොහෙන් ඉන්නේ කියලා. ඇයි එයාට හම්බෙන්නේ? එයාට අර මොහේ දුරු වෙන බව ප්‍රඥාවෙන් තේරෙනවා. අන්න ඒක ප්‍රත්‍යක්ෂයක්. කල්පනාවක් නෙමෙයි. ප්‍රත්‍යක්ෂයක් දැන් මෝහය කියලා. දැන් අපට රාගය, ද්වේෂය ප්‍රත්‍යක්ෂයක් වගේ මෝහය ප්‍රත්‍යක්ෂයක් වෙනවා. අර විතමෝහි බව ප්‍රඥාවෙන් දැක්කට පස්සේ මොකද සෝතාපන්න වෙනවා කියලා කියන්නේ නිවන ප්‍රඥාව තුළින් අත්දකිනවා. ප්‍රඥාවයි. සාක්ෂාත් වෙන්නේ නැහැ. එතකොට ප්‍රඥාව නිවන තේරෙනවා කියලා කියන්නේ මොකද්ද? මෝහ නැති බව හම්බුණා. විතමෝහි බව ප්‍රඥාවට හම්බුණා. එහෙනම් මෝහයෙන් යුක්තව ඉන්නකොට ආරුශාවකයා එයාට මෝහය හම්බෙනවද නැද්ද? මේක මෝහේ භවයට හම්බෙනවා. ඇයි මනින්න මනින්න මිම්ම තියෙනවා. ආර්ය ශාවකයට මිම්මක් තියෙනවා මනින්ද. මොකද මිම්ම? ප්‍රඥාවෙන් දැක්කා දුක්ඛ ඥානං සමුදය ඥාන නිරෝධය ඥාන මග්ගය ඥානං ක්‍රමත් එක්ක දුක සකස් වෙනවා. මෙන්න මේ දුක සකස් නොවීම නිවන බව ප්‍රඥා චක්කුසෙන් අහුවෙච්ච නිසා ආර්ය ශාවකයට මනින්න පුළුවන් මේක මොහොයයි කියලා. අනිත් අයට මනින්න බෑ. එහෙනම් පින්වතුනි ඔන්නෝක තමයි ප්‍රධාන වශයෙන්ම ආගන්තුක උපක්ඛලේශ. නමුත් අපට ආගන්තුක උපක්ඛලේශ ඇතින් හම්බෙන්නේ අපේ නිමිති ටික විතරයි. අපේ රාගදේශ ටික විතරයි නිමිති ඇති බවම උපක්ඛිලේශේ නිමිති ඇති බව හම්බෙන්නේ පින්වතුනි මේ නිවන පිළිබඳව නොදන්නාකමත් එක්ක ඔන්න ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරන පබස්සර මිදම් භික්කවේ චිත්තං සංචක ආගන්තුකේ උපක්ඛිලේශේහි විමුක්තං ඒ වගේම මේ ආගන්තුක උපක්ඛිලේශ වලින් විමුක්ත චිත ප්‍රභාස්වරය කියනවා අන්නේ ප්‍රභාස්වර බව සැබෑ ප්‍රභාස්වර බව ඉස්මතු වෙනවා කොතනද විමුක්ත සිතත් එක්ක මොන විමුක්ත මොකෙන්ද විමුක්ත වෙන්නේ විමුක්ත වෙනවා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තුනකින් විමුක්ත වෙනවා දෙකකින් නෙමෙයි අපට දෙකකින් විතරයි හම්බෙන්නේ දැන් අපි ටිකක් කල්පනා කරලා බලමු දැන් මේ විමුක්ත වුණාට පස්සේ අපට කොහොමද මේක ප්‍රභාසර බව හම්බෙන්නේ කියලා දැන් අපට හිතෙනවනේ හිතක් කියලා අපට පින්වතුනි හිතක් ඇති බව හම්බෙන්නේ කොතනදද හිතට අරමුණක් ආවම නේ දැන් අපට ඇහැ හම්බෙන්නේ කොතනද? රූපයක් දැක්කාමනේ. මේ පින්වතුන් ඇස් දෙක වහගෙන ඇඟිල්ලෙන් අන්න බලන ඇහැට මොකද හම්බෙන්නේ? ඇහැක් හම්බෙන්නේ, කයක් හම්බෙන්නේ. කයක් නේද හම්බෙන්නේ. ඒ ඇහැක් හම්බෙන්න නම් මොකක්ද දිනව නැති? පේන්න ඕනේ. ඇහැට ඇඟිල්ලෙන් අනිනකොට පහස. ඒතර හම්බෙන්නේ මොකද්ද? කය. ඒතර හිතක් හම්බෙන්නේ මොකෙන්ද? අරමුණකින්නේ හිතක් හම්බෙන්නේ අපට අරමුණකින්. දැන් අපි විභාසුරයි කියලා අපට තේරෙන්නේ මොකද්ද හිත? අරමුණ නැති බව අරමුණ වෙලා. අපි විභාසුරයි කියලා හිත ගන්නෙ කොහමද? අපට හිත හම්බුනේ මොකකින්ද? අරමුණකින්නේ. දැන් අපට හිත හම්බෙන්නේ අරමුණකින්. එතකොට අපිට විභාසුරයි කියලා හම්බුනේ කොහමද? අරමුණක් නැති බව හිතට අරමුණ වීම නිසා හිත විභාසුරයි කියලා හම්බුන. ඕක තමයි ආර්ය ශ්‍රාවක නොවීමත් එක්ක හිතේ නිර්වාසර භාවය හම්බ වීම. අරමුණක් නැති බව අරමුණු වීමෙන්මයි හම්බෙන්නේ. නැත්තම් හිතක් කොතනකවත් හම්බෙන්නේ නැහැ. ඒ කියපු කාරණා දැන් හිතන්න ඕනේ. දැන් ඇහැ හම්බෙන්නේ රූපයත් එක්කනේ. අපේ භාෂාවල කියලා අපිට හිතක් හම්බවන හම්බෙන්නේ අරමුණක් එක්කමයි. හැබැයි අරමුණ මොකද්ද? අරමුණ නැති බව, ප්‍රභාස්වර බව හිතට අරමුණ වෙලා. එහෙනම් මේක සැබෑ ප්‍රභාස්වර බව නෙමෙයි. එහෙනම් ප්‍රභාස්වර බව කියන කාරණා බුදුරණවහන්සේ විග්‍රහ කරපු තැන තව ටිකක් එහාට යන්න වෙනවා. ඒ තමයි එහෙනම් ඒ ප්‍රභාසර බව කියන තැනදී හිත ආරම්මණයක් බවට පත් වෙන්න විදියක් නැහැ. එහෙනම් ඒක නිවීම පුජ්‍යලයක් මැනලා කරන එකක් නෙමෙයි. මේක තව ටිකක් ඉදිරි දේශනාවලදී අපි තේරුම් ගන්න උත්සාහ කරමු. මේ කාරණා පිළිබඳව තව ගොඩාක් අපිට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට තව එක වර්ගයක් මම පැහැදිලි කරන්නම්. අබස්සර වර්ගය. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අබස්සර මිදම් වික්ඛවේ චිත්තං සංචකෝ ආගන්තුකේ උපක්ඛලේසී උපක්ඛලින් තන්ති තං අසුතවා පුතුජ්ජම තහබුත නප්පජානා තස්මා අසුතව පුතුජ්ජනෝ චිත්ත භාවනාය නත්තිවදා ඔන්න දැන් මම කියව කාරණා ඔප්පු වෙනවා දේශනාවෙම මහණෙනි හිත හරියම ප්‍රභාස්වරයි ආගන්තුක උපත් කෙලෙස් වලින් කිලිටලා තියෙනවා මහණෙනි අසුතවා පුතාජනයාට යතහබූත ඥානෙ නැහැ යතහබූත නප්පජානාති තස්මා අසුතවත පුතුජ්ජනස්ස මහණෙනි අසුතව පුතජනයාට චිත්ත භාවනා නත්තිති වදා චිත්ත සිත වඩනවා කියන භාවනාව පදාරන්නේ නෑ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. දැන් අපි අපට හම්බෙන්නේ මූලිකව මොකද්ද? එක පරයයකින් ලෝකේ පරයයකින් අපි චිත්ත භාවනාවක් කරනවා. ලෝකේ පරයයකින්. මෙතන කියන එක අතහබුත ඥානයත් එක්ක. දැන් අපි චිත්ත භාවනාවකට අපි යමු වෙන දණි අපට කොහොමද චිත්ත භාවනාවක් කියලා අපට හම්බෙන්නේ? ඔන්න අපි හිතමු අපි දන්නා භාවනාවකදී හිත පුල් කරගෙන කරන රූප අරූප සමාධිනේ. රූප සමාධියේදී ඔන්න හම්බ වෙන පළවෙනි ධ්‍යානෙ. පළවෙනි ධ්‍යානය අපට හම්බ වුණේ පළවෙනි ධානය කියලා අපි හිත මොකක්ව අරමුණක් අපි ධාන වලට වඩා අපට පහසුයි අරූප සමාධි ගැන කල්පනා කරොත්. මොකද ඒක ගොඩාක් සියුම්. අපි වෙන ආකාශය අනන්තයි කියන දෙයක් හම්බුණා. ආකාශය අනන්තය කියන කාරණාව හම්බුනේ කොතෙන්ද? ආකාශය අනන්ත බව හම්බුනේ කොතෙන්ද? හිතටනේ. හිතට හම්බුණ ආකාශය අනන්තයි කියලා. එතකොට ආකාශ අනන්ත කියන්නේ අරමුණක්ද හිතක්ද? අරමුණක් නේ. එතකොට අපට හම්බුනේ අරමුණ මොකේදද? එතකොට අපි සැබෑරම චිත්ත භාවනාව දැන් මේකේ චිත්ත භාවනාවක් වැඩිලාද නැත්නම් අරමුණ අල්ලගෙන අරමුණක් ඔස්සේ භාවනාවක් කරලාද? අරමුණක් ඔස්සේ අරමුණ අල්ලගෙන ඉඳලා තියෙන්නේ එතන. දැන් මෙතන මම මම කියන්නේ මේ චිත්ත භාවනාව මම විග්‍රහ කරන්න යන්නේ. නැත්නම් ඕකත් ලෝකේද චිත්ත භාවනාවක් තමයි. නමුත් අපි හේතුප්‍රති ධර්මයත් එක්ක කතා කරනකොට ආකාශය අනන්තයි විඥානය අනන්තයි කිසිවක් නැහැ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන්නේ මොකද්ද? අරමුණක්. ඔය අරමුණ හම්බුනේ මනසට. අපට හම්බෙන්නේ අරමුණනේ. අපට හම්බෙන්නේ අරමුණ. ආකාසනන්තය කියන අරමුණ. අපි අරමුණ තමයි වඩන්නේ. අරමුණ සියුම් කරන්නේ. හැබැයි චිත්ත භාවනාව මෙතන මේ පැහැදිලිුනේ යතහ භූතම් පජානාති කියලා. ඔන්න බුදුරණවහන්සේ ඊළඟ කාරණාව පැහැදිලි කරනවා. අබස්සරමෙදම් බික්වේ චිත්තං සංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේහි විමුක්තන්ති මේ ආගන්තුක උපක්ඛිලේස වලින් සිත විමුක්ත වෙනවා. මේ ප්‍රභාසර සිත අසුතවත් සුතවත් ආර්ය ශාවකතා භූතං පජානාති තස්මා සුතවතෝ ආර්ය ශාවකං චිත්ත භාවනා අත්ථීති වදාමි. කාඩ චිත්ත භාවනාව වදාරන්නේ සුතවත් ආර්ය ශාවකයාට. එතකොට එහෙනම් සුතවත් ආර්ය ශ්‍රාවකට චිත්ත භාවනාව වඩාරන්නේ ඇයි? යථාභූත ඥානෙ තියෙනවා. හටගත් යථාභූත කියන එකේ තේරුම මොකද්ද? හටගත් දේ ආකාරයෙන් දකින නුවණ. හටගත් දේ ආකාරයෙන් දකින නුවණ මිසක් හටගත්තදී නැති කරලා වෙන දෙයක් අල්ලගන්න නෝන නෙමෙයි. හටගත්ත දේ අයින් කරලා වෙන දෙයක් අල්ල ගැනීම නෙමෙයි. හටගත්ත දේ යථාර්ථයෙන් දකිනකොට හට ගැනීම දුර වෙනවා. මේ කාරණාව අපි ඉගෙන ගන්න ටිකක් ගැඹුරු ධර්මයටත් යමු වෙන්න ඕනේ. පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව යමු වෙච්ච තැනට අපිට මේක අල්ලගන්න පුළුවන් කමක් ලැබෙයි. හටගත්ත දේ යථාර්ථයෙන් දකින තැනදී මොකද වෙන්නේ? අන්න එතනදී යාට හම්බ වෙනවා මේ සිත කියන්නේ මොකද්ද කියලා. අරමුණ නෙමෙයි. සිත කියන්නේ මොකද්ද කියලා ඒක චිත්ත භාවනාව කියන්නේ. මෙතන මෙතන විග්‍රහ කරලා පෙන්නනවා. සිතක් කියලා කියන්නේ පින්වතුනි මෙන්න මේ වගේ. දැන් මේ පින්වතුන් ටිකක් හරි පටිච්චසමුප්පාද දන්න ඇති. සිත කියලා කියන්නේ පින්වතුනි සිත අපට හම්බ වෙන්නේ අවිද්‍යාව සංඛාර විඥාන නාම රූප සලායතන පත්‍ය කරගෙන හම්බෙන දෙයක් තමයි සලායතන තුල මන කියන දේ තියෙනවා. මෙන්න මේකත් එක්ක තමයි අපට සිත කියලා දෙයක් හම්බ වෙන්නේ. එතකොට එහෙනම් ඒකට පත්‍ය වුණේ කොමකටද? කුමක්ද? අවිද්‍යා සංඛාරාදිය පත්‍ය වුණා. එහෙනම් මේ සිත කියන කාරණා පිළිබඳව නිවැරදිව අල්ලගන්න එයාට හම්බෙන්නට ඕනේ මොකද්ද? ඒ ඇතිවෙච්ච හේතු ටික. නැත්තම් වෙයි හිත කියන්නේ මොකද්ද කියලා හරියට දන්නේ නැහනේ. ඒ ඇතිවෙච්ච හේතු ටික හම්බුනා මොකද වෙන්නේ? අන්න යාට මේ සිත කියන දේ පිළිබඳව නිවැරදි, निराවුල් අවබෝධයක් එනවා. ඊට පස්සේ පුළුවන්කමක් ලැබෙනවා යාට මේ ආගන්තුක උපක්ඛිලේශ තුලින් මේ සිත මුදව ගන්න. හැබැයි ඒ මුදව ගන්නවා කියන තැනදී අවබෝධයක් මිසක් මිදිච්ච බවක් මුජ්ජලයේ ගත්තා කියන එකක් නෙමෙයි. මිදිච්ච බව මිදුණු බව දැනගත්ත රහතන් වහන්සේ ලෝකේ අපට හම්බෙන්න දෙයක්. හැබැයි රහතන් වහන්සේ නිවීම කියන කාරණාව ප්‍රත්‍යක්ෂය කියන තැනදී මේ හේතුප්‍රති ධර්මයේ ඒ කතාව ඉක්ම වෙනවා. දැන් මම මේ මේ දේශනාවට එහා ගියපු කාරණාවක් මේ විග්‍රහ කරලා දුන්නේ. මොකද අපි ගොඩක් වෙලාවට මේ කරුණු ටිකක් වරදවලා පටහ ගන්නවා. මොකද දැන් ආයශාව කරන චිත්ත භාවනාව කරන්නේ. එතකොට අපි යම් කිසි මොනවා හෝ භාවනාවක් සමතයක් නැත්නම් මොනවා හෝ දෙයකින් හිත එකඟ වෙලා අපිට මොනවා හෝ ධානයක් කියලා දෙයක් හම්බ වෙලා මොකක් හරි අපට හම්බුණාම නැත්නම් අපට ඒ තුළදී මේ වගේ දේකුත් හම්බ වෙන්න පුළුවන්. මනසරින අරමුණු ඇති වෙනවා නැති වෙනවා තියෙනවා පවතිනවා නැති වෙනවා කියලා නැත්තම් මොනවා හෝ අපට ඒ විදිහේ දෙයක් හම්බුනහම අපට මොකද්ද ලැබෙන්නේ? අර අරමුණ අපි අල්ලගෙන අපි හිතනවා මේක දැන් අපට වැඩෙනවා සිත. එහෙනම් අපි ආර්ය ශ්‍රාවකත්වයේ කියලා මනින ස්වභාවයකට එනවා. හැබැයි ආර්ය ශ්‍රාවකත්වයේ කියන කාරණා මනින්න පින්වතුනි දෙයක් අල්ලගෙන නෙමෙයි. දෙයක් දෙයක් අල්ලගෙන නෙමෙයි අල්ලගන්න දෙයක් නැති වෙච්ච තැනදී ආර්ය ශ්‍රාවකත්වය හම්බෙන්නේ. දෙයක් අල්ලගත්තාම නෙමෙයි අල්ලගන්න දෙයක් නැති වෙච්ච තැනදී. දැන් අපි අද අල්ලගන්න යනවනේ මොනවද? සෝතාපන්න වෙන්න, රහත් වෙන්න අපි හොයාගෙන යන්නේ ඒවා. බුදුන් වහන්සේ කාලේ හොයාගෙන නෙමෙයි ගියේ. එයාලා හොයන්නේ වෙන දෙයක්. මොනවද හොයන්නේ? සත්‍ය. බුදුන් වහන්සේගේ කාලේ හොයාගෙන ගියේ සෝතාපන්න කරගන්න නෙමෙයි. සත්‍ය හොයාගෙන ගිය තැනදී සත්‍ය හම්බෙච්ච තැනදී ලැබුණේ මොකද්ද? සෝතාපන්න වුණා. අපි එළ හොයන්නේ මොකද්ද? සෝතාපන්න වීම. එතකොට ලැබෙන්නේ සත්‍යය. නෑ මුලා වෙනවා. සත්‍ය හොයාගෙන ගිය තැනදී සෝතාපන්නත්වයේ හම්බ වෙනවා. හැබැයි සෝතාපන්නත්වයක් හොයාගෙන ගියොත් සත්‍ය නම් හම්බෙන්නේ නැහැ. දැන් මේ පින්වතුන් අහලා ඇති දැන් පුක්කුසාති රජුරුව ගැන. පුක්කුසාති කියලා කියන්නේ බුදුරන් වහන්සේ ගැන අහලා පැවිදි වුණා. රජකම අතහැරලා. අහලා පැවිදිලා දැන් ඔන්න බුදුරන් වහන්සේ හොයාගෙන යනවා. යන අතරමඟදී කුඹල්හලකදී බුදුරන් වහන්සේ ඇස් දෙකෙන් දකිනවා. දැන් අපි කවුරුත් අහලා තියෙනවා දන්න කාරණා බුදුරන් වහන්සේ පිළිමයකින් අමන්න බෑනේ. නමුත් අපට මේ පිළිම දැක්කම කොච්චර ලස්සනක් බුදුරන් වහන්සේ පේනවද? එහෙනම් බුදුන් වහන්සේගේ සැබෑ ජීවමාන රූපේ කොච්චර ලස්සනද? ඒ වගේ බුදුන් වහන්සේ කටහඬ මංජුස්වරයෙන් යුක්තයි. ඉතාම මිහිරි. දැන් අපි තුම අද ලංකාවේ බේස් දාලා ආරම්මන එකෝ දාලා ඒ වගේම හොඳ කටහඬ තියෙන කෙනෙක් ඊටත් වඩා ලස්සනයි. එතකොට එහෙනම් එච්චර ලස්සන රූපේ දැක්ක එච්චර ලස්සන බුදුරන් වහන්සේ කතා කරපු ඒ විතරකුත් නෙමෙයිනේ කුක්කුසාට හොයන් යන්නේ කවුද? බුදුරන් වහන්සේව. නමුත් හඳුනාගත්තේ නැහැ බුදුරන් වහන්සේ කියලා. අමුසවාදෙන් කතා කරේ බාල කෙනෙකුට සමානකම කතා කරනවා කියලා. එතකොට එහෙනම් බලන්න යාලා කොතෙන්ද යන්න ගියේ? ඊළඟට බුදුරණවහන්සේ බණ කිව්වට පස්සේ ආ මං කියන දේ අහන්න. දැන් ඒකට පොඩි කෙනෙක් නම් කියන්නේ දැන් හොයන් යන්නේ බුදුරණවහන්සේ වෙන කෙනෙක් හොයන් යන්නේ. ඔය ලස්සන රූපේ තියෙන මිහිරි කටහඬ තියෙන කෙනා නෙමෙයි හොයන් යන්නේ. වෙන අවබෝධ කරගත්තේ බුදුරණවහන්සේ. එතකොට අර බාල කෙනෙකුට කතා කරපු විදියට කතා කර යමක් කතා කරපු කෙනා යමක් කියනකොට ලොකු ඕනකමකින් අහන්නෙත් නෑනේ නේ. බුදුන් වහන්සේ කියන්න කියන්නේ ආ මං ඔයාලට සෝතාපන්නයෙන් රහත් වෙන්න කියලා දෙන මං කියන දේ පොඩ්ඩක් අහන්නකෝ කියලා කිව්වේ නෑ. මං ඔයාලට යමක් කියලා දෙන්නම් කෝ මේ හිතන්න. පුජ්‍යලා කියන්නේ පුරුෂ මේ මේ ආයතන හයක ක්‍රියාකාරීත්වය ධාතු ස්වභාවය කියලා ඔන්න කිව්වා. දැන් මේ කියපු කාරණාව දැන් මොකද්ද හිතන්නේ? සෝතාපන්න වෙන්න හිතනවද? නැත්නම් බුදුරන් වහන්සේ කියලා මේ කියපු කාරණාවක් හිතනවද? නැත්නම් මොකද්ද හිතන්නේ? කිව්වේ කිව්ව කාරණා මොකද්ද කියලා තේරුම් ගන්න හොයනවා. සත්‍ය හොයනවා. ඒ සත්‍ය හම්බෙච්චන්නේ මොකද්ද හම්බුනේ? බුදුරන් වහන්සේම හම්බුණා. අන්න කකුල් දෙකල්ලා වඳලා කියනවා අනේ ස්වාමීනි සමාවෙන්න මම බුදුරන් වහන්සේට අවශ්‍යවාදෙන් කතා කරා. හැබැයි ඇස් දෙකෙනුත් දැක්කා, කතහන්මුත් ඇහුවා බුදුරන් හඳුනගත්තද? හඳුනගත්තේ නෑ. ධර්මය ආපදනදී හඳුනගත්ත. ඇයි එතන හඳුනගත්තේ? සත්‍ය දැක්කාන්නේ බුදුරන් වහන්සේ හැබැයි කිව්වේ නෑ මම වාට හොතපන්න වෙන්න කියලා දෙන්නම්. මම රහත් වෙන්න කියලා දෙන්නම් කියලා කිව්වේ නෑ. දැන් අපි අර වෙන දෙයක් ගන්න හොයනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඒක නිසා පින්වතුනි අපිට මේ සත්‍ය මගේ හැරියනවා. ඊට පස්සේ බුදුරණවහන්සේ එතකොට ආර්ය ශ්‍රාවකයාට තියෙන්නේ යමක් ගන්න වෙනව නෙමෙයි මොකද්ද වෙන්නේ? සත්‍ය දැකම දැනදී අත හැරෙනවා. අත හැරෙනවත් නෙමෙයි අත හැරෙනවා. අත හැරීම ගන්න හදලා හරියන්නේත් නැහැ. එච්චරට අපි ගන්න හදන්නේ මොකක්වත්. දැන් දැන් සත්‍ය දකින්නට අත හැරෙනවා කියවට පස්සේ දැන් අපි ගන්න බදලා මොකද්ද? අත හැරීම ගන්න හදනවා. අත හැරීම ගන්න නෙමෙයි තියෙන්නේ. සත්‍ය දැකපු දැනදී අත හැරෙනවා මිසක් අත හැරීම ගන්න කිව්වොත් ඒකත් අපි ගන්න උත්සාහ කරන දෙයක්. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ආචාර සංඝාති මත්තම්පිකේ බික්කු මහණෙනි මේ අසුරු සනක් ගහන මොහොතක් මෛත්‍රිය චිත සිත භාවිතා කරනවා නම් අන්නේ මෛත්‍රී සිත භාවිතා කිරීමත් එක්ක මේ එයා ණය නෑ කියන මේ දානේ වල දන්නේ. මෛත්‍රීස භාවිතා කිරීම ඒ කියන්නේ අය යාගේ හිතේ කෙලෙස් ඒ කියන්නේ මෛත්‍රියත් එක්ක අර දූෂ්‍ය ස්වභාවය නෑනේ. අන්න ඒ නිසා මේ ශාස්ත්‍රීය ශාසනය තුළ ඕවා ඒ කියන්නේ හික්මෙන්නට හික්මෙමින් මේ හිස් නැතුව ආහාර ටික ගන්නවා කියනවා. නැත්තම් අර අකුසල් කර කර ඉන්නකොට අයි කෙලෙස් එක්කනේ ඉන්නේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඒ වගේම මෛත්‍රිය චිත මානසිකාර කරනකොටත් ওই විදිහටම පැහැදිලි කරනවා. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෛත්‍රිය චිත භාවිතා කරනකොටත් ඒත් එයාට අර හිස් නැතුව දානි වලදන්න පුළුවන් කියලා. මොකද දැන් දානි වලදනකොට දැන් අපිට අවබෝධයක්වත් නැහැ. දැන් මේ පින්වතුන් අපටයි දෙන්නේ. අපි සල්ලි හම්බ කරන්නෙත් නැහැ. රස්සාවක් කරන්නෙත් නැහැ. එතකොට දැන් මේ පින්වතුන් දරුවන්ට දෙන එක නම් සාධාරණයි නේ. තමන්ගේ දරුවෝනේ ඥාතින් දෙන එක සාධාරණයි. එතකොට අපට දෙන්නේ ඇයි? අපට දැන් ඔන්න යන්න එන පහසුකම් දෙනවා, සිවුරු ටික දෙනවා, දානමාන දෙනවා. ඇයි දෙන්නේ? අපට දෙන්නට නම් අපි මේ පින්වතුන්ට ණයක් වෙනවා නේද? අපි ඒ දීමේ සුදුසත්වයේ නැතිනම් මේ පින්වතුන්ගේ යමක් ලැබීමට සුදුසත්වයේ නැතිනම් අපි ණයකාරයෙක් වෙනවා. අන්න සුදුසත්වය ප්‍රධාන සුදුසුක් බව තමයි මාර්ගය. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකත්වයට යොමු වෙමු. ඊට පස්සේ මෛත්‍රී සිත භාවිතා කිරීමත් එක්ක ඒ සුදුසු භාවයට ඇති වෙනවා. මොකද බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයෙන් පිට වුණත් යම් කිසි කෙනෙක් හිටියොත් මෛත්‍රිය හේතු විමුක්තිය කරා යමු වෙච්ච ඒ කට්ටිය ඒ කට්ටිය ඒ කට්ටියන්ටත් නිගා කිරීම අකුසලයක්. මොකද ඒ කට්ටියත් විතරාගී උච දෝෂී බවට පත්වලා ඉන්නේ. ඒ නිසා බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා මේ මෛත්‍රී චිත්තයෙන් යුක්ත කෙනා ණය නැතුව වළඳනවා කියනවා. නැත්තම් ණයයි. හිස් නැතුව වළඳනවා කියනවා. දානේ ඒවා පරිභෝග කරන සුදුසුයි කියනවා. බුදුරජාණන් වහන්සේ අග්ගික්ඛන්දෝපම සූත්‍රය පැහැදිලි කරන අවස්ථාවේදී මේ භික්ෂූන්ට කියනවා මේ රාගයෙන්, දේශයෙන්, මොහයෙන් යුක්තව මේ සිව්පස්සේ පරිභෝග කරන එක. ඊළඟට ඔය අසකනාස්දියකය එක රාග දේශ මොහ ඉන්නකොට මේ සිව්පස්සේ පරිභෝග කරන එකට වඩා හොඳයි කියනවා. ගිනි ගිනිගත් ඇඳක නිදා ගන්න එක. ලෝකෙම ඔය කරුණ කීපයක් කියන එහෙම කිව්වට පස්සේ භික්ෂුන් සිවුරු වෙලා යනවා සමහර කට. සමහර කල් ඒවමන දාලා අපවත් වෙනවා. සමහර කට අප්‍රමාදී වීරිය කරනවා. ඇයි? රාගදේශ මොහොත් එක්ක ඉඳලා අරවා කරනකොට ලොකු අකුසල. ඊළඟට බුදුන් වහන්සේ අර භික්ෂුන් බය වුණානේ දැන්. නැත්නම් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මෛත්‍රිය වැඩිමත් එක්ක ඔය ණය ඔය ණය ඔය ණය නැතුව දාණය ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා මෙතන ඉස්මතු කරලා පෙන්වන්නේ අන්න ඒ කාරණාව මෛත්‍රිය තුළ එච්චර ආනිසංස තියෙනවා. ඊළඟ බුදුන් වහන්සේ පැහැදිලි කරනවා යකේකි වික්‍රේ ධම්මා අකුසල අකුසල භාග්‍ය අකුසල පක්කිතා සබ්බේතේ මනෝපුබ්බංගම මනෝතේසන් ධම්මානම් පටවං උප්පජ්ජති අන්වදේව අකුසල ධම්මාති. මේ අකුසල ධර්ම සියල්ලට මුල මොකද්ද? මනස. අපි ධම්මපදයේ පළවෙනි ගාථාවෙත් අහලා තියෙන්නේ. මනෝපුබ්බංගම ධම්මා මනෝසෙත්ත මනෝමය වශයෙන්. එහෙනම් සියලු අකුසලයන්ට මුල මනස. මනස තමයි අපරිසුදු වෙලා ඊට පස්සේ අනිත් දේවල් කරන්නේ. එතකොට මෙතන දැන් මේ කියන පරියාය පින්වතුනි ලෝකේ ඉපදෙච්ච පුජ්‍යල සසර යනකොට එයාට කුසල අකුසල වෙන පැත්ත මේ කියන්නේ. අනිත්‍ය කාරණාව කියනවා මහණෙනි මේ කුසල පැත්තත් මනස මුල් කරගෙන තමයි මේ කුසලයක් ඉපදෙලා අනිත් දේවල් කරන්නේ. එහෙනම් කුසල් පැත්තත් මනසෙන්ම තමයි ප්‍රධාන වෙන්නේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා නාහම් වික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නං වා අකුසලාන ධම්මානං උප්පජ්ජති උප්පන්නං වා කුසලාන ධම්මානං පරියායති අතේදම් වික්කවේ පමාදු පමත්තස්ස වික්කේ අනුප්පන්නාචේ අකුසලා ධම්මා උප්පජ්ජති උප්පන්නාචේ කුසලා ධම්මා කුසලා ධම්මා පරිහායති මේ අකුසල ධර්මයන් ලැබෙන්නට කුසල ධර්මයන් පිරෙන්නට ප්‍රමාදය කියන ප්‍රබල වශයෙන් ඉස්මතු වෙලා ඉන්නේ. එහෙනම් අකුසල ධර්මයන් ප්‍රහාණය වෙන්න කුසල ධර්මයන් ඉස්මතු වෙන්න මොකද්ද හේතු වෙන්නේ? අප්‍රමාදය. මෙන්න මේක බුදුරණවහන්සේ මහා ධාතු විභංග සූත්‍රය පැහැදිලි කරනවා. ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන්න කියලා. ඒතර මේ අප්‍රමාදී බව කියලා කියන්නේ පින්වතුනි අපි මේ ලහි ලහි මේ ඉඳගෙන මොකක්වත් කියන්නේ අපි දත්මිලි කාගෙන කරනවා කියන එක නෙමෙයි. අප්‍රමාද වෙනවා කියලා කියන්නේ බුදුරන් වහන්සේ අහපු ධර්මයේ ඇස කන නාසය දිවකය මනස දැන් අපි ජීවත් වෙන ජීවත් ලෝකේ එකතු වීම. මෙන්න මේ එකතු වෙන ලෝකයේදී අහපු ධර්මයත් එක්ක මේ සිදුවන්නේ කොහොමද කියලා සිහිය පාදක කරගෙන මේක සිදුවෙන ආකාරය ගලප ගලප නුවණින් බලන එක. ඒකයි අප්‍රමාදය කියන්නේ. දැන් අපි ඔන්න ඇස කන නාසය දිවකය ඔක්කොම මේවා කරලා ඉවරලා දවසකට සතියකට සැරයක් ගිහලා පැත්තකට ගිහිල්ලා රත්මිටි කාගෙන භාවනා කරන්න උත්සාහ කරනවා. එතකොට භාවනා වැඩෙන්නේ නැහැ. අපිට දැන් අප්‍රමාදී වෙන්න ඕනේ ඒ නිසා ඉක්මනට කරන්න ඕනේ කියලා. නමුත් ඒක නෙමෙයි මේ. අපේ ධර්මය අහලා අහපු ධර්මය ප්‍රායෝගිකව ජීවිතේ එකතු වෙද නිදා නැගිට මොහොතේ ඉඳලා නිදා ගන්න මොහොත දක්වා. මෙන්න මේ කාලය තුළදී අපි ඇස කන නාසය දිවකය මනස එක්ක එකතු වෙලා ඉන්නේ. බුදුරණවහන්සේ මෙන්නවා දෙන්නේ ඔන්න ඔය හය ක්‍රියාකාරීත්වය ගන්න කියලා. ඔය ආයේ ක්‍රියාකාරීත්වය අපි හොයවන ඇහින් රූපයක් දකිනකොට අන්න අප්‍රමාදී. අප්‍රමාදී වෙන්නේ ප්‍රඥාවෙන් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන්නේ කොහොමද කියන්නේ ධාතු විභංග සූත්‍රය ඔය න්‍යාය ලස්සනට පැහැදිලි කරලා පෙන්නනවා. එහෙනම් අන්න ඒක තමයි අකුසල ධර්මයන් ප්‍රහාණයට කුසල ධර්මයන් ඉපදීමට හේතු වන්නේ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා තවත් ඒ වගේම අකුසල ධර්මයන් ප්‍රහාණයට කුසල ධර්මයන් ඉපදීමට මේ අප්‍රමාදී භවට හේතු වෙනවා කුසීතව නැතික මේ කියන්නේ වීරිය. මොකද ඒකට වීරිය අවශ්‍යයි. ඒකට අප්‍රමාදී බවට වීරිය අවශ්‍යයි. ඒ වීරිය මේ සිහිය එක්ක. ඒකයි හතිපට්ඨාන විග්‍රහ කරනකොට ආතාපි සම්පජානෝ හතිමා කරුණු තුනක් විග්‍රහ කරනවා. එතකොට නුවණ ඇති වෙන්නට අවශ්‍ය මොකද්ද? සිහිය, වීරිය මේ ඔක්කොම එක තියෙන්නේ. අන්න එහෙනම් වීරිය නැති කෙනාට කුසීතයටත් ප්‍රඥාවෙන් අප්‍රමාදී බවට එන්න බෑ. ඒ වගේම සිහිය නැති කෙනාටත් එන්න බෑ. එහෙනම් සිහිය ඇති, ඒ වගේම වීරියත් ඇති, කෙනාටයි මේ අප්‍රමාද වෙන්න පුළුවන් ප්‍රඥාව එක්ක. අන්න යාට පුළුවන්කම ලැබෙනවා පින්වතුනි බුදුරන් වහන්සේ වදාළ ධර්මයට අනුව අප්‍රමාද ජීවිතේ ගත කරන්න. ඉතින් ඒ අපි දැන් අංගුත්තර නිකායේ වර්ග 6ක් කතා කරන්න යනවා. වර්ග 6ක් කියන්නේ දැන් අපි වෙනදා එක සූත්‍රයක් කියනකොට පැය දෙකක් විතර සූත්‍රයක් එකමාර දෙකන්නේ. මෙතන සූත්‍ර 60ක් කිව්වා. අර එකින් එක කාරණා එක සූත්‍රයක. අන්න ඒකයි මේ බුදුරණාහි මේ පළවෙනි ධර්ම සංගායනාවේදී මහාකාශ්‍යප මහරතන් වහන්සේ ප්‍රදා මුල් වෙලා මේ කරපු දේ වටිනාකම මේ තියෙන්නේ. දැන් අපි හිතමු මේවා එකින් එක එකින් එක යන තිබොත් අපිට මේක මෙහෙම හම්බෙන්නේ නැහැනේ. අර එක විදිහට මතක තියාගන්න පහසු වෙන්න සංග්‍රහිත කරා. ඒ කියන්නේ සකස් කරා. දැන් මේ අංගුත්තර නිකාය කියලා කියන්නේ අංක පිළිවෙලට කොටස් කරලා තියෙන්නේ. එක කරුණ බැගින් තියෙන කරුණු ටිකට කියනවා ඒකක නිපාතය. දැන් මම ඉදිරිපත් කරපු කරුණු තියෙන ඒකක නිපාතය. කර්ම දෙක බැගින් තියෙන ඒවට කියනවා දුක නිපාතය. කර්ම තුන බැගින් තියෙන ඒවට ත්‍රික නිපාතය. හතර බැගින් තියෙන ඒවට චතුක්ක නිපාතය. පහ බැගින් තියෙන පංචක නිපාතය. ඔය විදිහට හය බැගින් චක්ක නිපාතය, හත බැගින් සත්ත නිපාතය, අට බැගින් අටක නිපාතය, නවය බැගින් නවක නිපාතය, 10 බැගින් දසක නිපාතය, 11 බැගින් එක දසක නිපාතය කියලා අංගුත්තර නිකායේ කරුණ 11 දක්වා තියෙන ටික කොටස් කරලා තියෙනවා. එතකොට අපට ඉගෙන ගන්න පහසු වෙන විදිහට මේ සංගණ ඉදිරිපත් කරේ. හැබැයි සංගායනාවේදී මේ රහතන් වහන්සේලා මත ඉරපත් කරේ නෑ. දැන් අපිට හිතනවානේ සංගායනාවකදී මේ රහතන් වහන්සේලා මේ අර්ථ එක එක තිබිච්ච ඒවා මොනවා හරි කරා කියලා එහෙම කරේ නෑ. තිබිච්ච දේම මතක තියාගන්න පහසු වෙන්න ඉදිරිපත් කරලා ඉදිරිපත් කරපෙන්න පෙළක් තියෙන්නේ. එහෙම නැතුව අලුත් දේවල් ඉදිරිපත් කරේ නෑ. අලුත් දේවල් ඉදිරිපත් කරා නම් ඒ කටෙන් ශ්‍රාවකත්වය වෙන්නේ නෑනේ. මොකද ශ්‍රාවකත්වය කියලා කියන්නේ බුදුරණවහන්සේ කියපු දේ කියන එක. ඒක බුදු දේශනාව තුළදීම හම්බ වෙනවා. ඔය මහා කච්චාන ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා ධර්ම කතිකින් අග්‍රයි. ඒ කියන්නේ කෙටියෙන් කියව දේ ඉක්මනින් ඒ කියන්නේ වටහලා දෙන්න පුළුවන් විස්තරී භාග වශයෙන් මහා කච්චාන ස්වාමීන් වහන්සේට. එතකොට මහා කච්චාන ස්වාමීන් වහන්සේ ළඟට එනවා ඔය පොඩි කෙටි දහම් පදයක් අහගෙන භික්ෂුන් වහන්සේලා ඉගෙන ගන්න. ස්වාමීන් වහන්සේ අපිට මේකේ අර්ථය කියලා දෙන්නේ. ඊළඟට කියනවා මේ ඇයි බුදුරණවහන්සේ ඉන්නේ නැති මල් ළඟට ආන්නේ අරටුත් යන කොළොත් හොයාගෙන ඉන්නේ ආවේ. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි බුදුරණවහන්සේ කියලා තියෙනවා ඔබ වහන්සේ ධර්ම කතින් අග්‍රයි කියලා. දැන් අද කාලේ එහෙම ඔය කෙනෙක් කියනොත් එහෙම ආ ඇත්තද එහෙම කියලා දෙනවා එහෙනම් මම කියලා දෙන්නම් කියලානේ කියන්නේ නේ අන්න ශාවකත්වයේ තියෙන ගතිය එහෙම කියද්දි කියද්දි කියනවා බුදුරන් වහන්සේ තමයි අග්‍ර ඒ උත්තරයෙන් අහගන්න කියනවා නැත නැවත නැවත ඉල්ලදි තමයි කියන්නේ ආ මම එහෙනම් කියන්නම් අහගන්න හැබැයි අහගෙන මේක මේ විදිහට ඉගෙනගෙන මං කියපු ටික එහෙම අහ බුදුරන් වහන්සේට කියලා කියන්න මේක ස්ථිර කරගන්න කියලා නෙමෙයි කියන්නේ බුදුරන් වහන්සේ කියන්නේ හැබැයි දරා ගන්න කියනවා මං කියපු දේ ওই විදිහටම අහගන්න ඒක ඉගෙන ගන්න ඉගෙනගෙන ඕක එහෙම බුදුරණවහන්සේ කියලා කියන්න කියලා බුදුරණවහන්සේ කිව්ව දේ දරා ගන්න ඔන්න ශ්‍රාවකත්වය බුදුර මෙහෙම කියන්නේ නෑ මේ මං කියපු දේ හරියට බුදුරණවහන්සේ කියපු දේට ගැලපෙනවා මේකම තමයි ඕනනම් කියලා අහලා බලන්න මේකට ගැලපෙන්නේ නැද්ද කියලා එහෙමද සාමාන්‍යයෙන් කියන්නේ එහෙමනේ මේ ශ්‍රාවකත්වය ශ්‍රාවකත්වයේ ලක්ෂණ තමයි බුදුරණවහන්සේටම තන දෙන එක හැබැයි අපි ඉස්මතු වෙන උත්සාහ කරන එතන ශ්‍රාවකත්වයේද? නෑ. ශ්‍රාවකත්වයේ ඉස්මතු වෙන්නේ මොකද අවබෝධය. නැත්තම් ඉස්මතු වෙන්නේ තමාව. ශ්‍රාවකත්වයේ තියෙන කෙනාගේ ඉස්මතු වෙන්නේ අවබෝධය. අවබෝධය තුළ තියෙන මොකද්ද? බුදුරණවහන්සේගේ ධර්මය. තමන් ඉස්මතු වෙන තැන තියෙන මොකද්ද? සක්කාය දිට්ඨිය. එහෙනම් ශ්‍රාවකයා තුළ තියෙන්නේ ආත්ම දෘෂ්ටිය ගැලවෙන විදිහට ධර්ම ඉස්මතු වීම. නමුත් අනිත් කෙනා තුළ තියෙන්නේ ධර්මයටපත් වෙලා තමන් ඉස්මතු වීම. ඔන්න කියනවනම් මේ විදිහට කියන්න පුළුවන් සෝතාපන්න වෙන්න නොවි. මේ විදිහට කියන්න පුළුවන් ද සකදාගාමි නොවි? මේ විදිහට කියන්න පුළුවන් රහත් වෙන්නේ නැතුව. එතකොට මේ මොකද්ද කියන්නේ? තමා සෝතාපන්නයි කියලානේ. තමා සකදාගාමි රහත් කියලානේ. එතකොට මොකද්ද ඉස්මතු වෙලා මේ? සක්කාය දිට්ඨිය තමන් ඉස්මතු වෙලාවා. තමන් ඉස්මතු වෙලා මුතනදී මොකද්ද හම්බුනේ? ධර්මයේ නෙමෙයි. තමන් ඉස්මතු වුණා. ශ්‍රාවකත්වයේ තුලදී මොකද්ද හම්බෙන්නේ? මේක ධර්මයට ගලපලා ධර්මයේ ධර්මයේ තුලනේ තියෙන්නේ. තමන්ගේ තමන්ගේ තමන්ගේ මට්ටමක් නෙමෙයි. එහෙනම් පින්වතුනි ඔන්න ඔය කාරණාව අපි තේරුම් ගන්නට නම් අපි මේ ධර්මයේම ඉගෙන ගන්නට ඕනේ. ඉතින් ඒ නිසා අපි මේ උත්තම ශ්‍රාවකයන්ට ගරු කරන්න ඕනේ මේ විදිහට තමන්ගේ අර්ථයක් නොදා මේ ධර්මය මේ කාලයක් තිස්සේ තියාගෙන ඉන්න හේතු වෙච්ච නිසා. ඉතින් ඒ නිසා මේ පින්වතුන්ටත් මේ උතුම් ධර්මය තමන්ගේ ජීවිතයේ සත්‍ය අවබෝධය කරා යන්නම උපකාරයක් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න හොඳයි මම ප්‍රශ්න කිහිපයකට අහපු උත්තර දෙන්නම්. දැන් මේ අද දවසේ මම මේ ඉදිරිපත් කළේ අංගුත්තර නිකාය තුළ සූත්‍ර දේශනා කිහිපයක්. මොකද අපි සියලු දෙනාටම මේ බුද්ධ භාෂිතය ඉගෙන ගැනීම තරම් වෙන වටිනා දෙයක් නැහැ පින්වතුනි. අපි අද ඉගෙන ගන්නවා විද්‍යාව, ගණිතය, ඉංජිනේරු විද්‍යාව, විවිධාකාර දේවල්. නමුත් මේ ඔක්කොම දේවල් භෞතික දිනුවකට රස්සාවකට නැත්නම් මේ ලෝකයේ ලෝකයේ දෙයකට විතරයි. නමුත් මේ ධර්මයේ ඉගෙන ගැනීම කියන්නේ අපේ සසර දුකින් නිදහස් වීමේ සත්‍ය අවබෝධය පිණිසම හේතු වෙනවා. ඊළඟට ප්‍රශ්නයක් අහනවා ස්වාමින් වහන්සේ ධර්මයේ අසා යano හිත පුරුදු කරන විට එනම් ඇලියම් ගැටීම් අඩු කරගෙන යුතුයකම් ඉටු කරන විටදී සිදුවන්නේ ඉදිරියට ආශ්‍රව දුරු වීමද්ද කරුණාවෙන් පහදා දෙන්න. මෙහෙම එකක් තියෙනවා. මේ කාරණාව ওই විදිහටම ධර්මය අසන කියන සිදු වෙනවා. ඒ කියන්නේ ධර්මය අහලා ඒ අනුව හිත පුරුදු කරනකොට එයාටත් ඇලීම් ගැටීම් දුරු වෙනවා. ඉතු කරගෙන යන්න පුළුවන් ආශ්‍රවත් දුරු වෙනවා. හැබැයි ධර්ම එහෙම නැති කෙනෙකුටත් පුළුවන් තව වෙන ක්‍රමයකටත් ඇලීම් ගැටීම් දුරු කරලා ඉතුකනොත් ඉතු කරගෙන ආශ්‍රව දුරු නොවන ප්‍රතිපදාවෙ ඉන්න. ඒ කියන්නේ මේ ප්‍රතිපදාවම තමයි ධර්මයේ තුලක් තියෙන. අන්න ඒකයි සද්ධාර්ම ප්‍රතිරූපක එනකොට මේ වෙනස හොයන්න බැරි. සද්ධාර්ම ප්‍රතිරූපකයේ වෙනස හොයන්න බැරි එකයි මේ විදිහටමයි ප්‍රත්‍යක්ෂය. එතකොට කියන්නේ ප්‍රත්‍යක්ෂ හොයාගෙන නම් සත්‍ය හොයාගෙන යන්නේ නැති කෙනාට ප්‍රත්‍යක්ෂ හොයාගෙන යන කෙනාට මොකද වෙන්නේ? අර ඉක්මනින් ප්‍රත්‍යක්ෂන දෙයට යමු වෙනවා. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මොනවා හෝ මානසිකාරයක් යොමු කරන තැනදී මොනවා හෝ ප්‍රතිපදාවක් යොමු කරන තැනදී ඇලියෙන් ගැටිනු දුර වෙනවා නම් උපේක්ෂාවක් හිතපත් වෙනවා නම් ඒ වගේම සියලු වගකීමත් ඉටු කරගෙන ඉන්න පුළුවන් නම් එයාට හරි සතුටක් හිතේ තියෙනවා. හැබැයි ඒක අපි දැනගන්නට ඕනේ එච්චරයි තියෙන්නේ කියලා. එයාට ආශ්‍රය දුරු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ධර්මය අහලා ධර්මයේ නුවණින් විමසලා ධර්මයේ පාදක කරගෙන ආධ්‍යාත්මය දකිනකොට ඇලීම් ගැටීම් විතරකුත් නෙවෙයි. මේ මෝහයත් විනිවිද හම්බ වෙනවා. අන්න ඒ කාරණාවත් එතන අන්තර්ගත වෙනවා. ඇලීම හම්බෙන්නෙත් නෑ, ගැටීම හම්බෙන්නෙත් නෑ. ඒ විතරකුත් නෙමෙයි පින්වතුනි. එයාට පහසුයි ලෝක ජීවත් වෙන්න. දැන් අපි හිතනවානේ අපිට මේ ධර්මයේ හැසිරෙනකොට මේ ප්‍රශ්න කරදර ඔස්සේ අමාරුයි කියලා. ඒක ධර්මයට එනකන් අමාරුයි. මොකද ධර්මයට එනකන් අපි අර නුවණ මදි. ධර්මයට ආපු තැනදී ඉතින් ඇලෙන්න, ගැටෙන්න, හැප්පෙන්න ලෝකේ දෙයක් ඇති වෙන්නට ඕනනේ. ලෝකේ දෙයක් ඇති වෙනව ගැනීමම තමන්ගේ බොරුවනේ, මුලාවනේ. ලෝකේ ඇලෙන්න, ගැටෙන්න දෙයක් ඇති බව ගැනීම මොකද්ද? තමන්ගේ මුලාව. එතකොට එහෙනම් ඒ මුලාවත් එක්ක අපට ඇලෙන, ගැටෙන ස්වභාවය එක්ක අමාරුයි. එතකොට ධර්මයට එනකන් කෙනෙකුට, ඒ කියන්නේ සද්ධර්මයේ කරා එනකන් යාට එක අමාරුයි. හැබැයි ආව කෙනාට මොකද වෙන්නේ? එයාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකට බුදුරණවහන්සේගේ දේශනාවක් තියෙනවා. මම ඒකත් පොඩ්ඩක් කියලා දෙන්නම්. ඒ තමයි ဒုတိ ය විහාරි සූත්‍රයේ දෙවැන්නෙක් එක්ක වාසය කරනවා කියලා විග්‍රහ කරනවා. බුදුරණවහන්සේ අර දැන් අපි හැමෝම දැන් මේක එපා කියලා නේ බුදුරණවහන්සේ කියන්නේ. නමුත් අපි හැමෝම අර හුදකලාව කියන අපිට මතක් වෙන එකපාරට කය හුදකලා වෙන එක විතරයි. ඊට පස්සේ බුදුරණවහන්සේ පැහැදිලි කරන වෙලාවේ යම් කිසි කෙනෙක් ඉන්නවා රහතන් වහන්සේ නමක් මැති යමතිවරු ඇසුරු කරගෙන ඊළඟට නගරයට වෙලා ජීවත් වෙනවා. හැබැයි යා දෙවැන්නෙක් එක්ක නෙමෙයි ඉන්නේ. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා කැලයට වෙලා රහත් වෙලා නැහැ. මාර්ගඵල ලබලා නැහැ. හැබැයි යාට තණ්හාවක් ඉන්නවා. එයා හුදකලාවේ නෙමෙයි ඉන්නේ. නමුත් අර මැති යමතිවරු ඇසුරු කරගෙන රහතන් වහන්සේ ඉන්නේ හුදකලාවේ. ඒ අපට හුදකලාව පේන්නේ මොකද්ද? බාහිරින්නේ. කය හොද කළා නෑ. නමුත් සැබෑ හොද කළා. මොකද එකතු වෙන්නේ නෑ. එකතු වෙන්නේ නැත්තේ කයින් නෙමෙයි. එකතු වෙන්නේ නෑ ලෝකයේ සකස් වීමත් එක්ක. නමුත් කැලේටලා හිටියා තණ්හාවත් එක්ක සත්‍ය දකින්න නැතුව නම් ඉන්නේ. එතන එකතු වෙන මොනවද එකද? දැන් අපට පේන එකතු වෙලා නෑ, කයත් එකතු වෙලා නෑ. නමුත් ඇහැට පෙනෙන රූපේ ලස්සන, ප්‍රියමනාප බව, අප්‍රියමනාප බව ඒවත් ඒවත් එක්ක මේ සත්‍යම දැකීමත් ඒකත් එකතුලා ඉන්නේ. අන්න එහෙනම් හුදකලා වාසයේ බුදුන් වහන්සේ පැහැදිලි කරලා දේශනා කිහිපයක් තියෙනවා. ඕක එකක්. දැන් බද්දේට සත සූත්‍රය. සොඳුරු හුදකලාවේ ඇලුණු ජීවිතේ. ඒ තමයි සොඳුරු හුදකලාවේ ඇලිච්ච ජීවිතේ මොකද්ද? තත්ත දත්ත ඉපස්සති. අතීතං නානවා ගමේ නප්පටිකං කිය අනාගතං අද තීතං පහේනන්තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං කියව ධම්මං තත දත්ත ඉපස්සති. එතකොට වර්තමානයේ සත්‍යයේ ඒ ඒ තන දැකීම. අතීතම යන්නේ නැහැ. අනාගතේ පතන්නේ නැහැ අතීත නිරුද්ධයි. අනාගතේ ඇවිල්ලා නැහැ. සත්‍ය දැකීම කියන්නේ මම දකින්න යනවා බලෙන් දකින්න එක නෙමෙයි. මාර්ගයත් එක්ක යන හම්බෙන්නට ඕන. විපස්සතිය කියනකොට සිදු වෙන වැඩක්. අන්න ඒකේ දැන් සත්‍ය දැකීම අන්න ඒක තමයි සොඳුරු හුදකලාවේ ඇලුන ජීවිතය. එහෙනම් ඇස කන නාසය දිව කය මන කියන හය ඔස්සේම මෙන්න මේ කාරණාවට යොමු වෙන්නට ඕන. ඉතින් මේකට අපට ඇත්තටම මේ සත්‍ය දැකීමත් එක්ක සත්‍ය තේරුම් ගැනීමත් එක්ක මේ සියලුම කාරණා ඇති වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ මේ මේ විදිහටම නිවැරදි. ඒ කියන්නේ ධර්මයේ අසා ඒ අනෝහිත පුරුදු කරන විට. එතකොට අර හැරි දෙන්නේ කරන්නේ. එහෙනම් යාට ඇලීම ගැටීම අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම මෝහයත් නිවිද දකින්න පුළුවන්. ඒ වගේම තමයි යුතුයකම් ඉටු කරන්නත් පුළුවන්. ප්‍රශ්නේ තියෙනවා නම් යුතුයකම් ඉටු කරන ඒවා අරමුද වෙන්නේ හරියට හම්බෙන්නේ නැති කෙනාට. දැන් සමහර තැන්වල තියෙනවානේ භාවනා කරන කට්ටියන් ගෙවල් වල කණ්ඩු ඒ ගෙදර ඉතු ගන්න නැහැ ඉස්ත වෙන්නේ. එතකොට ඇයි මේ ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නේ තියෙන ධර්මයේ හම්බෙලා නැහැ. අහලා තියෙන ධර්මයේ නෙමෙයි. වෙන මොනවද හදා? ධර්මයේ හුවනම් එහෙම වෙන විදියක් නැහැ. ධර්මයේ අහපු දැනදී මේ සත්‍යෙ හම්බෙන්නේ යාට. සත්‍ය හම්බෙනකොට ඒ සත්‍ය කියන්නේ උපේක්ෂාවක් හම්බෙන හිතේ. අන්න ඒ උපේක්ෂාවත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරනවා. අසුභය හා යෝනිසෝ මනසිකාරයෙන් කාමච්ඡන්ද වැඩි කරන ආකාරය පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටින්නේ. මේ කාරණාව අපට ඉස්සල්ලාම හට ගන්න ආකාරය තේරුම් ගන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරයෙන් කාමච්ඡන්ද දුරු වෙන්නේ කොහොමද කියලා අහන්නේ. දැන් මෙහෙම ඉස්සල්ලාම හිතන්න අපට මූලිකවම තියෙන කාරණාව තමයි අපි බලෙන් ආයාසයෙන් යෝනිසෝ මනසිකාරයක් හැටියට කරන එකක් තියෙනවා. සුභ අසුභ වශයෙන් හිතන එක. දැන් අපි හිතනවා නම් අසුබ වශයෙන්, කියන්නේ අපි පරිකල්පනා කරන විදිහ අනුව අපේ හිතට අකමැති විදියට අපි හිතනකොට අන්න එතකොට අපි රාගයේ රාගයට ප්‍රති මම කියන්නේ රාගයට ප්‍රති වෙන කාරණාවලදී අපේ හිතට අකමැති වෙන විදිහට පිළිකුල් ලැබෙන විදිහට හිතන කොටත් අන්න කාමයේ දුර වෙලා යනවා. රාගේ දුර වෙලා යනවා. හැබැයි හේතුප්‍රත්‍ය වශයෙන් දකින තැනදී අන්න එකයි මෙතන විශේෂයෙන්ම කියන කාරණාව. යෝනිසුමනසිකාරය කරන තැනදී හේතුප්‍රත්‍ය වශයෙන් දකිනකොට යෝනිසෝමනසිකාරය කරලා කියන්නේ කියනවා කියලා කියන්නේ හටගත්තේ කොහොමද කියලා විමසන එක. මොකද අයෝනිසෝමනසිකාරයෙන්නේ හටගත්තේ. එහෙනම් යෝනිසෝමනසිකාරය කරනවා කියලා කියන්නේ හටගත්තේ කොහොමද කියලා විමසන එක. තේරුම් ගන්න එක. දැන් ඔන්න රාගයක් හටගත්තේ කොහොමද? මුලින්ම ඔන්න අර අපි හිතමු රාජත් ස්වාමීන් වහන්සේට මලකුණ දැකෙද්දී ඇති වුණා මොකද්ද? රාගය. මලකුණ දකිද්දී රාගය ඇති වෙනකොට මෙන්න මේක යට ඇති උනේ. දැන් මලකුණ දකිනකොට රාගය ඇති වේ ඇති උනේ. දැන් සාමාන්‍යයෙන් ඒක පිළිකුල් දෙයක් නේ. රාගය ඇති වෙන විදිහක් නැහැනේ. එතන රාගය ඇති උනේ ඒ ස්වාමීන් වහන්සේගේ අවිද්‍යාව නිසා, සත්‍ය නොදකපු නිසා ඒ ස්වාමීන් වහන්සේට ඇහැට පෙනෙන රූපයක් ඇති බව ඉස්සල්ලාම හම්බ වුණා. ස්ත්‍රියක කියලාත් හම්බ වුණා. හැබැයි ස්ත්‍රිය කියලා කුණු වෙන ටික හම්බුනේ නැහැ. ස්ත්‍රිය කියලා හම්බෙලා එයා ඇති ස්ත්‍රියගේ රාගය එන විදිහට මානසිකාරය කරා. ඇති ස්ත්‍රියගේ. දැන් ඒ නිසා මොකද වෙන්නේ? අර බාහිර දේ අපි පිළිකුල් කියලා විදිහට හිතුවොත් යාට රාගය එන්නේ නැහැනේ. ස්ත්‍රිය කියලා ගත්ත යාගේ කෝණයට හම්බුණා ටිකක්. නිමිති ටිකක්. ඒකට අනුව මානසිකාරය කරලා රාගය ඇති වුණා. දැන් නාගසමාලා ස්වාමීන් වහන්සේට මොකද වුනේ? නාගසමාලා ස්වාමීන් වහන්සේ අර පින්න බඳනකොට ලස්සන නාට්‍යංගම දකිනකොට දැන් සාමාන්‍ය ස්වභාවය රාගෙ එන්නට නෙව නැත්තේ. ඒක ඇත්ත ස්වභාවය තියෙන එතන. ඒ කියන්නේ ගුණ වෙච්ච එකක් නෙමෙයිනේ තියෙන්නේ. එතකොට ඇහැ රූපය විඥාන එකතු වීමෙන් තමයි රූපයක් ඇති බව හම්බුනේ. දැන් අපට හම්බෙන්නේ ඇති බව රූපේ ප්‍රියයි, හොඳයි, ලස්සනයි. එහෙනම් ඒක රාගය තියෙනවන කියලා අපට හම්බෙන්නේ. දැන් මේ නාගසමාලා ස්වාමීන් වහන්සේ සිහියෙන්, වීරියෙන්, නුවණින් යුක්තව ගමන් කරන මොකද වෙන්නේ? අන්න දැක්ක රූපයක් අර සබ්ජෙක්ට් එක රූප දැක්කා. දකිනකොටම හම්බුණා මොකද්ද? ඇසයි රූපය විඥාන එකතු වෙච්ච නිසා මේ ඇති වෙච්ච රූපය මේ කාන්තාවක් කියලා. ඉතින් මම මේකට අමුතුවෙන් ආයතන දරන්න ඕනේ නැති බව, ඒ කියන්නේ නොකර ඉන්නව නෙමෙයි නැති බව, ඒ කියන්නේ සත්‍ය දකිනකොට හේතු හම් වෙනකොට අර රාගයකට අනුව හිතන්න අවශ්‍ය වෙන්නේ නෑ. අර සත්‍ය ස්වභාවය හම් වෙනවා. දැන් අපිට අපිට හිතෙන්නේ මේ බාහිර ඇති දෙයක්මනේ පේන්නේ කියලා. ඒ අපි ඒක අපේ අපිට දකින්න දෙයක් ඇති වෙනවා අපේ තණ්හාවත් එක්ක අපි දාගන්න දෙයක්. අපේ ආසාවත් එක්ක අපි හිතන සංකල්පනාවෙක්. මේ සත්‍ය දැකපු තැනදී අර සංකල්පනාව අදාළුනේ නැහැ. සාරවත් ස්වාමීන් වහන්සේ මේක නොදකපු නිසා දකින්න දැක්ක ඉබ දැක්ක ඉස්ති රූපයක් කරගත්තා ඒ නිමිති ටික මෙනෙහි කරලා ගැටගත්තා. නමුත් අර ස්වාමීන් වහන්සේට හේතුප්‍රත්‍ය වශයෙන් දැක්කා දැකපු තැනදී මේ ස්ත්‍රී රූපයක්ද පුරුෂ රූපයක්ද කියන අදාළ නැහැ. ඇසයි රූපඥාන එකතු වීමෙන් දැකීමක් හටගත්තා. එතකොට අන්න ඇලිව දුරු වුණා. ඉතින් ඒක නිසා මෙන්න මේ විදිහට අර හේතුප්‍රත්‍ය වශයෙන් නුවණින් ඉමසපු තැනදී තමයි සම්පූර්ණ මේක දුර වෙලා යන්නේ. එහෙම නැති තැනදී අපට පුළුවන්කමක් ලැබෙනවා බලෙන් යම් කිසි අපේ කල්පනාවක් දාලා නැත්නම් ඒ කයේ ඇත්ත ස්වභාවය දාලා. කය ඇති වෙච්ච කය ඇත්ත ස්වභාවය අර සාජත්‍ය ස්වාමීන් වහන්සේගේ කයේ සිදුවෙච්ච ඒ දේම හරියට මෙනෙහි වුණා නම් ආගයට ගන්නෙ නෑ. මොකද ඒක අසුබ බවක් එක්ක Tamanට මෙනෙහි වුණා. සුබ බව මෙනෙහි කරගත්ත නිසා තමයි රාගය ඇති වුණේ. එතකොට එහෙමත් රාගය දුරු කරගන්න පුළුවන් ලෝකයේ ඉන්න මගේ රාගය දුරු කරගන්න පුළුවන්. නමුත් මෝහය විනිවිද යෑමත් එක්ක මෝහය මොකද්ද කියලා තේරුම් ගැනීමත් එක්ක එතනත් රාගය කොහොමත් දුරු වෙලා යනවා. ඉතින් ඒක අපි මේ ධර්මය අහලා එකත් එක්ක තේරුම් ගන්න ඕනේ. හරි මෙතන මේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. මෙන්න මේක නිවැරදිද කියලා අහලා තියෙනවා. යම් නිමිත්තක් නිමිත්තක් ආවේ චක්ක විඥානය යම් නිමිත්තක් කියලා කියන්නේ ඇත්තටම ඒකේ මූලිකවම තමයි හැට රූපයක් ඇති බව හම්බුණා. ඊළඟට සුභාසුභ වීම එක් එක් පුද්ගලයාගේ එලෙස් මත සිදුවීම. ඒකත් හරි. පුද්ගලයන් බද්ධිතයි ඒ ඒ කෙනාට ඒ සුභාසුභව තීරණය වීම එයාගේ මානසිකාරයත් එක්ක. යෝනිස මනසිකාර්ය එවත් හට ගන්නාකාරය දැක්ක තැන ඒ නිමිත්තේ සුභාසුභ බවක් නැත. ඒ නිමිත්තේ නෙමෙයි නිමිත්ත ගොඩ නැගින්නේ නැත. නිමිත්තේ සුභාසුභ බවක් නෙමෙයි නිමිත්ත ගොඩ නැගින්නේ නැත. නිමිත්තක් ගොඩ නොගෙනුන තැනදී සුභාසුභ බවක් කතා කිරිල්ලක් නැත. නිමිත්තක් ඇති වුණා නම් ඒ නිමිත්ත මෙහෙමයි. එතනත් සාගේ දුර වෙනවා. මොකද නිමිත්ත විතරක් තියෙනවනේ මොකක් හරි. ඒ නිමිත්ත අල්ලගෙන සමාජයක් විතරයි තියෙන්නේ. හැබැයි දුකෙන් නිදහස් හිමි වෙන්නේ නැහැ. කියන්නේ ආසාවක් ඒ පැත්ත හම්බෙන්නේ නැහැ. නිමිත්තක් නොලැබෙන තැන තමයි. අන්න එතනදි තමයි මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය හම්බෙන්නේ. ඒ අනිමිත්ත ශුන්්‍යත අප්පනිහත කියන විමුක්ක ලැබෙනවා මාර්ගයත් එක්ක. හැබැයි අනිමිත්ත කියන්නේ නිමිති මෙනෙහි නොකිරීමක් නෙමෙයි. නිමිතක් නොලැබීම. නිමිත්තක් ලැබෙන්නේ ඒට පසුබිම ඇති වෙච්ච තැනදී. මේ දේශනා ටික භික්ෂූන්ටමයි වදාරන්නේ. මේ දේශනාව කවර අය උදෙසා වදාරනවද කියලා අහනවා. මේ සියලු මේ තියෙන හැම දේශනාවම භික්ෂූන්ට කියපු දේවල්. ඒතර භික්ෂූන්ට මේ එක එක පරියායවල බුදුරන් වහන්සේ භික්ෂූන්ට ඒ ඒ කාරණා පිළිබඳව විග්‍රහ කරලා පෙන්නනවා. ඒතකොට දැන් පොඩ්ඩක් හිතන්න මේ විදියට දැන් බුදුරන් වහන්සේ භික්ෂූන් එක්ක ඉන්නවා. දැන් අපිට දැන් ওই දේශනාවක් මතක් වෙන කොහේ හරි තැනකට ගිහිල්ලා කවුරු හරි එහෙම කියනකොටනේ දැන් මේ පිංගුතුන් ටිකක් හිතන්න දැන් මමත් එක්ක කවුරු හරි ආරන් ඉන්නවා කියන ඒ ඉන්න ගමන් ඔන්න කවුරු හරි මොකක් හරි කාරණාවක් අහනවා. විනාඩි දෙකක් ඉඳන් ඒකට මොකද උත්තරයක් දෙන්නේ නැද්ද? ඔන්න ආයෙ කවුරු හරි පොඩි මොකක් හරි වාර්තකින් ඉන්නගෙන කාරණාවක් අහනවා. තමන් විනාඩියක් ඉඳන් මොකද උත්තරයක් දෙන්නේ නැද්ද? ඒ වගේ බුදුරණවහන්සේ ඉන්න තැන ඉන්න තැන මේ ජේතවනාරාමේ හරි කොහේ හරි ඉන්නකොට මොකක් හරි භික්ෂුවක් හමු වුණාට පස්සේ භික්ෂු දෙසුන් දෙනෙක් හමු වුණාට පස්සේ මොකක් හරි හුවට පස්සේ කතා මොකද බුදුන් වහන්සේ කියලා කියන්නේ මිනිස්සෙක්. එතකොට මේ මේ මිනිස්සුන්ට මහා අනුකම්පාවක් තියෙන ලෝකේ එකකට මිනිස්සෙක්. එතකොට ඒ චරිතය එහෙමමයි. නැතුව අර රොබෝ කෙනෙක් ඉන්නවා වගේ නෙමෙයි. එතකොට ඒ ඒ විදිහේ කියපු දේවල් තමයි මේ බුදු දේශනාවට එන්නේ. ඉතින් වික්ෂුන් අරබයා කියපු කාරණා. දැන් අර පොඩි කාරණා කොටත් අපි අහන අප කතා කරන අවස්ථා තියෙනවනේ. එතකොට ඒ වගේ ඒ ඉන්න අවස්ථාවකදී කතා කරනවා. මෙහි මහාන එක ප්‍රශ්නයක් ප්‍රකට වූ අරමුණ කියන්නේ උපාදාන වූ ආරමුණක් ආරම්මණයක් නේද? ප්‍රකටයි කියලා කියන්නේ මොකක් හරි ඒක උපාදානයක් තමයි. අපි හිතමු දැන් ඔන්න අපට මේක ඔරලෝසුව කියලා නෑ මේක පාට විතරක් කියලා හිතනවා. නැත්නම් මේක හැඩයක් විතරයි. ඒත් අපේ නිමිත්තක්. ඔන්න අපි අපිට ආකාශය කියලා හම්බුණා. ඒකත් නිමිත්තක්. එතකොට මොනවා හෝ දෙයක් අපි මේකට එහෙම ඕනෙත් නෑ. යමක් තියෙනවා. මොකක් හෝ තියෙනවා කියලා හැට පෙවුණොත්. මානසික මොනවා හෝ තියෙනවා කියලා හම්බුනොත් තියෙන දේ මොකක්ද දන්නේ නෑ. මොකක් හරි තියෙනවා. ඒකත් නිමිත්තක්. ඒකත් උපාදානයි. මොනවා හෝ තියෙනවා කියලා හම්බුනා නම් ඒක උපාදානයෙන්මයි. හම්බුනේ නැහැ කියලා දෙයක් හම්බුනොත් ඒකත් උපාදානයි. දැන් අපට හම්බුනන්නේ මුකුත් හම්බුනේ නැහැ කියලා. ඒකත් උපාදානය. එහෙනම් හම්බුනේ නැති බවක් හම්බෙන්න නෙමෙයි ඕන නැත්තේ. හම්බුන් හම්බෙන්න බවක් නොලැබෙන්න ඕන. හම්බෙන්න නැති බවක් හම්බෙන්න නෙමෙයි ඕන නැත්තේ. හම්බෙන්න බවක් නොලැබෙන්නට ඕන. එතකොට හම්බෙන්න බවක් ලැබෙන්නේ නැහැ. දැන් අපි දැන් මේ විදිහට අපි ඒක ධර්මයේ තුලදී ධර්මී පැත්තකට යමු වෙනවා කියන්නේ මොකක් හෝ දෙයක් නැති දෙයක් නැති බව හරි ඇති කරගෙන ආයෙ කල්පනා කරනවා. බුදුන් වහන්සේ ළඟට එනවා දීගණක. දීගණක ඇවිදලා බුදුන් වහන්සේට කියනවා මම මේ ලෝකේ සියලුම දෘෂ්ටි ප්‍රතික්ෂේප කරනවා. කිසිම කෙනෙක් කියන දෘෂ්ටියකට මම කැමති නෑ. හැමෝගෙම මම ප්‍රතික්ෂේප කරනවා. බුදුන් වහන්සේ අහනවා නුඹ ඔය හැමෝගෙම දෘෂ්ටි ප්‍රතික්ෂේප කරනවානේ. හැබැයි හැමෝගෙම දෘෂ්ටි ප්‍රතික්ෂේප කරනවා නම් දෘෂ්ටි ඔබට තියෙනව නේද? ඒක දෘෂ්ටියක්. හැබැයි යා කියන කියන ඔක්කොම දෘෂ්ටි ප්‍රතික්ෂේප කරනවා. යා දෘෂ්ටියකට හවුල කළා දන්නේ නෑ. ඒ වගේ අපිත් මේ ඔක්කොම ඔක්කොම නිමිති අයින් කරලා හරි මම කොහොත් අල්ලගන්නේ නැහැ කියලා හරි ඒක අල්ලගෙන ඒ දේ අල්ලගෙන ඒකයි උද්‍රණවාසික ධර්මයේ ගණ්ඩ නෙමේ තියෙන සාක්ෂාත් වීම. ඒකට ප්‍රඥාවම ඕනේ. ගණ්ඩ නම් මම ඉඳලා එහෙනම් ධර්මය තුල හම්බෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම බව අනාත්ම බව හම්බුනොත් මම ලැබෙන්නේ නැහැ. ඒකයි මම සෝතාපන්න කරන්න ඕනේ නැත්තේ. ඒකයි මම ඉස්මතු වෙන්න ඕනේ නැත්තේ. ඒකයි ධර්මයේ ඉස්මතු විය යුත්තේ. මම සෝතාපන්න කරනවා මම රහත් කරනවා මම ඉස්මතු වෙන්න ඕනේ නම් මොකද කරන්න තියෙන්නේ? අන්න එතනදී හම්බෙලා නිත්‍යයි සැපයි ආත්මයි. එහෙනම් ධර්මයේ හම්බෙලා නැහැ. ඊළඟට අහනවා සිතවිල්ලක් ලෙස භාවනාවේදී මතකයට එන ආරම්මණය මනෝ සංචේතනාව ධම්ම සංචේතනාවද. ධම්මාරම්මණයද මනෝ සංචේතනාව ධම්මාරම්මණයද. අපි කාටවත් මේක දැන් මේ ධම්මාරම්මණය කියන එක අපි ධම්ම සංචේතනාවන තියෙන ධම්මාරම්මණය ධම්ම සංචේතනාව. ධම්ම සංචේතනාව කියලා කියන්නේ මේක ගොඩක් හිතන්න ඕන කාරණාවක් ඉතින් මනයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු වෙච්ච තැන තියෙන චේතනාවට මූලිකව කියන මොකද්ද ධම්ම සංචේතනාව ඇසයි රූප විඥාන එකතු වෙච්ච තන චේතනාවට කියනවා මොකද්ද? රූප සංචේතනාව. කනයි ශබ්ද විඥාන එකතු වෙච්ච තන චේතනාවට කියනවා ශබ්ද ශබ්ද සංචේතනාව. ඊළඟට නාසය ගන්ධ විඥාන එකතු වෙච්ච තන චේතනාවට කියනවා ගන්ධ සංචේතනාව. දිවයි රස විඥාන එකතු වෙච්ච තන චේතනාවට කියනවා රස සංචේතනාව. කයයි පහස විඥාන එකතු වෙච්ච තන චේතනාවට කියනවා පොට්ටබ්බ සංචේතනාවට. මනසයි ධර්මයයි විඥාන එකතු වුණාම එකතු වෙච්ච චේතනාවට ධම්ම සංචේතනාව. දැන් ඔන්න මම උදාහරණයක් කියන්න මේ විදිහට. දැන් ඔන්න මම මම නිතරම කියන උදාහරණේ මම අම්මා දකින්නකොට මට පේන්නේ මොකද්ද? අම්මානේ පේන්නේ. තාත්තා අම්මා දකින්නකොට භාර්යාවනේ පේන්නේ. එහෙනම් අපිට තේරෙනවා මේ අම්මා එතන ඉඳලානේ අපි මමනේ අම්මා හදාගත්තේනේ. මටනේ අම්මා ගොඩ නැගුණේ තාත්තට භාර්යාව ගොඩ නැගුණේ. එතකොට දැන් මට ඇහෙන් රූපේ දකිනකොට මට හිතෙනවද ආ මේ රූපයක් ආ මේ රූපේ ගෑනු කෙනෙක් ආ මේ රූපේ මගේ අම්මා එහෙමද හිතෙන්නේ දකිනකොට අම්මා කියලා හිතෙන්නේ දකිනකොට අම්ම කියලා හිතෙන්නේ. මම මුලින් හිතලා මේක රූපයක්, ඊළඟට මේක ස්ත්‍රියක්, ඊට පස්සේ අම්ම කියලා හිතනවද? නෑ දකිනකොටම අම්ම හම්බෙන්නේ. අන්න ඒ වගේ අපට පින්වතුනි මොන ආරම්මණයක් ආවත් අපට මූලිකව මේ හටගත දේ බව හම්බෙන්නේ අපට හම්බෙන්නේ මනෝ සංචේතනාව. ඒ කියන්නේ අපි මනසින් කල්පනා කරලා අපි ගොඩනගාගත්ත දෙයක්. ඇහෙන් රූපේ දකිනකොටම අපට හම්බෙන්නේ මනසින් ගොඩනගාගත්ත අපි ගොඩනගාගත්ත දෙයක්. භාවනාවේ අරමුණක් හම්බෙන්නේ මොකද්ද? ඒත් අපි ගොඩනගාගත්ත අරමුණ. ආකාශය අනන්තයි කියන්නේ මොකද්ද? අපි ගොඩනගාගත්ත අරමුණ. එතකොට ඒක මම ගොඩනගාගත්ත අරමුණ. ඉතින් මේක අපි මේක බලෙන් දුරු කරා කියලා දන්නේ මේක ඇත්තටම බලෙන් දුරු කරනවා කියන්නේ වෙන දෙයක් අල්ලගෙන. දැන් අපි දුරු කරනවා මොකද්ද? මේ ඔක්කොම මේ අතහැරලා අතහැරලා අතහැරලා මේක ඔක්කොම එක මානසික නැත්නම් මේක ඔක්කොම මොකක් හරි කියලා අල්ලගන්න. හැබැයි ඒක අල්ලගෙන අරක දුරු වෙන්නේ. ඒ මනෝ සංචේතනාව දුරු වෙලා වෙන මනෝ සංචේතනාවක් අල්ලගෙන. එහෙනම් ඒක දුරු වෙන්නේ නැහැ. සත්‍ය දැකපු දකින්නකොට අරකකට ඉඩක් නැති වෙනවා මිසක් බලෙන් එක දුරු වෙනවා නෙමෙයි. බලෙන් දුරු කරන්න යන තැනදී තව එකක් අල්ල ගන්නවාමයි. මොකද අල්ල ගන්න කෙනෙක් ඉඳලානේ. එහෙනම් අපිට හම්බෙන්නට ඕන නැත්නම් යමක් දුරු කරන එකක් නෙමෙයි. යමක් අයින් කරන එකක් නෙමෙයි. හම්බෙන්න ඕන නැත්නම් නොලැබෙන බවක්. අපි කල්පනාවෙන් අයින් කරන තැනදී අපි අයින් කරනවා. අයින් කරන්නෙක් ඉන්නවා. මම ඉඳලා නිත්‍ය සපාත්ම තුල ලැබිලා. සත්‍ය දකින තැනදී අනාත්ම වෙද්දී ඉතින් අයින් කරන්න දෙයක් නැහැනේ. අයින් කරන්න මම ඉන්න තෝරන්නේ. අපි බලෙන් ඇහැට පේන රූපය මේක අයින් කරා කියලා අයින් කරන්නේ මම. එහෙනම් අපට නොලැබෙන්නටයි ඕන නැත්තේ. නොලැබෙනවා කියලා කියන්නේ ලැබෙන්නේ මටනේ. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම බව හම්බුනහම ලැබෙන්නේ නැහැ. මෙතන අහන මන ධම්ම මේ දෙක මේ දෙකෙහි සමුදය ලෙස මන ධම්ම මනෝ චේතනා කියලා තියෙන්නේ මනෝ විඥානේ එන්නොත් තුලින් එන ස්පර්ශය නිසා හටගනි ඔව් මන ධම්ම මනෝ විඥානත් එක තමයි හටගන්නේ ස්පර්ශින් හටගන්නවා සංස්කාරණේ ඔව් සංස්කාරණේ ඔච්ච දෙයක් තමයි ඒ කාරණා මන ධම්ම මනෝ විඥානයක හටගත්ත කාරණාව එසේ සකස් වීම අවිද්‍යාවම තමයි අවිද්‍යාව නැති කරනවා. ඒ සකස් වීම අවිද්‍යාවමයි. එතකොට එහෙනම් අපට මොන හෝ දෙයක් ආවනම් ඒ දේ අවිද්‍යාවමයි. දැන් මට කාරණාවක් තේරුණා. ඒ තමයි මේ දැන් අහ ප්‍රශ්න ටිකත් එක්ක මේ පින්වතුන්ට අවශ්‍යතාවය තියෙනවා මොකද්ද? ගැඹුරින් අහන දේ. මේ එකකින්වත් එකක් අහලා නේද? නේද? එතකොට ඒ කියන්නේ මේ මේ දැන් මේකේ ඇත්තටම සරල පුංචි කාරණා මම ඒකයි මම කියවා මේක උගන්න පිළිවෙලට කියලා දෙන්නේ මේ දේශනාව දේශනාව අපි ඉගෙන ගන්න ඕන කරුණු. ටික ටික ඉගෙන ගන්න ඕන කරුණු. දැන් මේ පින්වතුන් දැන් මේ ධර්මය අහන්න එන්නේ ගොඩක් වෙලාට දේශන අහන්න ඉන්නේ ටිකක් ධර්මයේ ඕනකමත් එක්ක. එතකොට දැන් මේ මේ කාරණාව කියවුණාට මේට වඩා දෙයක් දැන් ගන්න අදහස තියෙනවා. ඉතින් ඒ නිසා කමන්නේ සාකච්ඡාවක්දී අපි මේ ටික සාකච්ඡා කරන්නට ඕනේ. නමුත් අර මම මුලින් ඉඳලා කියලා දෙන්න ඕන නිසා තමයි මේ සූත්‍ර ටික මේවා කියලා දෙන මේක කියලා දෙනකොට සමහරවිට අපිට හම්බෙච්ච නැති නොසිතපු ගොඩාක් කරුණු තියෙනවා. ඉතින් තව ප්‍රශ්නයක් හරි දෙකක් හරි අහන්න පුළුවන් කාට හරි අහන්න තියෙනවා. ප්‍රභාස්වර හිත කියන්නේ මම අර ඉස්සෙල්ලා කිය අපට ප්‍රභාස්වර හිතේදී අපට මූලිකව හම්බෙන කාරණාවක් තියෙනවා. නැත්තේ නෑ. ඒ කියන්නේ අපට මූලිකව දැන් දැන් මේ මේ විග්‍රහ කරපු කාරණා ටික මේ න්‍යාය අහුවෙන්න නැතිව එයාට සංකල්පනාවක් විතරයි. එතකොට අපට මූලිකවම ප්‍රභාස්වර බවක් හම්බෙන්නේ. දැන් ඔන්න හිතන්න මෙහෙම. දැන් ඔන්න මට රාගය තියෙනවා කියලා. මට රාගය තියෙනකොට රාගය දුරු වෙච්ච තැනදී මගේ හිත ඒ ඒක නැති වෙච්ච තැන මට හතුරක් හට ගන්නවනේ. එතකොට එහෙනම් අපට අපි තුල තියෙන එක එක නිමිති ටික තියෙනවනේ. ඒ නිමිති එකින් එක එකින් එක අපෙන් අයින් අපට හතුරක් ලැබෙනවා. එතකොට ඒක තමන්ට තිවිච්ච දෙයට සාපේක්ෂව දැන් ප්‍රබහස්වර බව. තමන්ගේ දේ. එතකොට ඒක එක පරියායකින් ප්‍රබහස්වර බවක් තමයි. ඊළඟ කාරණාව දැන් මෙතන ආගන්තුක උපක්ඛලයේ වලින් කිලිටිනවා කියලා කියන දේ රාග දේශ මොහොත් එක්කන තියෙන්නේ. අනිත් කාරණාව තමයි මෙන්න මේක. මේක පොඩ්ඩක් හොඳට හිතන්න. දැන් ඔන්න හිතන්න. ඇහෙන් මම ඉස්සලාම හිත ගැන කියන්න කලින් ඇහැ ගැන කියන මොකද ඒක ප්‍රකටයි. මොන්න දැන් මට මේක ඔරලෝසුවක් පේනවා මේ ඉස්සරහ. එතකොට ඇහැයි රූපය විඥාන එකතු වුනහම මට මෙතන ඔරලෝසුවක් පේනවා. හැබැයි මම හිතන එක විතරයි ඇහැයි රූප විඥාන එකතු වුනහම ඔරලෝසුවක් පේනවා කියන්නේ. මම දකින්නේ නැහැ. මං ඒ විදිහට දැක්කනම් ඒ කියන්නේ මට හම්බුණා නම් ඇහැ රූපය විඥාන එකතු වෙන ඔරලෝසුව පේනවනේ කියලා මං එළියට ගියාට පස්සේ මගේ කල්පනාවෙන් මතන ලොස තියෙන දෙයක් නැහැ. ඇයි එළියට ගියාට පස්සේ මම හිතුවා දැන් මම හම්බ වෙනවා මට මෙතන ඔරලෝසක් තිබ්බා කියලා. දැන් ඇහැයි රූපය විඥාන එකතු වීමෙන් නම් ඔරලෝසු හටගත්තේ. ඇහැයි රූපයෙන් එකතු වීමෙන් ඒක හට ගැනීම කතා කරන්න බෑනේ. ඇහැයි රූපය විඥාන එකතු වෙනවා ඔරලෝසු කියන එක හරියට ප්‍රකට වුණේ. හැබැයි අපි ඔක නොදකපු නිසා මට හම්බුණා මෙතනදී මොකද්ද? දැන් කල්පනාවෙන් යම ඇහැයි රූප විඥාන එකතු වීම කියලා දැම්මේ. මට මෙතනදිම හම්බ වුණා ඇහැට ඔරලෝසුවක් තියෙනවා කියලා පේන්න. නමුත් මම කල්පනා කර ඇහැ රූප විඥාන එකතු වීමෙන් ඇති වුණේ කියලා. ඒක කල්පනාවක් විතරයි. ඒ මට දැන් මෙතන ඇහැට පේන ඔරලෝසුවක් තිබිච්ච නිසා මොකද වෙන්නේ? මම මෙතනින් පැත්තට ගියාම ඇයි මෙතන තිබ්බනේ? එහෙනම් එතන එකක් තියෙනවම තමයි. එතකොට ඒක තමයි අපේ රාමුව. දැන් එතකොට අපි හිතමු ඔක මම අර ඒ කාරණාවට යොමු වෙනවා මේ කිව්වේ. දැන් ඔන්න ඇහැට රූපයක් පෙනෙන්න ඇති බව ගත්තා කියන්නේ මෙතන නිට්යයි මම ඇත කියලා ඔන්න මූලිකවම බැසගත්ත තැන. ඒක තමයි මෝහය. මූලිකම තැන. ඊළඟට දැක්කේ මොකද්ද කියලා ඔන්න මම ගන්නවා දැක්කේ මොකද්ද කියලා තේරුම් ගන්න මොකද්ද ගන්නෙ? අතීතයේ මගේ නිමිති ටික. ඔන්න මගේ නිමිති ටික එනවා. හැබැයි මුලින්ම බැසගත්ත කෙලෙසේ මොකද්ද? මෝහය. අන්න ඇත්තම දැකපු නිසා දැනගත් බැසගත්ත ඇති වුණා මොකද්ද? මෝහය. මෝහය තුළ මට ඇති වුණා යමක් ඇති බව. ඇති බව ඇති උනේ මොකද්ද කියලා ඔන්න අන්න මගේ නිමිති ටික මං මනින්න ගන්න මගේ ලාටු ටික ඇවිදilla ඔන්න මේක ඔරලෝසුව කියලා මම දාගත්තා. හැබැයි මම හිතින් අයින් කරාට මේක ඔරලෝසුව කියලා මම දාගත්තා කියලා අයින් කරාට අර ගැනීම තියෙනවනේ. ඒක දුරු වෙන්නේ නැහැ. එහෙනම් ඒක හම්බුනේ ඒක දුරු වෙනවා නම් අර මෝහය දුරු වෙන්නට ඕනේ. ඒකට සත්‍ය හම්බ වෙන්නට ඕනේ. සත්‍ය දැකපු තැනදී තමයි මේ ගැනීම දුරු වෙන්නේ. එහෙමනම් අන්නේ එකක් දුරු වෙච්ච තැන තමයි සැබෑම ප්‍රභාසර බව. නමුත් අපට පුළුවන්කම ලැබෙනවා ඇතයි කියලා ගත්ත දේ ඒකට අපි බලෙන් දාන ආයාසයෙන් දාන කාරණාව අයින් කරන්න. මොකද අපිමනේ දාන්නේ මේ කාරණාව අපටමයි දැන් අපිට මම පුංචි උදාහරණයක් ගන්නම් මේ විදිහට. දැන් මොන පාත්‍රය අපේ පාත්‍රය කියනවානේ පාත්‍රය අපට මේ පින්වතුන්ට පේනකොට නම් හම්බෙන්නේ මේ පින්වතුන් කෝනේ මොකද්ද? මේ ස්වාමීන් වහන්සේලා වළඳන පාත්‍රය. අපිට වෙන ආගමක නැත්තම් පුංචි දඩුවකට පේන්නේ මොකද්ද? වළඳා. නැත්තම් වෙන මොකක් කරද යන්නේ බෝල් එකක්. මොනවා හරිද? එතකොට එයාගේ රාමුවෙන් ඉඳාගත්තේ. අපේ රාණු අපි දාගත්තා. එතකොට දෙන්නටම හැබැයි පෙනෙන්න දෙයක් තිබිච්ච නිසායි දාගත්තේ. තමන්ගේ කෝන්ට අදාළව. පෙනෙන්න දෙයක් ඇති බව ගත්තට පස්සේ ඒ ටික දාගත්තේ. දැන් අපි උත්සාහ කරනවා ඒ දාගත්ත ටික අයින් කරන්න. හැබැයි දාගත්ත ටික අයින් කරා කියලා පෙනෙන්න තියෙන ඒවා දුර වෙන්නේ නැහැ. අන්න පෙනෙන්න තියෙනම දුර වෙන නම් ඒක ඇතිවෙච්ච හැටි වෙනකොට අපි ගොඩාක් උත්සාහ කරන්නේ දාගත්ත දේ අයින් කරන්න. නමුත් දාගත්ත දේ අයින් කරා කියලා පෙනෙන්න යමක් ඇති බව හම්බෙච්ච නිසායි අපි ඒකට කෙලෙස් එක්ක දාගන්නේ මෙන්න මේක මෙහෙමයි කියලා. මම තව උදාහරණයක් කියන්නම්. මේක තේරුම් ගන්න ඕන නිසා. දැන් ඔන්න හිතන්න මම පුංචි කාලේ ඉඳලම පුරුදු කරගෙන එනවා මේ මේ තියෙන්නේ පොත, මේ තියෙන්නේ කෝප්පය. මේ තියෙන්නේ පොත, මේ තියෙන්නේ කෝප්පය. දැන් මතක මට මේක දකිද්දි මොකද්ද හම්බෙන්නේ? පොත කියලානේ. වතුර විදුලක් ඉඳලා පොත. එතකොට පොතෙන් මොකද්ද කරන්නේ? වතුර බොනවා. දැන් මේක දකින්න මොකද හම්බෙන්නේ? වතුර වීදුරුව. එතකොට ඒකේ එතකොට වතුර වීදුරුවේ මොනවද තියෙන්නේ? පොත් ලියලා දෙන්නේ මොනවා හරි නේ. එතකොට ඒ ඒ හම්බුනේ නම් නිමිත්ත හම්බුනේ මොකෙන්ද? අපේ පුරුදු කරපොද. හැබැයි මේ දෙකටම ප්‍රත්‍ය වුණා ඇහැට පෙනෙන්න යමක් ඇති බව. ඇති වෙච්ච දේ මගේ සංකල්ප රාමෙ මොකද දැම්මා? ඇහැට පෙනෙන්න යමක් ඇති බව හම්බ වුණා. ඇති වෙච්ච දේ මගේ සංකල්පනා. දැන් මම මේකට පුරුදු කරනවා පොත කියලා. මගේ සංකල්පනා මම මේකට පොත කියලා දැම්මා. හැබැයි පොතෙන් වතුර බොන්නේ කියලා දන්නවා. ඇයි? මගේ සංකල්පනාවනේ. එතකොට එහෙනම් අර අර සංකල්පනාව පුරුදු කරනද? ඒක අයින් කරා කියලා ඇතයි කියලා ගත්ත දේ වෙන්නේ අපි වෙන සංකල්පනාවක් ආය දානවා. එහෙනම් ඒක අයින් කරන එක නෙමෙයි කළ යුත්තේ. ඒක කොහොමත් ලැබෙන්නේ නැහැ මේ ඇති වෙන හැටි දැක්කම. අන්න ඒ ඇතයි කියලා ගත්ත එක තමයි මූලිකම කෙලෙස්ය මෝහය. අපට අර කෙලෙස් එක දුරු කරන්න පුළුවන්. ඒකත් එක්තරා භාෂර බවක්. නමුත් සැබෑම ප්‍රබාස භව වෙන්නේ මේ ඇතයි කියලා ගැනීම දුරු වීමත් එක්ක. හොඳයි එහෙනම් තව එක ප්‍රශ්නයක් අහන්න අවස්ථාව දෙනවා. ඔව් මේ අහන ප්‍රශ්නේ තමයි දැන් අර මේ ඇති කල්ලි මේ වෙයි කියන න්‍යායයත් මේ ඇති කල්ලි ඒ වෙයි කියන කරුණත් පැහැදිලි කරන්න කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ මෙය ඇති කල්ලි මේ වෙයි කියන ආර්ය න්‍යායයි. බුදුරණවහන්සේ පැහැදිලි කරන න්‍යායය තමයි මෙය ඇති කල්ලි මේ වෙයි. අපට හම්බෙන දේ තමයි ඒ ඇති කල්ලි මේ වේ නැත්නම් මේ ඇති කල්ලි ඒ වේ. අපට හම්බෙන්නේ ඒක. නම් බුදුරණවහන්සේ පැහැදිලි කරන න්‍යාය මේ ඇති කල්ලි මේ මම ඒකට උදාහරණයක් දුන්නේ ඒකයි. දැන් අපට හම්බෙන්නේ හේතුවෙන් පස්සේ ඵලය. අපට හැම වෙලෙම හම්බෙන්නේ හේතුව ඊට පස්සේ ඵලය. හේතුව ඵලය. නම් බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ හේතුවෙන් පස්සේ ඵලය නෙමෙයි. මේ ඇති කල්ලි මේ වෙයි. දැන් අපිට මම අර උදාහරණයට කිව්වේ. දැන් ඔන්න මේ වීදුරුව හැදුනේ ඊට අදාළ අමුද්‍රව්‍ය ටික එකතු වුනහම ඒ අමුද්‍රව්‍ය කියන ඒ ඇති වෙච්ච ඒ තිබිච්ච නිසා වීදුරුව කියන මේ ඵලය ආවා. ඒක ලෝකයේ තියෙන එකක්. අප අපි ඕක කරපන්න පටිසම්පාදයේත් එක්ක. පටිසම්පාදය කියන්නේ අවිද්‍යාව කියන ඒ ඇතිකල්ලි සංඛාර කියන මේ ඇති වෙන්නේ නෙමෙයි. අවිද්‍යාව කියන්නේ මේ ඇතිකල්ලි සංඛාර කියන්නේ මේ ඇතිවේ. ඔන්න ඔය න්‍යාය තමයි පටිච්චසමුප්පාද න්‍යාය. ඕක කෙනෙකුට තේරුම් ගන්න ලොකු නුවණක් ඕනේ. අන්නේ සඳහා තමයි බුදුරණවහන්සේ පටිච්චසමුප්පාද ධර්මයේ ලොකු විග්‍රහයක් වෙන්නා දෙලා තියෙනවා. එතකොට ඒකෙදි මම පුංචි උදාහරණයක් කියන්නම්. දැන් උදාහරණයක් කියන්නේ පටිසම්පාද කාරණාව. දැන් වන්න අපි ජරා මරණ කියන එක තමයි අපි සියලු දෙනාටම ප්‍රකට කාරණාව. එතකොට ජරා මරණ කියන කාරණාව අපි හොයාගෙන යනකොට අපට බුදුරණවහන්සේගේ ධර්මයේ පාදක කරගෙන හම්බෙන්නට ඕනේ මොකද්ද? ජාතිය ඇති නිසා ජරා මරණ නැත. එතකොට මේ න්‍යාය බුදුරණවහන්සේ පැහැදිලි කරන මෙන්න මෙහෙම. ජාතිය කියන එකට ජාතිය ඇති නිසා ජරා මරණ ඇත කියන එකට බුදුරජාණන් පැහැදිලි කරනවා මෙය ඇති කල්ලි මෙය වේ. මෙය ඇති කල්ලි මෙය වේ. මෙය නැති කල්ලි මෙය නොවේ. දැන් අපටත් ජාතිය නිසා ජරා මරණ කියලා දෙයක් හම්බලා තියෙනවා. හැබැයි අපට හම්බුනේ කොහොමද? අපට හම්බුනේ ඔකත් එක නෙමෙයි. අපට හම්බුනේ ජාතිය කියන එය තිබුච්ච නිසා දැන් මට ජරා මරණ කියන මේ ඇති වෙලා. ජාතිය කියපු ඒ තිබිච්ච නිසා ඒ ඉපදුනේ කලින්නේ. ජරා මරණ කියන මේ ඇති වුණා. එතකොට අන්න එතකොට ආරණ්‍යය ඒක නෙමෙයි. ආරණ්‍යය තුළ තියෙනවා මේ ඇති කල්ලි මේ හැබැයි මේ ඇති වෙලා ඊට පස්සේ අනික නැත් මෙහා ඇති නිසා අනිත් එක තියෙනවා නෙමෙයි. මේක ආවා ඊළඟට ඒක නෙමෙයි. අපට යනවා මේ පටිසමුපාදේ නැත්නම් මේ හේතුපත්‍ය ධර්මයේ විග්‍රහ කරනකොට තප්පරෙන් කෝටි ප්‍රකෝටයෙන් හරි පංගුවා. මොකද අපට අර කාල ප්‍රශ්නයක් යොමු වෙනවා මේ පටිසම්පාද තේරුම් ගන්නකොට. ඔන්නක තමයි වැරද්ද. බුදුරණවහන්සේ මේ වැරද්ද ඒක වැරදි බව කියවෙන තමයි මේ පටිච්චසමුප්පාදේ මෙය ඇති කල්ලි මෙය වෙයිම කියන්නේ. මෙය ඇති කල්ලි එය නෙමෙයි. මෙය ඇති කල්ලි මේ වෙයිම කියන්නේ මේ පටිච්චසමුප්පාදේ විග්‍රහ කරන තැනදී. එහෙමනම් මෙන්න මේ ආරණ්‍යය කියන කාරණාව අපට තේරුම් ගන්න දැන් ඔය ජරා මරණය කියන එක හරියට තේරුම් ගන්න හොතපන්නයි. ජරා මරණේ ඥානම් ජරා මරණ සමුදය ඥානම් නිරෝධය ඥානම් මග්ගේ ඥානම් කෙනෙකුට තේරුණා නම් ඒ කියන්නේ ಜಾති ඇති කල ජරා මරණ ඇති බව අවබෝධ කරගන්න හොතපන්න. හැබැයි මේ ඇති කල්ලි මේ වෙයි කියන න්‍යායය. ඒ ඇති කල්ලි මේ වෙයි කියන න්‍යායය නෙමෙයි. මේ ඇති කල්ලි මේ වෙයි කියන න්‍යායෙන් එයාට හම්බෙන්න ඕනේ ජාති ඇති කල්ලි ජරා මරණ ඇත කියලා. හැබැයි එතනදී ජාතිය කියන කාරණාවේදී හම්බෙන්න ඕනේ මගේ ජාතිය කියලා හම්බෙන්න දෙයක් නෑ. මොකද ජාතිය ඇති කල්ලි ජරා මරණ ඇත කියලා හම්බෙනකොට මම කියන එක බොරු බව හම්බෙනවා. අනාත්ම බව හම්බෙනවා අනිත්‍ය බව දකිනකොට. එහෙනම් අනිත්‍ය බව හම්බෙන්නේ අන්න අර මේ ඇති කල්ලි මේ වෙයි කියන ආරණ්‍යයත් එක්ක. එහෙම නොවුනොත් එහෙම අපට අතීතයේ කොටසක් අතීතය කියනකොට ක්ෂණයක් ක්ෂණයක් හරි අතීතයක්. තත්පරෙන් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක් හරි ඒත් අතීතයක්. නමුත් ආරණ්‍යයය තියෙන්නේ මේ ඇති කල්ලි මේ වෙයි කියන න්‍යාය. ඊළඟට තමයි දැන් දැන් බුදුරණවහන්සේ මේක පැහැදිලි කරන ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාත ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති කියලා. එතකොට සති කියනකොට ඇති කල්ලි අසති කියනකොට නැති කල්ලි. නැති කල්ලි කියලා කියන්නේ ඒක නොයෙන්නට ඕනේ. කල්පනාවක් නෙමෙයි ඒක නොයෙන්නට ඕනේ. අපි හිතමු දැන් මොන අපි ස්පර්ශය ගැන කතා කරනවා මදුපින්ඩක සූත්‍රය පැහැදිලි කරනවා. චක්කුම් සති, රූපේ සති, චක්කු විඥානේ සති, අන චක්කු සම්පස්සේ. එතකොට ඇස රූපය විඥානයේ ඇති කල්ලි ස්පර්ශය. එතකොට ඊට දැන් අපට ඕක විග්‍රහ කරනකොට මොකද්ද වෙන්නේ? අපට විග්‍රහ කරන්න අපට හිතෙනවා ඇස රූපේ විඥාන එකතු වුණා ඊට පස්සේ ස්පර්ශය වුණා ඊට පස්සේ සංඥා ඇති වුණා ඊට පස්සේ වේදනා ඇති වුණා ඊට පස්සේ තරක ඇති වුණා ඊට පස්සේ ප්‍රපංච ඇති වුණා අන්න ඒ ඒ හිතන න්‍යාය මොකද්ද මේ ඇතිකල්ලි ඒ වේ කියන එක ඒ න්‍යාය මේ ඇතිකල්ලි ඒ වේ නැත්නම් ඒ ඇතිකල්ලි මේ වේ කියන එක නමුත් බුදුරණවහන්සේ දේශනා කරන්නේ මේ ඇතිකල්ලි මේ වේ එතකොට එහෙනම් චක්කොස්මින් සති රූපේ සති චක්කු විඥාන සති කියලා ඒ එතනම අන්න අර ටික හටගත්තා. දැන් අපි විග්‍රහ කරගෙන ගියොත් මේ විදිහට ඇස රූප විඥාන එහෙම තියෙද්දි අර ටික අයින් කරා කියලා. මනසින් කල්පනා කරන ටික අයින් කරනවා කියනකොට අපට වෙන් වෙලා තියෙනවා ඇස කියන දේ ඇති කල්ලි අනික නැති බව. අපට හම් වෙනවා එහෙනම් ඇස රූප විඥාන ටික එහෙම තියෙනවා. අපි දාන කල්පනා වයින් කරනකොට අන්න එතන කාලෙ බෙදිලා. ඒ අපි දාන කල්පනා වයින් කරනකොට අරග තිබිලා. එහෙනම් ඇස කියන එක නැති කල්ලි අසති වෙච්ච කල්ලි තමයි ඉතුරු ටික හටගන්නේ නැත්තේ. අසති වෙන්නට ඕන. හැබැයි අසති කියන කාරණාව කියන්නේ අස රූප විඥාන කියන තැන එකතු වුණාම ස්පර්ශය ස්පර්ශ වුණාට පස්සේ මේක දෙයක් වුණාම මේ දේ කියන සංකල්පයෙන් කරන එක නෙමෙයි. ඒ සංකල්පයෙන් කරන්න යන තැනදී මොකද්ද වෙන්නේ? එතන අර අපේ සියුම්ම කාලයකට බෙදලා තියෙනවා. ඉතින් මේ කියපු කාරණාවට ගැඹුරු කාරණාව. තව මේක ඉගෙන ගන්න අපි ටිකක් පටිච්චසමුප්පාදය පිළිබඳව ඉගෙන ගන්නට ඕනේ. මම අර එතන පැහැදිලි කරන්න උත්සාහ කරේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ අපි අර කාලයකට බෙදෙන එකක් නෙමෙයි. මෙන්න මේ ආර්ය න්‍යායට ගැලපෙන එක. ඉතින් මෙන්න මේ ආර්ය න්‍යාය මේ පටිච්චසමුප්පාදය තුල හම්බ වෙන්නට ඕනේ. හොඳයි එහෙනම් පින්වත්නි අපි අවසන් කරමු. අද දවසේදී අපි බුදුරන් වහන්සේ වදාළ උතුම් බුද්ධ වචනයන් ශ්‍රවණය කරලා ධර්ම සාකච්ඡා කරමින් අපේ ජීවිතවලට ධර්මයේ තුලින් ප්‍රබෝධයක් වගේම පුණ්‍ය ධර්මයක්ද රැස් කරගන්න ලැබුණා. ඉතින් මේ රැස් කරගත්ත සියලු පින් පළමුවෙන් අනුමෝදන් කරමු පින් කැමති සියලු දෙවියන්ට. අල්පේසාක්‍ය මහේසාක්‍ය පින් කැමති සියලු දෙවියන් පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආයු වර්ණ සැප බල ප්‍රඥා අඩිත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා රැකවන්න පින් මුතුන සලසත්වා. සියලු දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. ප්‍රසාද කියලා පින් අනුමෝදන් කරන්නේ. රැස් කර ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් මේ පින්වතුන් නමින් මියගිය සියලු මළගිය ඥාතින අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. ඒ වගේම විශේෂයෙන් අපවත්ව දාල කටපුරුනි ඥානানন্দ ස්වාමීන් වහන්සේ අනුමෝදන් වෙත්වා. නිවිසනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. රැස් කර ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් මේ ධම්රිවි පදනමේ ඒ සියලු දෙනාට නිලධාරීන් සභාපති ඇතුළු ඒ සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. එවැගේම මේ සඳහා සහ සම්බන්ධන ඔබ සෑම සිල් දනාට අනුමෝදන් වෙත්වා. තුනුරුවන් අනන්ත ආශිර්වාදී දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාරක වන්නේ සැලසෙත්වා. ගෞතම සාසතුන් දහමින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක් වෙත්වා. ප්‍රසාදු කියලා පින් අනුමෝදන් වෙන්න. මගේ ගුරු දේවයන් වහන්සේ ඇතුළු උපාධ්‍යයන් වහන්සේ ඇතුළු මේ ලෝක සාසනයේ සුරකින්න ධර්මය ආරක්ෂා කරන ධර්මයේ ඉස්මතු කරන මහා සංඝරවණට මේ පින් අනුමෝදන් වෙලා නිවී සැනසෙන්නට මේ සියලු පින්න ධර්මයන් උපකාරයක්ම වෙත්වා ප්‍රසාද කියලා පින්නන මොහොතන්නේ